අපි මෙතෙන්දී ඇත්තටම වෙලා ගන්නේ මේ අපි මේ කරගෙන යන භාවනා නැත්නම් ප්‍රතිපත්තිකාරක ජීවිතේට මතුවෙන ප්‍රායෝගික ප්‍රශ්න අපි දෙකිනෙක අතර අදා වේදා ගැනීමක් සඳහා ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ගොඩාක් මේ මූලධර්ම මේ ප්‍රශ්න මතු කරගන්න අපි උත්සාහ කරන්නේ පුළුවන් තරම් උත්සාහ කරන්නේ ප්‍රායෝගික අපිට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න මතු කරන්නයි. කොහොම නමුත් ඉතින් අර පිරිසේ මේ ප්‍රශ්නේ සම්බන්ධ ධර්ම සාකච්ඡා සම්බන්ධව තියෙන අවබෝධය මත තමයි සාකච්ඡාව මෙහෙවන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මම මතක් කර සිටිනවා දැනට මේ සඳහා කලින් ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ මතුවෙන වෙලාව හැටියට සභාවේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් පුළුවන්. අපි දැනට ලිඛිතව තියෙන ප්‍රශ්න වලට මූලිකත්වය දීලා කරගෙන යනවා. ඕනම කෙනෙකුට අතරමැදදී මේ Tamange මතයක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම සාදරයෙන් මතක් කර සිටිනවා. දැන් අපි යමු ප්‍රශ්නවලට. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ හුස්ම දෙස බලා සිටන විට මාගේ මුහුණේ මැස්සෙක් වැහුවා. එවිට මැස්ස එළවීමෙන් වැළකී මට කරදරයක් කරදරයක් ලෙස මෙනෙහි කළා. ටිකකින් මැස්සාගේ වදේ අඩු වුණා. නමුත් කකුල රිදෙන්න පටන් ගත්තා. එවිට මම එය මෙනෙහි කළා. මෙසේ එක් බාහිර කරදරයකින් පසුව තව එකක් තව එකක් ලෙස සිදුවේ. ආනාපානෙ මෙනෙහි කිරීමට අවස්ථාවක් සැලසෙන්නේ නැත. මෙයට පිළිම කුමක්දයි කියලා දෙන්න ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම ආනාපාන සති භාවනාවයි අපි මෙතන මේ ආදර්ශයක් විදිහට නැත්නම් පොදුවේ කමටහන විදිහට තියාගෙන ඉන්නේ. ඒකෙත් ඒ ආනාපාන කියන වචනේ අයින් කරලා සතිය කියන වචනේ තමයි අපි ඇත්තටම තේමා කරන්නේ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ සතිය පිහිටවීමයි. ඒ සතිය පිහිටවන්න අරමුණු රාශියක හිත දුවද්දී රූප බලමින්, ශබ්දහමින්, ගන්ධ රස බලමින් අරමුණු රාශියක හිත දුවද්දී කරන්න අමාරු බවයි සරුවචනාංශේ අවබෝධ කරගත්තේ. ඒ නිසා එක අරමුණකට හිත තියාගෙන කටයුතු කිරීමටයි කමඨහන කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. කමඨහන කියන්නේ කර්මස්ථානය, වැඩපොළ. කර්ම කියලා කියන්නේ වැඩට, ස්ථාන කියන්නේ පොළට, වැඩපොළ. ඉතින් අපි කම්මල් කාර්යයක් කරොත් එයා පාරයිනේ වැඩපොළක් දාගෙන ඉන්නවා. ඉතින් වැඩපොළ දාගෙන ඉන්නකොට එතෙන්ටත් වැඩ එනවා. අවශ්‍ය වෙනකොට දේවල් ගෙනත් දෙන වරින් වර යාක පිටතෙන් වලටත් යන්න වෙනවා. එතකොට ඒ කම්මස්ථානේ කර්මතල වහලා ගිහිල්ලා ඒ වැඩේ කරලා ආයෙ එනවා කමතහන. වැඩපොළට එනවා. ඊට තව වැඩපොළකට යනවා. එක එක වැඩවලට නමුත් එයා හම්බ වෙන්න ඕන ඕන කෙනෙක් එන්නේ එයාගේ වැඩවලට තමයි. එතන තමයි මධ්‍යස්ථාන. අන්න ඒ වගේ අපේ හිතට ඒ පොළ හඳුන්ලා දෙනවා අපි. හඳුන්ලා දුන්නට ඊට වැඩිය හදිස්සියේ බරපතල නැත්නම් ප්‍රකට අරමුණක් ආවොත් හිත ඒ ඇතින්ද යනවා. ගිහිල්ලා ආපහු ආවට පස්සේ නැවතත් කම්මලටම එනවනම් නැවතත් ආපු දැන ඉඳලා වැඩ පටන් ගන්න යන්න පුළුවන් නම් ගමන ගිහිල්ලා ආවයි කියලා වාදයක් නැහැ කියලා ගණන් ගන්න. නමුත් මේ එක වැඩකින් ගිහිල්ලා කම්මලට එන්නේ නැතුව තව වැඩකට යනවා. තව වැඩකට යනවා. අන්තිමට Taman ගැර වැඩපොළ අමතක කරනවා නම් අපි හිත ඉසිරී ගියා කියලා කියනවා. නන්නත්තර වුණයි කියලා කියනවා. පිට ගියයි කියලා කියනවා. ඒ නිසා මේ වගේ යනකොට හොඳ විස්තරයක් තියෙන ඇත්ත වෙච්ච දෙයක්. මේක මේට වැඩිය නතු කරගන්න, පාලනය කරගන්න කියනවා මැස්සෙක් ඇවිල්ලා ඒක අඩුවේගෙන ගිහිල්ලා ටික වෙලාවකින් දැන් වෙන තැනක වේදනාවක් එනවනම් මැස්සගෙත් තිබුණ වේදනාව තමයි අනිත් වේදනාවට යන්නේ චිත්තක්ෂණයකට හෝ ආනාපානෙට ගිහිල්ලා වේදනාවට යන්නේ. ඊට පස්සේ වේදනාවේ ඉන්නකොට සද්දයක් ඇහෙනවා. සද්දෙට පාට කඩාන යනවා කියලා හිතමු. අපිට අවස්ථාවක් දෙන්න නැතුව පුළුවන් නම් මේ ප්‍රශ්නේ දෙකට තියෙන උත්තර පස්සේ අතරමැදි එක වතාවකට වෙවිලා ආනාපානට හිත දාලා ආයෙත් යනවා. අන්න ඒ වගේ වරින් වර වරින් වර මේ මූල කර්මස්ථානයේ කර්මස්ථානයේ වැඩ වැඩවලට report කරන ගතිය තියෙනවා. අතරමැද දූත මෙවර වලට යන ගමන් වැඩවලට report කරන ගතිය තියෙනවනේ නොබෝ වේලාවකින් යම් වෙලාවක බාහිර අරමුණු අඩු වෙනකොට එක තැනම හිත නතර වෙන්න බෑ. ඉතින් ඒක නිසා අපිට කරන්න තියෙන්නේ වැඩෙන් වැඩේට වැඩෙන් වැඩේට පණින්නවා. හැම අතරමැදදීම මූල කර්මස්ථානට යොමු කරන්නයි කියනවා. මේකට මේක තේරුම් ගන්න නමුත් මේක අනිත් පැත්තේ නිදර්ශනයක් රසවත් නිදර්ශනයක් තියෙනවා මතක් කරන්න. දැන් ඔය අභිඥා ලාභී හැම වෙලාවෙම තේජෝ කසිනේට සමාදිනවා කියලා හිතමු. තේජෝ කසිනේට සමවැදිලා ගින්දර නිපදවන. ධම්මමල්ල පුත් අහමුදුරෝ ධම්මමල්ල පුත් අන්දර ඒ ස්වාමීන් වහන්සේමක් හිටියා තීජෝ කතින සමවැදිලා වෙරලා මේ සුලංගිල්ලට මහපටංගිල්ලට හිටියොත් පුළුවන් මේකෙන් ඉන්දර විජය. එතකොට මේක ටෝච් එකක් වගේලු රෑ යනකොට මෙහෙම කරගන්න යන්නේ පිටිපස්ස ඕන තරමක් යනවනම් ඒ සංකමයි දේනාසර බනවලා තියෙන්නේ. ඉතින් මේ එනකොට හමුගියා වහන්සලා එන්නේ දේනාසෙන්ද රෑ වෙලා. මේ හමුගෝ නීති බලන්න. ඈත තැනකට රෑ ස්ටේජ් එක අසින් සමගදී යනවා. එක එකන එක එක දක්ෂයි. හැබැයි තේජෝ කසිනේට සමවැදිලා ඉඳලා ආය ආපෝ කසිනේට සමවදින්න ඕනේ නම් ඒ තේජෝ කසිනෙන් ආපෝ කසිනට යන්න බෑ. චතුත් අධ්‍යාහනට ඇවිල්ලා චතුත් අධ්‍යාහන වශී කරලා ආය යන්න ඕනේ ආපෝ කසිනේට. නැත්නම් වායෝ කසිනේට. එහෙම නැත්නම් මොනම කසිනකට යනකොට එක කසිනක ඉඳලා තව කසිනකට මාරු වෙන්න ඕනේ නම් හැම වෙලාවෙම චතුත් අධ්‍යාහනට ඇවිල්ලා කියන්නේ හෙඩ් ඔෆිස් එකට report කරලා අලුත් assignment එකට යන්න ඕනේ. හෙඩ් ඔෆිස් එක report කරේ නැත්නම් බාර ගන්නෑ. මෙන්න මේක නැතුව කසිනෙන් කසිනට මාරු වෙන්න පුළුවන් එකම කෙනා මොග්ගල්ලාන සංසි විතරයි. සර්වඥන් පරිචාන් සර්වඥන්සට පුළුවන් ඕන වෙලාවක චතුත් අධ්‍යයනට එන්නේ නැතුව තේජෝ වායෝ වායෝ පඨවිය කියන්නේ ඒක ඒ යමක මහත්කාරය හරිය තියෙන වෙනස ඒක තේජෝ කසිනයි ආපෝ කසිනයි දෙක එකවර කරනවා. එකම මේ රෝම කූපයකින් ගිනි කඳකුයි ජල කඳකුයි දෙකක් විහිදවන්න පුළුවන්. වෙන කාටවත් කරන්න බෑ. එක්කෙනෙකුට කරන්න පුළුවන් වෙන්නේ වෙලාවක ජලකඳ පිහිටුනොත් ඒ වෙලාවේ ගිනි කඳක් බෑ. ඊට පස්සේ ගිහිල්ලා ජලකඳ 100 100ක් වුණා කරලා ගිනි කඳට යන්න. මොකද අතරමැදදී චිත්තක්ෂණයක් හෝ චතුර්ථ ධ්‍යානෙ යන්න ඕන. ඉතින් ඔය නන්දෝපනන්ද මේ මේ නාගයාට ඒ නාග ලෝකේ එයාට පුළුවන්ලු කලින් කසින් පුළුවන්. ඒක තමයි කිසි කෙනෙකුට යට කරන්න බෑ. එයා කවුරු හරි කෙනෙක් ස්වාමීන් වහන්සේනමක් තේජෝ කසින් ඒ නන්දෝපනන්ද නාගරාජයා ගින්දර විහිදුවනකොට ස්වාමීන් වහන්සේට පුළුවන් තේජෝ කසින සමස්ලා ගින්දරක් විහිදුවලා නගයා দমনය කරන්න. නමුත් නගයා එක පාටම වතුරට මාරු කරනවා. මාරු කරපස්සේ මේ හමුදුවන්නේ කෙලිම වතුරට යන්න බෑ. සසුත ධ්‍යාන ඇවිල්ලා ඒක වශී කරන වෙලාවට වැටෙනවා. ඉතින් ඊට පස්සේ ඔක්කොම කියලා කියන සාරිපුත්‍ර සාංශ මොග්ගල්ලාන සාංශට යනවා. මොග්ගල්ලාන සාංශ කියලා තපරේ කරනවා. මොකද යාට යන්න ඕන කමක් නැහැ අතරමැදදී. ඉතින් ඒකෙන් පේන්නේ ඒ කසිනෙන් කසිනට මාරු වෙනකොට හැම වෙලාවෙම චතුත් අධ්‍යාන කියන මූලස්ථානෙ ගිහිල්ලා තමයි යන්නේ. අන්නේ ඒක තමයි මෙතෙන්දී ඒක අනෙක් පැත්ත තමයි ඒතර දක්ෂතාවයට පෙන්නන්නේ. මෙතෙන්දී කියනවා ඒ වැඩේ වෙන්න දෙන්න එපා. අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට හිත යන්න එපා. යන අතරමැද හැම වෙලාවෙම අතරමැදදී ආනාපානෙ චිත්තක්ෂණ රැගෙන ඇවිල්ලා යන්නේ. ආනාපාන මූල කර්මස්ථාන. සක්මන් කරනවා නම් ශබ්ද ඇහිලා සද්දෙන් රූපයකට යනවා. රූපයෙන් වේදනාවකට යනවා නම් ශබ්දයක් රූපයක් අතර හැකි තාක් දුරට වම දකුණ කියන අරමුණට ඇවිල්ලා යනවනම් අර වේගය කැඩෙනවා. කැඩලා අතරමැදදී කර්මස්ථානයේට නැවත නැවත පැමිණීම නිසා කර්මස්ථානයේ හුරු ගතිය, කර්මස්ථානයේ තියෙන ලිංගතුකම මිත්‍යත්වය වැඩෙන්න පටන් ගන්නවා. ඒකෙන් තමයි මේක කඩන්න පුළුවන්. එහෙම නැතුව එක දිගට ආනාපානෙම තියෙයි හෝ සද්දකම තියෙයි හෝ එහෙම එකක් නැහැ. මහර වෙන වෙලාවේ තමන් විසින් එකකින් එකට මාරු වෙන්න ඉස්සෙල්ලා පොඩි වෙලාවකට හරි මූල කර්මස්ථානට යන්න ඕනෑ කියන අදහස තියන හිතියොත් එකින් එකට නන්නත්තර වෙන ගතිය අඩු කරන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස ආනාපානසති භාවනාව කරන අවස්ථාවේදී සිත කාන්දමක් ලෙස ඉදිරියට ඇදීගෙන යයි. මේ අවස්ථාවේ කුමක් කළ යුතුද? මේක විස්තරමදී ඒ කාණ්ඩන් ශක්තිය ඇතුළේ තියෙන ආනාපාන දිහාවටද එහෙම නැත්නම් ආනාපානේ නිත ඇතිවෙච්ච ආලෝකයක් දිහාවටද ආනාපාන නිසා ඇතිවෙච්ච සැහැල්ලුවක් දිහාවටද එහෙම නැත්නම් වෙන ආලෝකය මේ සද්දයක් වේදනාවක් දිහාවටද කියලා කියලා නැහැ ආනාපාන සතියටමත් කාණ්ඩන් ශක්තියක් ඇති වෙන්න පුළුවන් එnde ඉස්සලගේ අනිවාර්යයෙන්ම ආනාපාන සති විශ්පරියක් ඇති වෙනවා ඒකෙදි සඳහන් කරලා තියෙන්නේ උපචාර සමාධියට යන ආනපාන දිනු කරලා උපචාර සමාධියේ කර්පණාවට යනකොට ඒ විශේෂයෙන්ම පරිසම්පදා මාර්ග අටුවාවේ සඳහන් කරනවා ආනාපානෙන් හිත ගැලවිලා උපේක්ෂාවට ඉබේම ඇදීගෙන යනවා කියන්නේ. කාන්දම් ගතියකට එනවා. ඒක නිකන් ඇත්තටම මේ කාන්දමෙම තමයි ඔප්පු කරලා පෙන්වන්නත් පුළුවන්. කාන්දම් කැලක් තියෙද්දි අපි 60කටක් ලං කරගෙන ලං කරගෙන ලං කරන ගියාම එක තැනකට යනකම් කල්ු කරගෙන යන්න ඕනේ. ගිහිල්ලා කාණ්ඩන් ශේෂ්ත්‍රයට ගිය ගමන් යකඩේ කාණ්ඩම විශ්ින් යකඩේ ඇදලා ගන්න පටන් ගන්නවා. ඒකෝට අපි අතට තේරෙනවා මෙතන එහාට කාණ්ඩන් ශේෂ්ත්‍රය දෙන එතෙන් ගිය ගමන් ඇදලා ගන්න. එතෙන්ට යනකම් ක්‍රමයේ ලං කරන්න අතේ තල්ලුව ඕනේ. ඒ වගේ ආනාපානයේ මෙනෙහි කරන හිත පටන් ගන්නකොට අර කිව්වගේ සද්ද නිසා වේදනා නිසා අතුරු බාධා හරියට තියෙනවා. ඉතින් ඒ චීති වරින් වර වරින් වර ආනාපානය යාලු කරගෙන මූණට මුණ දාගෙන කරගෙන කරගෙන යනකොට ආනාපානෙත් එක්ක ඇසුර වැඩි වෙනකොට මෙනෙහි කරන හිතයි ආනාපානය අතර පරතර එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා. අඩු වෙනකොට අඩු වෙනකොට අර චුම්බක ශේෂයකට අහු වුණා වගේ ඒක තැනකට ගියාට පස්සේ බාහිර ඒවට බාධා වෙන්නෙම නෑ තියෙනවා. ශබ්ද තියෙනකොට වේදනා තියෙනකොට ඒවට හිත යන්නේ මේකේ තියෙන රස රසය උනන්දුව වීර්ය වැඩි වෙලා යනකොට හැබැයි ආනාපානෙ ඉතුරු වෙන්නේ එක්කෝ ආනාපානෙ සියුම් වෙලා ඒ වෙනුවට ආලෝක පුංජයක් එන්න ඉඩ තියෙනවා. සැහැල්ලුවක් එන්න ඉඩ තියෙනවා. මේ ප්‍රතිභාග නිමිත්ත ආනාපානේ නැගෙන ප්‍රතිභාග නිමිත්ත එනකොට හුඟක් වෙලාට ආනාපානේ සියුම් තත්ත්වයටපත් වෙනවා. ඒකට අතිසුකම තත්ත්වයටපත් වෙනවා. එතකොට ඇදලා ගන්න ආනාපානෙම නෙවෙයි. ආනාපානයේ විහිං ඇති කරපු ආනාපානයේ පරිවර්තනයක් වෙලා ඇති වෙච්ච වෙන ශක්තියකට ඇදලා ගන්න. අනේ ඒ තොරතුරු මේ ප්‍රශ්නේ සඳහන් වෙලා නැහැ. සඳහන් වෙලා තියෙනවනම් <clears throat> ප්‍රායෝගික වෙනවා. අහගෙන ඉන්න කෙනෙකුට හොඳට හිත වදිනවා. මේකේ තියෙන්නේ මේ අතරමැද මස් නැහැ. නැද කොටස නැතුව ලියවිලා තියෙන්නේ. ඒ වෙලාවේ කරනවනම් හොඳ උත්තරයක් දෙන්න මොනවක්වත් කරන්න නැතුව ඒකට ඒ ඇදිලා යන්නකොට ඉඩ දීලා ඉන්න කියන එක තමයි කියන්නේ. මොකද එතකොට තියෙන්නේ නීවරණන්ගේ තොර වෙච්ච අරමුණ මෙතෙක් වෙලා ඇසුරු කරන්න ආස කරපු අරමුණම හොඳටම බලවත් වෙලා හිත එහෙට ගන්න එක ඒක ආරක්ෂාකාරී වැඩක්. ඒ ඒ වෙලාවේදී ඇත්තටම මොනවත් කරන්න අපිට අවස්ථාවක් දෙන්නේ නැහැ. ඉබේම ඇදිලා යන වෙලාවක් තියෙන්නේ හොඳම දේ තමයි අවුල් කරන්නේ නැතුව එහෙමම යන්න හරිනේ. නැවතත් මේ ප්‍රශ්නේ ඒ ප්‍රශ්නෙම කියවන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරන අවස්ථාවේදී සිත කාන්දමක් ලෙස ඉදිරියට ඇදීගෙන යයි. මේ අවස්ථාවේ කුමක් කළ යුතුද? ඒකදී ඒ ඇදෙන ප්‍රමාණය අර කියන විදිහ ආනාපානයේ විසින්ම ඇති කරන ආලෝකයක් හෝ සහැල්ලුකමක් නම් බාධා කරන්න එපා. එහෙම යන්න දෙන්න කියන එක තමයි කියන්නේ. මෙතෙන්දී පොඩි කාරණාවක් මම එකතු කරන්න කැමති මේ දැන් හුඟක් වෙලාවට මේ විපස්සනා භාවනාවට ගොඩාක් නැඹුරුවක් තියෙනවා. විපස්සනා භාවනාව කොට දෙන කැමැත්තක් තියෙනවා. ඒක නිසා ආනාපානය කරගෙන යනකොට ආලෝක සංඥා මත වෙනකොට සහැල්ලු ගති මත වෙනකොට ඒ විපස්සනානුකූලව තර්කයට බරව කල්පනා කරන උගෝදෙනෙක් ඉන්නවා මගේ හිත දැන් සමතට යයිද දන්නේ මට ඕන කරලා දෙන විපස්සනාව නමුත් හිත සමතට යයිද දන්නේ කියලා අර මතුවෙන ආලෝකයට මතුවෙන සහැල්ලුවට හිත යටින් වෛර කරන ගතියක් තියෙනවා. බහිර කරලා ඒ ආලෝකේ වැඩි වෙගෙන එනවනම් ඒක කඩන්න උත්සාහ කරන කතියක තියෙන එකට වැරදිල්ලක් පෙරදිල්ලක් මට මේ විපස්සනාට යන්න තියෙන පාර මගේ අරුණා නේද කියලා වගේ මේ ඉතින් පවාගත්ත හුඟස්තියක් ඇති කරගන්න. ඉතින් එතන ඉඳලා භාවනාව හරිම ප්‍රතිම වෙනවා. මොකද ඒ එන සමදේ සමාධිය හිත පිළිගන්න ලෑස්ති නැහැ. හිතනවා මේ සමත සමාධියක් කියන්නේ මට ඕන විපස්සනා සමාධිය කියලා වෛර කරන ගතියක්. මේ හිතලා කරන එකක් නෙවෙයි අනුසය මට්ටමින් කෙරෙන්නේ. ඉතින් මේක මම දකින්නේ හුඟක් මේ නගර බදව ඉන්න වෙස්ටර්න් ටයිප් එකට හිතන විතර්ක බුද්ධි කියන නැත්තන් වෙන පැටලවිලා. කීප දෙනෙක් මට හම්බ වෙලා හුඟක් වෙලාවට ප්‍රශ්න සාකච්ඡාවලදී ඒගොල්ලෝ කියනවා කියන කොටයි මට තේරෙන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ මොකද අපි සාමාන්‍ය උපදේශ දෙනකොට උපදේශයක් දෙනවා ආනාපානේ මතුවේගෙන එනකොට ආලෝක සංඥා මතුනාට ඒක දිහා බලන්න බෑ ආනාපානේ බලන්න. ඒ කියන්නේ මේ ආලෝක සංඥාවට හිත ගියොත් වෙන්නේ අර ආනාපානෙ ගිලිහිලා ආලෝක සංඥා වර්ධනේ බාධා වෙනවා. ඒක නිසා ඒකට නිසින්ද වැඩෙන්න අරින්ද දිගට ආනාපානෙ ඇසුර වැඩි කරන්නයි කියලා. ඉතින් ඒකෙදි ඒක තේරුම් අරගන්නවා ආලෝකේ දිහා බැලුවොත් වැරද්දක් ආලෝකයේ පන්තු වීම කරදරයක් කියලා තරමට මේක ආලෝකයට ඇලර්ජික් වෙන්න ගන්න. ඒකේදී ආලෝකය වැඩි වෙන්න පටන් අරගත්තොත් මේක ඇස් දෙක ඇරලා නැගිටලා කඩලා දාන මට්ටමට යනවා. ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. මොකද හේතුව විපස්සනා සමාධිය ආලෝකයකින් නියෝජනය වෙන්න ඉඩ තියෙනවා. සමත සමාධියම නෙවෙයි. ඒ නිසා මේ ආලෝකයේ මතුවෙනවා නම් ඒක අපි ඉල්ලලා ගත් එකක් නෙවෙයි. භාවනාව හරියනකොට, ජීවරණ නැති වෙනකොට, එල්ලෙටම හිත වැටෙනකොට ඇති වෙන අතුරුපදයක් ඒක ඉස්සරහින් තියාගන්න එපා. ඒක ලොකු කරගන්න එපා. මම ආනාපාන දිගේම කරන්න බෑ. අරකට වෛර කරන්නත් එපා. ඒක නොවිය යුත්තක් කියලා හිතන්නත් තරකයි. ඒකෙන් මේ තමන් අනිවාර්යයෙන්ම සමථ සමාධියට ගිහිල්ලා සමථ සමාධියට ගියත් එච්චර ලොකු හානියක් වෙන දෙයක් නැහැ. ඒක නිසා ඒ වෙන ආලෝකයට කියන්නේ ප්‍රතික්‍රියා කරන්න එපයි කියලා විතරයි. ආශ කරන්නත් එපා තරහ කරන්නත් එපා. ඒ ප්‍රතික්‍රියා නොකරන තමයි අපි ආනාපාන ඉස්සරහින් තියාගෙන යන්නේ. නමුත් ඒක මට්ටමකට එනවා. ඒක ඔය හොඳටම පරිසම්පිත මාර්ග අතුවාවේ පෙන්නනවා. ඒක මට්ටමකට ගියාට පස්සේ අපිට පාලනය කරගන්න බැරුව ඉබේම ඇදිලා යටෙනවා. ඉබේම ආලෝකයට යනවා. ඒ ආලෝකයට යෑම සමතය තමයි උඟක් සම්ප්‍රදාන කුල සමත භාවනා තමයි විස්තර කරන්නේ. දීපසනාවෙත් වෙන්න පුළුවන්. ඒක විසුද්ධි මාර්ග අටුවාවක් කියන්නේ ටීකාවක සඳහන් කරලා තියෙනවා පටි ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ පටිවක්ඛේන අනදිබෝධෝ චිත්තං අප්පිතෝ විය නිච්චලන්ට අපේටි කියලා මේ විස්තරයක් පෙන්නනවා විපස්සනාට හිත වැටෙන හැටි ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ. නැවත නැවතතර වේදනා සාධතියෙදි අරමුණේම ආනාපානෙම හිත নিরතුරුව පවත්නකොට පටිපක්ඛේන අනබුදුතෝ පටිපක්ෂ ධර්ම වෙන නීවරණයන්ගෙන් යටපත් වෙන්නේ නැත්තම් අරමුණ හිතයි සමීප වෙලා කාමච්ඡන්දාදී නීවරණ ඉන්නේ නැත්තම් අරමුණට මූණට මුණ දාන්නේ කොහොමද දෙක ස්ථිරව තියෙන දෙයක් බලන්න වගේ අරමුණත් වෙනස් වෙනවා හිතත් වෙනස් වෙනවා නමුත් දෙකම එක සමාන වේගයකින් වෙනස් වෙන නිසා අරමුණයි හිතයි කෙලිම මොනට මොන දැම්මා වගේ සමත නිමිත්තක් වගේ එන්න පටන් ගන්නවා එතකොට අරමුණට හිත බසින්න ASCII කාන්දමකට හිත ගත්ත ASCII මේ දෙන්න අතර උද්දුම ප්‍රේම සම්බන්ධයක් පටන් වේගෙන් යන අරමුණයි මෙනෙහි කරන හිතයි දෙක අතර අර්පණ සමාධියට සමාන වැඩක් වෙනවා එතකොටත් නිකන් මේ ආලෝකයෙන් වහයලා ගත්තා වගේ නැත්තම් මුහුදු රැල්ලකින් තමන් වහයලා ගත්තා වගේ යටපත් කරා වගේ අර්පණාවට සමාන ගතියක් යන හැබැයි සම්පූර්ණ විපස්සනාට ඉඩ තියෙනවා. මේ විස්තර ගොඩාක් මම ඉදිරිපත් කරන්නේ මොකටද? සමත භාවනා කරත් සමත ප්‍රතිඵලයක් වශයෙන් උත් විපස්සනා භාවනා කරත් විපස්සනා ප්‍රතිඵලයක් වශයෙන් උත් ආලෝකේ පහළ වෙන්න පුළුවන් ආලෝකයට ප්‍රතික්‍රියා කරන්න කියපයි කියන එක විතරයි කියන්නේ. ඕනට වැඩි ආලෝකේ බදා ගන්න යන්නත් එපා. ඒ වගේම ඒක නොවේවා කියලා හිතන්න යන්නත් එපා. ඒක මොකක් මේ දක්ෂකම ඒක සාමාන්‍යයෙන් කියන්නේ ඔය හුඟක් පොඩි දරුවෙක් නේද විජේ ස්වාමීන් වහන්සේ නම් ඒක තියෙන පුදුම විදිහට යාළු කරගන්නේ. පොඩි දරුවෙක් යාළු කරන්න ගියාට පස්සේ එලවගෙන ගිහිල්ලා අල්ලන්න ගත්තොත් පෙදරපොතු. අම්මා පිටිපස්සට යනවා නැත්නම් ගේ පිටිපස්සට යනකන් දුවනවා. කරබනේ ඉන්න එකයි තියෙන්නේ. කරබනේ ඉන්නකොට ඒ දරුවගේ තියෙන ඕනකම දොර දෙක පොඩ්ඩක් මෙහාට කරලා ඇවිල්ලා පොඩ්ඩක් බලනවා කවුද කියලා. ඇඟ ටිකක් එළියට දාලා බලනවා. ඕකල හේතු වෙලා පිටි අයින දිගේ හේතු හේතු වෙලා අන්තිමට ඔක්කොම වාඩි වෙනවා. ඒ පොඩි එකව යාළු කරගන්න එළවලා ගිහිල්ලත් බෑ. සම්පූර්ණ ඵලයන් යන්න කියලාත් බෑ. 아무තු 아무තු ඒකට කියන්නේ ආර්ට් එකක් තියෙනවා. යාළු කරගන්න. අන්න ඒක තමයි නිමිත්ත යාළු කරගන්න එක. මේ මතුවෙන ආලෝක නිමිත්ත යටතේදී ප්‍රතිභාග නිමිත්ත යාළු කරගන්න එක සයන්ස් එකක් නෑ. ආර්ට් එකක් තියෙන්නේ ඒකෙදී කලබල කරන්නේ නැතුව අවුල් පාස කරන්නේ නැතුව එහෙමම කඹේ ඇවිදින්න වගේ මේ හුලං වදින්න නැතනක පත් වෙන පහන් දැල්ල වගේ හිත නොසැලී එහෙම කරගෙන යන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස පරයන්කේදී ආනාපානසති භාවනාව කරනකොට ටික වේලාවකින් පසු සමහර විට විනාඩි 20ක් 30ක් පමණ ආහන ආනාපාන දෙක අතර වෙනස නැති වී යනවා. එවිට හිස කුල්ලකින් හාල් කරන්නාක් මේ සෙමෙන් සෙලවෙන්නට පටන් ගන්නවා. සමහර විට මෙම වේ සෙලවීම පිටතට නොපෙනී ඇතුළත පමණක් සිදුවෙනවා. සමහර විට පිටතටද පේන මෙන් ඉස සෙලවෙන බව තේරෙනවා. පළමු වරට මෙය සිදුවන විට මෙය මම I imagine කරන එකක්ද කියා සැකයක් ආනමුත් දැන් සෑම පරයන්කයකම පාහේ මෙය මෙසේ වෙනවා. සමහර විට මූල කර්මස්ථානයෙන් හිත පිට සෙලවීමටද සෙලවෙන බව තේරෙනවා. මෙසේ සෙලවීමට හිත ධාතු ඇතිවීම මානසිකාරයට හැරවීමෙන් ඇතිවන සෙලවීමද නැතහොත් හිත මූල කර්මස්ථානයෙන් පිට යනකොට ඇතිවන සෙලවීමද කියා මම දැනගන්නේ කෙසේද? මීට යටහත් අවවාදයක් පතමි. මේක හොඳ අත්දැකීමක් විස්තර කරලා තියෙනත් හොඳයි. මේක හැම කෙනෙකුටම හරහා යන්න වෙනවා දක්ෂ යෝගාවචරෙක් වෙන්න. මෙතෙන්දි කරන්න කියලා කියන්නේ මේකම ඉඳාරින්න කියන නැවතන. එතකොට Tamanට කරන්න තියෙන්නේ වැටෙනවා. එකකින් දෙකකින් මොනවක්වත් කියන්න බෑ මේක. වෙන්නේ සාමාන්‍ය මූලධර්මානුකූලව බැලුවොත් පිදුරු වගේ පිදුරු හැම තිබිලා පල්ලෙච්ච වතුර ටිකක් අරගෙන වීදුරු කතාවකට දාලා බැලුවොත් ඒක හොඳට පේනවා ඒ වතුර ටික තියෙන. මොනවාක්වත් ඒකේ නලියවිලි පෙරලි පේන්නේ නැහැ. නමුත් ඔක මයික්‍රොස්කෝප් එකේ පස්සරයකට දහසරයකට ලොක් කරලා බැලුවොත් ওই වතුර කැඳුල ඇතුලේ එකම දෙයක්වත් නිස්සද්දෝ නැහැ. පුදුමාකාර සතු දොගයක් ඒක. 40 විතර දාලා බැලුවොත් එහෙම මේක ඇතුලේ සම්පූර්ණ කොහොමද කියන්නේ මේ වෙහක් එකට බුදු රස්මාලාවක් කරකෙන්න වගේ පුදුම සතු දොගයක් ඉන්නවා අර පිටුරු කුණු වෙච්ච වතුරේ. ලොකු කරලා බලන්න බලන්න බලන්න බලන්න කිසිම අංශුවක් තැම්පත් නැහැ. තන්නේ ක්‍රම ක්‍රියාවලියක් පේනවා. නමුත් කඩා අරගෙන බැලුවොත් වතුර කඳුල තියෙන ෂෝක් එකට. ඒ වගේ ලොකු කරලා බලනකොට බලනකොට සෑම පුංචි අංශුවකම තියෙන ක්‍රියාශක්තිය පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඒකෙන් තමයි ඔය ඇටොමික් ෆිසික්ස් වලටයි පාටිකල් ෆිසික්ස් වලටයි හයි එනර්ජි ෆිසික්ස් වලට යන්න යන්න යන්න යන්න යන්න කිසිම දෙයක් ඉස්තිර නැහැ. නමුත් ඒක ලොකු කරගෙන පුංචි කරන පුංචි කරන එනකොට ගලක් කියලා දෙයක් ගහක් කියලා එකක් වතුර කියලා જાතියක් තියෙනවා. නමුත් ඒක බිඳගෙන බිඳගෙන ඇතුළට ගිහිල්ලා අංශුවක් ඇතුළට ගියාට පස්සේ ගලෙත් තියෙන, ගහෙත් තියෙන, කොයි එකෙත් තියෙනව නලියන ගතිය තමයි. ක්‍රියාශක්තියක් තියෙන එක ජීවි අජීවි කියලා වෙනසක් නැහැ. පුදුමාකාර ක්‍රියාශක්තියක් තියෙනවා. මොකද ඒ ක්‍රියාශක්තිය අපි අරක බලන්නේ කාචල ශක්තියෙන් එහෙම නැත්නම් මයික්‍රොස්කෝප් එකකින්. මෙතන කරන්නේ එකම අරමුණ බොහෝ වෙලා අසුරු කිරීමෙන් අරමුණ සහ හිත අතර ඉඩ අඩු කිරීම. දෙක සුවද කිරීමේ අනිවාර්යෙන් මේ අපි බලන හැම එකක්ම අපිට ඒ නිසා තේරවාදයට කියන විභජ්‍යවාදී කියලා කඩලා බලන එකයි කරන්නේ. කඩ කඩ කඩ කඩ යනකොට යම් මට්ටමකින් එහාට මොන අරමුණ බැලුවත් ඒක ඇතුලේ තියෙන ක්‍රියාශක්තිය. ඒක පේන ක්‍රමේ තමයි චාන්චලකම්. සැලෙන ගතිය. මේක දුක්ඛ සත්‍යයේ ප්‍රධානම අංගයක්. ඒ නිසා ඔය පරිසම්මිදා මාර්ගයේ දුක්ඛ සත්‍ය විස්තර කරනකොට ලකුණු හතරක් කියනවා. පීල නට්ටෝ සංతాපනට්ඨෝ විපරිණාමට්ඨෝ සංකතට්ඨෝ කියලා. ඒකේ එක ලක්ෂණ තමයි පීලනට්ඨෝ කියන්නේ නිතරම පොළනවා. ඊළඟ කුල්ලකට දාලා පොළනවා වගේ කුල්ලකට දාලා පොළනකොට ඒ හාල් එක තියා බලන හිටියොත් එකම චිත්තක්ෂණයක් දෙකතන ඉඳලා උඩ දාලා වැටෙනකොටම කුල්ලෙන් ගන්න. ආයෙ වැටෙනකොටම කුල්ලෙන් ගන්න. ගහනකොට ගහනකොට බොල්ලේ එක පැත්තකට යනවා ගල් පැත්තකට යනවා හාල් එක පැත්තකට එනවා. අනිවාර්යයෙන් මේ පෙළෙන ගතිය තමයි තියෙන්නේ. මේ පෙළෙන ගතිය ඒකකයක් වශයෙන් බලනකොට සමූහයක් වශයෙන් බලනකොට දුරින්ද බලනකොට පේනවා. ළඟට ගිහිල්ලා බලනකොට කිට්ටු කරලා බලනකොට හැම දෙයකම තියෙන්නේ මේ පෙළෙන ගතිය. ඒ නිසා භාවනාදී අපි කරන්නේ ඈත තියෙන නැත්නම් අපි කවදාකවත් සලකන්නේ නැති ආනාපානේ හුස්ම හැපෙන තන වශයෙන් හෝ ඇතුළෙන් පිටින් වශයෙන් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා හද්ද වේදන නැති හැම වෙලාවෙම ලං කර කර ලං කර කර ලං කර කර ලං කර කර බලනවා. බලන්න යම් ප්‍රමාණයකට ගියාට පස්සේ මේක ඇතුලේ තියෙන මේ පෙළෙන ගතිය එකම අංශුවක්වත් එකම චිත්තක්ෂණයක්වත් ස්පාසුවක නැහැ. පෙළෙන ගතිය එන්න පටන් ගන්නවා. මේක එන්න පටන් අරගත්තාම මේ හුස්ම සඳහා උදව් කරන අරමුණ වෙන වායෝ ධාරාවේ හුස්ම ධාරාවේ පිළිල්ලද්ද එනත ඒකයිල වදින තැන හැමේ තියෙන කාය ප්‍රසාදේ පෙහෙල්ලද්ද දෙකම සම වෙනවා. සමුනාට පස්සේ මුළු ඔළුවම හෙල්ලෙනවා වගේ තමයි තේරෙන්නේ. අන්තිමට මුළු ඇඟමත් හෙල්ලෙනවා වගේ තේරෙනවා. අන්තිමට හොඳට බලනකොට මුළු ලෝකෙමත් හෙල්ලෙනවා. අන්තිමට මමයා කියලා කුණ්‍යක් ගහන්න තැනක් නැතුව යනවා. ඉස්සරහම මේ මම ආනාපාන දිහා බලනවා. ආනාපාන කියන්නේ වාතය මම කියලා කියන්නේ ධාතු හතර. මම බලනවා කියලා යන්නේ. මොකද මේක ලංකර කර ලංකර ලංකරනකොට යම් මට්ටමකින් එහාට ගියාට පස්සේ ආනාපානය කියලා වදින්නේ වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙන කම්පන චංචල ගති. මේ බලහන් ඉන්න මා ළඟ තියෙන්නේ නාම ධර්ම ගත්තත් රූප ධර්ම වශයෙන්ම කම්පන චංචල ගති කියලා මේ දෙක මර්ජ් වෙච්ච වෙලා මේ දෙක එකකට ඇමිනෙන වෙලාවක් එනවා. පැටලෙන වෙලාවක් එනවා. එතකොට අභ්‍යන්තර බාහිර කියන මරියාදාව සීමාව බවුන්ඩරි එක කරලා යනවා. කරලා ගියාට පස්සේ තමයි තේරෙන්නේ තමනුත් සුනාමයට අහු වුණා වගේ පැද්දෙනවද? ඇත්තටම නැත්නම් හිත මේ කරන දෙයක්ද? මේ දකින්නේ වායෝ ධාතුවද නැත්නම් මේ දකින මමත් පැද්දෙනවද කියන මෙන්න මේ ටික නැති වෙනකොට චකිතයක් අසරණකම අර තිබුණු Tamange අනන්‍යතාවය ගැලී ගිහිලා යන්න පටන් ගන්නවා. එතකොට හොඳට මේ ප්‍රශ්නේ වර්ණගිලා තියෙනවා මම මේක කරන දෙයක්ද කරන දෙයක්ද කියලා හොයාගන්න බැරුව යනවා. මම ඇත්තටම ඔළුව හෙල්ලෙනවද මගේ නැත්නම් හෙල්ලෙන බව තේරෙනවා විතරද කියලා. ඉතින් මේකෙදි හොඳට තේරුම් අරගන්න ඕනේ මේ අපි අර මම ඒකකයක් වශයෙන් ඝණයක් වශයෙන් හිතපු එක පුංචි පුංචි පුංචි වන්ට අණුවට කැඩලා ගියාම අභ්‍යන්තර වායෝ ධාතුවත් පාතවේ බාහිර වායෝ ධාතුවත් අතර සම්බන්ධ වීමක් වෙනවා. මේක ඔය චූල රාහුල වාද සූත්‍රයේදී සර්වඥන්සේ රාහුල පුංචි සාමණේරතුමාට සාමණේරට මතක් කරනවා තමන්ගේම දරුවට අභ්‍යත් අජ්ජත් වට විධාතුනේ අජ්ජත් වායෝ ධාතු බහිද්දා පට වායෝ ධාතු පටවි වායෝ ධාතු රේවේසා. රාහුලේ හොඳට බලන්න බාහිරේ තියෙන වායෝ ධාතුවේ තියෙන කම්පන චන්දර ගතිය. ඔය බලන ඉන්න උඹ කියලා කියන්නේ වායෝ ධාතු වලින් හැදිච්ච එකක්. ඒකෙත් තියෙන කම්පන චංචල ගති මේ දෙකම හුදු වායෝ ධාතු විතරයි. මරුණට පස්සේ ඕක නැවතත් වායෝ ධාතුවට වායෝ ධාතු එකතු වෙනවා. පඨවි ධාතුවත් ඒ වගේ. ඇතුළත බාහිර දෙක තියෙනවා. තේජෝ ධාතුවත් තියෙනවා. හැම ධාතුම මේ සම්මත ක්‍රමයට බලනකොට බලන මම අභ්‍යන්තර පට වියාතෝ තේජෝ දහස කියලා එකයි. බල මට පේන පිට තියෙන ආපෝ තේජෝ වායෝ කියලා එකයි. මේ දෙක සම්පූර්ණ දෙකක් විදිහට පේන. ඔබ භාවනාවේ මේ දෙක හොඳට සම්පාත වෙනකොට සතියේ සමාධියේ ඒකෙත් වායු ධාතු මේකෙත් වායු ධාතු. මේක ඔය දානේ ගන්නකොට සරුවත්තනාසේ උපාසකත්තනත් එක නරක නෑ. මතක් කරන්න කියලා කියනවා. ආහාර ගන්නකොට මේ ආහාරෙත් තියෙන්නේ පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන හතර. මේ ගන්න මා තුලක් තියෙන්නේ පට ව්‍යාපෝ තේජෝ කියන හතර. මේ දෙක එකතු වීමක් පමණයි මේ දෙකම නිස්සත්ත්වෝ නිජීවෝ සුඤ්ඤෝ. මේ ගන්න ආහාර කොටසේ සත්‍යේ ජීවයේ පුද්ගලයක් නැහැ. මේ ඇතුලේ තියෙන පට ව්‍යාපෝ තේජෝ වල සත්‍යේ පුද්ගලයක් නැහැ. නිකන් හුදු වායෝ ධාතුව පමණයි කියලා. එතකොට අපිට ආහාරය පිළිබඳ රසගිය දෙන්නේ නැහැ. ඉතින් අර ජීවත් වෙන්න කරනවා මිසක් ජීවත් වීම සඳහා කරනවා මිසක් ඛණ්ඩ ජීවත් වෙනවා කියන එක එපා වෙනවා. මොකද මේ ජීවත් වෙන ඛණ්ඩවනේ. මෙතෙන් නේද ඛණ්ඩ ජීින්න බැරි නිසා කනවා මිසක් වෙන දෙයක් නැහැ කියලා මේ දෙක අතර මේ සීමාව මරියාදාව කල්ලා යන වෙලාව තමයි ඒ තද බල විපස්සනාවක් නෙවෙයි. හැබැයි මේක අනිවාර්ය විපස්සනා යන්න ඉස්සෙල්ලා හැම පරියන්කේදීම සාර්ථක පරියන්කේදීම අපි පුහුණු කරනවා. පුහුණු කරලා තමයි ඔතෙන් ගන්න. නිසා මේක වෙලා මේක දහස්සර වෙන්න ඇරලා සීරු මාරු කරන එහා පැත්තට යආ ගන්න පුළුවන් වුණොත් ඒ පරියන්කේ සාර්ථකයි කියන්නේ. මේකේ පළවෙනි පටන් ගන්නකොට ඉස්ලාම් දවසේ වෙනකොට අඩු ගන්න විනාඩි 35ක් 40ක් ගිහිල්ලා තමයි මේක පටන් ගන්නේ. මොකද නිතර නිතිපත භාවනා කරනවා නම් මේක විනාඩි 10න් 5න් වගේ ගන්න පුළුවන් වෙනවා. හොඳට උද්‍යප්පේ ඥානෙ වගේ නැත්තම් භංග ඥානෙ වගේ ඒකට මේ හිත තේවිච්ච වෙලාවක කෙනෙක් දිහා බැලුවත් දෙන්නේ ওই හිද්දිය තමයි. ස්ත්‍රී පුරුෂ ගහත ගලද පණ තියනවද නැද්ද තේරෙන්නේ මේක තියෙන මේ අර අනිත්‍ය ස්වરૂපය ඉතාමත්ම සමීපව පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකකොට අර ඒ ඒ භාවනා කරන කෙනෙක් යා ආම්සුර නමක් සාමණේර නමක් බස් එකේ යනකොට පොඩක් වාඩි වෙලා තියෙනවා. වාඩි වෙලා සීටක් හම් වෙනවනේ ආම්දුරන්නේ. ඊට පස්සේ හිත කෙලින්ම මේ භාවනා හිත යොදලා මේ තමන්ගේ ඇඟේ ඇක්සිඩන්ට් එකක් වුණොත් දැන් එළියට ලේ පිට වෙන හැටි. මේක ඒකවලද ලේ පිළිච්ච ඇඟක්. ලේ පිට වෙනවා කියලා කල්පනා කරලා බලනකොට ඉඳගෙන ඉන්න සීට් ඔක්කොගෙම තියෙන ලේ මලු වගේලු දැක්කේ. ඇක්සිඩන්ට් එකක් වුණා නම් අන්තිමට ලේ විලක් විතරයි මෙතන ඉතුරු වෙන්නේ. ඔක්කොම ලගා තියෙන ලේ. පිරිමි වුණත්, ගෑනු වුණත් ලේ තියෙනවා. තව වෙලාවක් ගියාට පස්සේ මේක ඇක්සිඩන්ට් පස්සේ මස් මේක කැලි කැලි වලට කැඩෙනවා දකින්නකොට මේ ඔක්කොම මස් මලු. නැත්නම් මේ ඇට කියලා බලපුවම මේ ඔක්කොම ඇට මලු. යහනියක් පිළිමේ කොන්දොත්තරද, ඩ්‍රයිවර්ද, මගියෙක්ද මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ඇක්සිඩන්ට් වුණොත් ඉවරයි කියලා. ඉතින් කියන එහෙම බලනකොට පේන්නේම මොන විදියෙන්වත් මේ ස්ත්‍රී පුරුෂ ඩ්‍රයිවර් කොන්දොත්තර කියලා නන් නෙවෙයි. ලේ වලින් සමානයි, ඇට වලින් සමානයි වගේ එකක්. භාවනා කරනකොටත් ඔය අධ්‍යාත්ම වෛද්‍ය දෙක සම්මපහත වෙන වෙලාව වෙනකොට මේ හොඳ සෞඛ්‍යයක නොහිටියානම් මානසිකව හොඳ සීලයක නොහිටියානම් සෑහෙන බය එළවෙන තැනකට එළිය යන්නේ. මේ මට මොකද වුනේ? මේක ඇත්තද? මේ මම අදහන්න ඕනද මේක? මේ මම හිතාගත්ත දෙයක්ද? මානසික අසහනයද? යකෙක් ගහලාද? භූතෙක් පැහිල්ලද? අල්ලපු ගමන් තව ඌණියක් කරලාද? ඕන දෙයක් හිතෙන්නේ ඉඳී. වෙන්නේ මොකද්ද මේ ඔක්කොම ධාතු මට්ටමට සම වෙන එකයි වෙන්නේ. මේක අර නිදර්ශනයක් වශයෙන් කියන්න තියෙන්නේ අපි වතුරක පයින් ඇවිදමින් යන මිනිස්සෙක් ගඟින් කොට වීම සඳහා ඔරුවකට කොට වෙන්න ගියොත් වතුරේ තියෙන්නේ ගොඩබිම තියෙන ස්ථිරසාර පොළව ඒක ඇවිදින්න යදන්නවා. නමුත් ඔරුවට අඩිය තියෙනකොට ඔරුව හෙල්ලෙනවා. ඉතින් අඩිය තිබ්බ ගමන් බය හිතෙනවා කොහොමද මේක පట్టල වෙන්නේ. කකුල ගන්නවා ආපහුදට. මොකද ඒක තියෙන්නේ ජලතරයක තරලයක. ඉතින් අර තොටියා මොකද කරලා තියෙන කණුවක් හදලා තියෙන කණුව අල්ලගෙන ඒ කකුල තියලා ඒක බය ඇරලා හිමීට කනුවට බාංගු තියලා අනිත් කකුලත් අරගන්නයි කියලා හිමීට උරුවේ වාඩි වෙන්නයි කියලා. ඒ වුණත් ඒ බය සහිත පුද්ගලයාට අර පොඩබිම හයිය තිබුණ මනුස්සයාට වතුරට බැස්සට පස්සේ මේ හොල්මන් ගතියක් එනවා. මොහොත යනවනම් මොහොදු උණ කියලා එකක් එනවා. මොහොත ඔක්කාරේ කියලා එකක්. උරුවේ නිතරම හෙල්ලි හෙල්ලි තියෙන. ඒකට ඇඟ හුරු වෙන්න කල්යක්. උරුවකට යන්න ගියත් පුළුවන් තරම් බිම වාඩි වෙලා වැතිරලා හිටියොත් මිසක් නැගිට්ටොත් බැලන්ස් කරගන්න බැරි වෙනවා. ඉතින් යාර මොකද පොළොව මට්ටමේ ඉඳලා ද්‍රව මට්ටමට යනකොට ගුවන් යානයක යනකොට ටේක් ඔෆ් කරනකොට ওই ප්‍රශ්නේ එනවා. අපිට ටිකක් සහලවන ගතියක් එනවා. මේකෙත් එහෙම තමයි තියෙන්නේ. සම්මත ලෝකයේ තිබුණ මේ සම්මුතිය බිඳගෙන පරමාර්ථ ධර්ම දිහාට යන්න හදනකොට හැමදේම සෙලවෙන ගතිය තමයි දකින්නේ. චලන ස්වරූපේ, කම්පන ස්වරූපේ තමයි පේන්නේ. ඉතින් ඒක හැමදාම වෙනකොට නම් ඉක්මනට මේ මොකද වෙන්නේ කියලා උත්තර ආනික සාධාරණයි. මොකද බයට ඉස්ලාම් දවස්වල සැකයක් එනවා. නැවත නැවත වෙනකොට නම් තේරෙනවා සතියෙන් සමාධියේ ලෝකේ බලනකොට එක විදියක් අසතියෙන් විසමාහිතෝ ලෝකේ දිහා බලනකොට එක විදියක්. සතියේ සමාධියෙන් බලනකොට මේකේ තියෙන අර තණ්හා උපදවන ගතිය අඩු වෙනවා. ඒක තියෙන්නේ ඇතුළත් එකයි පිටත් එකයි ස්ත්‍රීත් එකයි පුරුෂත් එකයි කොයි එක සමානයි. මෙහා පැත්තේ සම්මත ලෝකේ තමයි ඔක්කොම නංවනම් කාම රාග, පටිඝ ඔක්කොම තියෙන්නේ. ඉතින් ඒ නිසා භාවනාවේදී මේක හොඳ තීරණාත්මක පරිණාමයක්. ඉතින් මේකට දහස්වර ලක්ෂ වාරයක් මේක කරලා ගොඩ මෙමක ඉඳලා වත් ඔරුවට ගොඩ වෙන හැටි. පුරුදු කරන්නයි කියලා තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ ආනාපානසති භාවනාව විපස්සනා භාවනාවට හැරවීමට අවශ්‍ය වූ විට එසේ කිරීමට සුදුසු කුමන අවස්ථාවේද ආනාපානසති සමත භාවනාව වඩමින් සිටින විට මෙසේ හැරවීම සක්මන් හා පිම්බීම් හැකිලින් භාවනාවටත් අදාළද මේක ටිකක් සාමාන්‍ය මූලධර්මයට යන ප්‍රශ්නයක් ඇත්තටම ආනාපාන සති භාවනා කරගෙන යනකොට එහෙම විපස්සනාට හරවනවායි කියලා තැනක් ඇත්තේ ඒ ඒ චරිතවලට හැර වෙන එකයි සිද්ධ වෙන්නේ එහෙම එක එකනට මෙහෙම කරන්න අමාරුයි හැබැයි මෙන්න මේ විදිහට මේ මොකද්ද ගුරුකුල මත තියෙන රාශියක් මූලධර්ම පැත්තෙන් යනවා නම් විසුද්ධි මාර්ගයේ පෙන්ලා දීලා තියෙනවා විපස්සනාට යන්න සෑහෙන සමාධියක් ඕන. එක්ක විපස්සනා සමාධිය නැත්නම් සමථ සමාධිය දෙකෙන් මොකක් හරි ඕනේ නැත්නම් විපස්සනා කියන ওই කියන අර ඉස්සලා කිව්වා වගේ කම්පන චංචල වශයෙන් දකින්න නම් මේ සාමාන්‍ය ලෝකයේ තියෙන විෂමහිත හිතෙන් කරන්න බෑ. අසතියෙන් කරන්න බෑ. ඒ නිසා සතිය සමාධිය යම් කිසි මට්ටමකට එන්න ඕන. එතකොට ප්‍රශ්නයක් එනවා දැන් මේ ප්‍රශ්නේ තහන්නේ අභියංගාර්ථයෙන් ඒකමයි. කොච්චරක් සමාධිය තියෙනකොටද විපස්සනාවට සුදුසුකම් ලැබෙන්නේ කොහොමද විපස්සනාට හැර වෙන්නේ කියලා. මේ ප්‍රශ්නේ විසුද්ධි මාර්ගයේ අහලා විසුද්ධි මාර්ගයේ උත්තරයක් දෙනවා සරූපචාර අට සමාපatti කියලා. උපචාර සමාධි මට්ටමේ හෝ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි හතවෙනි අටවෙනි කියන ඕනම සමාධියක අට සමාපatti වලින් හෝ උපචාර සමාධිය පුළුවන් කියලා. ඉතින් ඒකෙදී ඔය මහාසී භාවනා ක්‍රමය පිම්බීම හැකිලින් භාවනා ක්‍රමය අදුම මට්ටම වෙන උපචාර මට්ටමට තිබුණොත් ඇති කියන පදනම් මත ඇති කරගත්ත භාවනා කරනවා. එතකොට දැන් කාලේ ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේක පොත් මම පරිවර්තනය කරා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා රූපාවචර චතුර්ථ ධානයට ගිහිල්ලා විපස්සනාට හරවන්නේ කියලා. අපේ මං මට ගුරු උපදෙස් දීපු මාතර සිරි ඥානාරාම ස්වාමීන් වහන්සේ සත්‍යවිසුද්ධිදා විදර්ශනාම ඥාන පොතේ සඳහන් කරලා තියෙනවා ද්විතිය ධානයට ගිහිල්ලා විපස්සනාට දාන්නේ කියලා. ඒකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අනුපද ධම්ම සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා 1 2 3 4 5 7 කියන ඕනම ධානයකින් මේ නාම ධර්ම රූප ධර්ම වලට හරවන්න පුළුවන් තැන. ඒක නිසා ඒක ඇත්තටම දුක පරාසයක් තියෙනවා. උපචාර සමාධිය ඉඳලා හත් වෙනි සමාධිය දක්වා ඕන තැනකින් විපස්සනාවට යන්න පුළුවන්. ඒක ඇත්තටම මේ මේ ආධුනිකයා යෝගාවචරය මේ වැඩේ කරන්න ගත්තොත් හුඟක් මට නම් පේන්නේ පටලැවෙනවා. ඒක නිසා ගුරුවරයාට මේක ඉඩ දීලා එහෙම නැත්නම් යන තාලෙට භාවනාවට යන්න දුන්නොත් පටලැවිලි අඩුයි. මම ඒක නිසා මගේ ක්‍රමේ මම කියන්නේ වැල යන හැටියට මැස්ස ගන්නවා කියන්නේ. භාවනා කරගෙන යන්න අපිට සමත සමාධිය ලැබුණත් හොඳයි විපස්සනා සමාධිය ලැබුණත් හොඳයි. ඔය වමට සිග්නල් දාලා දකුණට කපපුවාම හන්දියේදී ඇක්සිඩන්ට්. අපි දන්නේ නැහැ අපි පටන් ගන්න එක නම් දන්නේ නැහැ මේ සමතේ කියන්නේ මොකද්ද විපස්සනා කියන්නේ මොකක්වත් දන්නේ නැහැ. දිගටම මේකම කරගෙන යන එකයි. තවදුරටත් මම අර මුල් ධර්ම පැත්තට ගියොත් යම් කිසි කෙනෙක් සමතේ වශයෙන් උපචාර සමාධි අර්පණ සමාධි කියන ධ්‍යාන මට්ටමක උපචාර මට්ටමට ගියා නම් ඒ පුද්ගලයා පිළිබඳව මූල ධර්ම මේ වශයෙන් පෙන්වු කරනවා එවැනි කෙනෙකුට විපස්සනාවට රූප ධර්ම මාර්ගේ යන්න පුළුවන් නාම ධර්ම මාර්ගේ යන්න පුළුවන් සමත සමාධියක් නැතුව යන කෙනාට තියෙන රූප ධර්ම මාර්ගයෙන් පමණයි. රූප කර්මස්ථානයෙන් පමණයි. ඒ නිසා මහචීසාද විශේෂයෙන්ම උගන්වනවා කර්මස්ථාන භාවනා කියන එක මොකටද අපි කියන්නේ? කර්මස්ථාන භාවනා කියන්නේ රූප කර්මස්ථානකෙන් පටන් අරගෙන යන්න පැටලෙන්න තියෙන ඉඩ අඩුයි. එතකොට ඒ තුලින්ම සමාධියක් හදාන ඒ සමාධියම පාදක කරගෙන විපස්සනාට සමතේට ඕන පැත්තකට යන්න පුළුවන්. ඥානරාම ස්වාමීන් වහන්සේගේ පොත හොඳට කියවලා බැලුවොත් ඒකේ තේරෙනවා. උන්වහන්සේ කියනවා මුලින් ආනාපාන තුලින්ම පුළුවන් නම් සමත සමාධියක් ඇති කරගන්න. ඒ කියන්නේ පළවෙනි දෙවෙනි රූපාවචර සමාධිය ගිහිල්ලා දෙවෙනි ධ්‍යානයේදී විපස්සනාවට දාන්නේ කියන. ඒක පිළිබඳව අර්ථකථනය දෙන බික්කු බෝධි ස්වාමීන් වහන්සේ කියනවා ඥානාරාම ස්වාමීන් වහන්සේ ලංකාවේ භාවනා කරලා ලංකාවේ මනස තේරුම් අරගෙන මේ අඳුරගත්ත මධ්‍යස්ථානයේ සංදිස්ථානේ බොහොම වටිනවා. ඒ මොකද හේතුව දෙවෙනි ධ්‍යානයේදී හොඳටම මතුවලා පෙන්වන්නේ ප්‍රීති සුඛ දෙක. ඒ ප්‍රීතිය විපස්සනාවට අවශ්‍ය කරන ජවය, බලය, වීර්යය ඇති කරලා දෙනවා. මේ ලංකාව ගැන උෂ්ණාදි කරට නිින්දට බර වැඩි. ඉඳගෙන ඉන්නකොට සමාධියක් වෙනකොට කිරණ ගතියට වැඩි වෙනවා. ඉතින් ඒ නිසා පළවෙනි ධ්‍යානයේදී විතක්ක ਵਿਚාර දෙක හිතුවක්කාර නිසා විපස්සනාට යන තරම් හරියන්නේ දෙවෙනි ධ්‍යානයේදී විතක්ක විචාර බලය අඩුයි. ප්‍රීතිය හොඳට තියෙන නිසා එතනදී විපස්සනාට යන්න පුළුවන් ගතිය ඥානකම සෝන්තිගේ පෞද්ගලික සොයා ගැනීමක්. ඒක ලංකාවේ සංස්කෘතියට ගැළපෙන ක්‍රමයක් කියලා බිකු බෝධි කියලා කියනවා. ඒකට පාවොක්සයිඩෝ මතක් කරන්න බෑ. දෙවෙනි ධ්‍යානයේදී ආර්ය මනසන්දියේ වශයෙන් චතුත් අධ්‍යානයට යන්නේ. ඉතින් මේක මම හිතන්නේ මගේ අදහස හැටියට ඒක ගුරුවරයාට බාර දෙන්න එකයි කරන්නේ. උඩට බාර දෙලා Taman දිගටම භාවනා කරගෙන කරගෙන යනකොට සමථ සමාධිය දිගත් විපස්සනා සමාධිය ගියා තමන් ප්‍රාර්ථනා කරන මේ අභිඥා අනම්මනම් මේ අපල පහල තියෙන අරුප නැතුව නිවන නම් පැටලෙන්නේ. හැබැයි ඔය විපස්සනා අදහසෙන් ගියත් සමත අදහසෙන් ගියත් මේ මගදී හම්බෙන දේවල් වලට මග නතර වෙන කෙනෙක් නම් કોઈ ඉජාජුණක් පැටලවිලි එන්නේ තියෙන්නේ. මේ දිබ්බ චක්කු දිබ්බ සෝත සුව කිරීම ඒව අනිවාර්යයෙන්ම ලැබෙන දේවල්. නමුත් ඒක එල්ල කරගෙන ගියොත් නිවන පාගගත්තොත් නිවන නෙවෙයි නයි යන්නේ පටලැවිලි ඇති වෙන්නේ ඉතිතියි. ඒ දෙක නම් සූද්ධ කළ දැනගන්න එක වටිනවා. මම මේ භාවනා කරන්නේ මොන වගේ දෙයකටද? ඒක නිවන නම් පටලැවිලි අඩුයි. කොහොමදත් ඉතින් විපස්සනාට යන්නම වෙනවනේ ඒකෙදි. එහෙම නැතුව සමතේ කොච්චර කරලා කොතෙන්ද දානවා කියන එක මේ කොහොම හරි කරන්න කියන්නේ මම ওই ගිය පාර කැනඩා යන්න ඉස්සලාම ඇප්ලයි කරා වීසාවට. ඉතින් පුදුම જાති තියෙනවා. ඉතින් ඒ කැනඩාවලින් හොඳට ඉමිග්‍රේෂන් එකේ වැඩ කරන නෝනා කෙනෙක්ව සමාජයට කොළඹටවත් එන්න වෙන්නේ නැහැ. මම ඔක්කොම ડોකියුමන්ට් හදලා තියෙන්නේ. දෙන්නේ කේ. අනේ අන්තිමට කොහොම වුණත් කොළඹ එන්න වෙනවා කිව්වා ඉන්ටර්විව් එකට පේස් කරා. කැනඩියන් එම්බසි එකට. මම ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒක ඔච්චර සැලසුම් වෙනවා මම කොළඹ එන්නම් කියලා. ආවට පස්සේ කැනේඩියන් එක්කෙනෙක් දෙඩිවන් නවාදින බීජලක එහා පැත්තේ ඉඳගෙන ඉන්නවා. මම මේ පැත්තේ ඉඳගෙන කැඳ යන. ඔව්. කොහෙද යන්නේ? තොරතුරු යන. එහෙනම් මේක කියලා දෙන මොන්ටිලුත් යනවායි කියලා නංග මගේ යන්න පුළුවන් මට ඉන්විටේෂන් එක තියෙනවා. ටොරන්ටෝ වල අනිත් තැනවල තියෙන මොකටද යන්නේ? මම කරා හිතන එකක් tie මේ ආගමික කටයුතු සඳහා. එහෙනම් මේකේ භාවනා කරනවා කියලා ලියලා තියෙනවා. මොකක් වෙන්න පුළුවන්. භාවනා කරගෙන. ඒක මොකද්ද භාවනා උගන්වන්නේ? මොකක් ආනාපාන සතිය කියන්නේ. මීයක අහනවා ආනාපානයෙන් කොතෙන්ද ගිහලා විපස්සනාට හරවන්නේ. ඒ කැනේඩියන් කෙනෙක්. ඊට පස්සේ මම කෝ ඔය ප්‍රශ්නේ වීදුරෙන් යහපත් වෙනදලා ඇහුවත් මයිත් එක අඩු ගන්න දවස් හත අටක් භාවනා කරොත් නම් කීයයි. මම කරන්නේ කෙලින්ම කරගෙන කරගෙන යනකොට රට උත්තරේ හැටියට තමයි හරවන්න ඕනද නැද්ද කියලා බලන්නේ නැත්නම් දිගට අරින එක. ඒ නිසා මට ඔයා භාවනා කරන්නේ නැති කෙනෙක් නම් මූලධර්මයෙන් උත්තර දෙන්න බෑ කියලා. හරි. බාරගත්තා. බොරු කියනවා කියන එකේ මොකද්ද wrong words මොකද්ද lying කියන එක බුද්ධ ආගමේ මේ සිල්පදයක් කියලා. මොකෝ කියලා කොහොමද ඩිෆයින් කරන්නේ කියලා. මම කරන වැරදි කතාව. මොනවද වැරදි කතාව? ඉතින් මම කව මෙහෙමයි මෙහෙමයි කියලා හතරක් තියෙනවා කියලා. ඒක බොරු අහුවෙන මම කව වැරදි කතාවක් කරව බොරු ගම. බොරු අහුවෙන්නේ නැත. මම බොරුවක් අහුවෙන්නේ. Taman බොරු කියන්නේ නැතිල ශික්ෂාපද සමාදන් වෙලා දෙන්නේ කියලා. ඔව්. මම කිව්වේ ඒක නැතුව මහාන ගංගාවේ ජීවත් ආපහු එනවාද කියලා. මම කිව්වා මාස 3කට එන්නේ කියලා මට වෙලා නැහැ. මේ සුමාන දෙකයි දීලා තියෙන්නේ. මට ගොඩක් වැඩ තියෙන නිසා මට එහෙ ඉන්න බෑ. මට කියන්න දෙනවා කැනඩාව කියන්නේ ජීවත් වෙන රටක්. ඒ මිනිස්සු තොපේ කාලස්සනකොට ඉපදිච්ච රටක් ලංකාව හොඳයි කියලා. කිසිම යන්න දෙන්නේ නැහැනේ. ඒ නිසා මම මොනවක්වත් කියන්න ගන්නේ නැහැ. මම බිසි. මට යන්න විදියක් නැහැ. ඒ තරමටම ආනාපානෙ කොතනද විපස්සනාට හරවන්නේ කියලා මේ වීසා දෙන්නත් ඉන්ටර්විව් කරනකොට අහනවා. ඒ නිසා මේ භාවනා කරන අය ඇහුවට ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක කිසි බය වෙන්න දෙයක් නෑ. සර්වචනාංශයේ ආනාපාන සතියේ මම දැක්කා මේ අර පොතක් තිබුණානේ ආනාපාන ධානයන්ස කියන පොත. අන්න ඒකේ කෝට් කරලා තියෙනවා ආනාපාන සමාධි කෝබික්ක වේ භාවිතෝ බහුලීකතෝ සන්තෝෂේව පනීතෝච අසේචනකෝත සුකෝච විහාරෝච. උප්පන් උප්පන්නේ පාපකේ අසුර ධම්මේ අන්තර්ධාපේති රූප සමේති කියලා. මහණෙනි මේ ආනාපාන සති භාවනාව භාවිතා කළොත් ආනාපාන සතියෙන් එන සමාධිය ආවොත් සන්තෝෂේව පණීතෝත. කවදාහකවත් සන්තෝ මේ සාන්ත වූ ප්‍රණීත වූ බින්ද මිස වෙන උපදේශ වෙන ප්‍රතිඵලයක් දෙන්නේ. අනිකුත් ඕනම භවනාවක් දෙපැත්තක් තියෙනවා. පිටපොට යන්න පුළුවන්. වංචනික ධර්ම වැඩ කරන්න පුළුවන්. ආනාපානෙ නෑ. සන්තෝෂයේ පණීතෝත් අසේෂන කෝච. ඒකට මේ කසින මණ්ඩල හදනවා, සොහොන් පිට්ටටිකට යනවා. මොකක්වත් ඕනේ නෑ. ළමයි ළඟ ඉබේම හම්බෙච්ච අරමුණක් තියෙනවා. අසේචනකොත් සුකෝච විහාරෝච. සුඛ විහරණයක් දෙනවා ඔය හුඟක් තියෙන ව්‍යවුල්. කියන්නේ භාවනාවෙන් මතුවෙන්න පුළුවන් පටලවිලි හුඟක් අඩු භාවනාවක් කියලා සරුවචනාංශය අනුමත කළා තියෙනවා. නිසා මේ සුඛෝච වේ උපන්න උපන්නේ භාපකේ අකුසල ධර්මේ අන්තර්ධාපේටි උපසමේටි හිතේ උපනෝපන් අකුසල පාප ධර්මය මේ ග්‍රීෂ්මේට වැස්සක් පහලා දූවිලි කපා හරින්නසේ හිත තැම්පත් කරනවා කියනවා. ඒ නිසා ඒකෙන් ආවොත් සමත සමාධිය විපස්සනා සමාධිය කොයි එකක්වත් කවදාකවත් ඒ දෙක අතර ගැටුමක් ඇති කරලා අවුලක් ඇති කරන්නේ නැහැ. හොඳම වැඩේ තමයි යන්න පුළුවන් උත්තරීම සමාධියට යන්න. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ මේ ආනාපාන සතිය කරනකොට මම මේ විපස්සනා කරන්න කියලා හිතාගෙන ආලෝකයේ මතුවලා ඒකට රියැක් කරන්න එපා. ඒකට ඇලර්ජික් වෙන්න එපා. හානි කරන්නේ නැහැ. ඒ උපචාර සමාධියකට ගියත් හානි කරන්නේ නැහැ. මොකද අපි දන්නවා අපි යන්නේ මේ ධානයක හම්බෙන සැපෙන් අතර වෙලා මේ වටිනා භාවනා ජීවිත නැත කරන්නේ නෙවෙයි. අපි අහන්න හදන්නේ ධ්‍යාන සපේ නිවනට යොමු කරන්නයි. ඒ නිසා පැටලෙන්නේ. ඒ නිසා මේ මම විස්තර කෙරුවේ ඉස්සලා මහසි සාඩෝගෙන් අහුවනම් මහසි සාඩෝ ක්‍රමයේදී උපචාර සමාධිය තමයි මහසි ක්‍රමයට පදනම් කරලා තියෙන්නේ. නිසන්වනේ අපේ නායක හඳුරෝ ඒ පොතේ ලියලා තියෙන දෙවෙනි දෙවෙනි ධ්‍යාන. පාවොක්සයිඩෝ චතුත් අධ්‍යාන. විස්තර ඔක්කොම දක් ගන්න පුළුවන් අනුපද ධම්ම සූත්‍රයේ තමයි ප්‍රායෝගිකව නේ පෙන්ලා දීලා තියෙන්නේ. ඒ එක එක තැන්වලදී විපස්සනාවට අදාළ කරන නාම කර්මස්ථාන රූප කර්මස්ථාන පෙන්ලා දීලා තියෙනවා අනුපද ධර්ම සූත්‍රයේ ඒත් මධ්‍යම නිකායේ තියෙන හරි විස්තරාත්මක සූත්‍රයක්. ඒ නිසා ඒක ඔක්කොටම හරියන එකක්. ස්ටෑන්ඩඩ් මෙතඩ් එකක් කියන්න බෑ. පුද්ගලයාගේ හැටියට වෙනස් වෙනවා. නමුත් අපිට මේකට බය වෙන්න දෙයක් නැත්තේ කොච්චර වුණ සමතය ආනාපාන භාගයේකින් සමතය වැඩුණට සමාධිය වැඩුණට ඒක හානි කරවෙන්නේ නැහැ. කාලේනාස්ති කිරීමක් වෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය රූල් ඔෆ් තම් ආදර්ශ ආදර්ශ පාඩයක් විතර ගන්න පුළුවන් යන්න පුළුවන් උපරිම සමාජයට යන්න එතකොට හරි ලේසිකම ගරු ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවේ අරමුණ වශයෙන් පොට්ටප්ප සංඥාව තෝරාගෙන ඇත්තේ කුමන අදහසකින්ද යන්න කරුණාවෙන් තෝරා වදාරනමෙන් ඉල්ලා සිටිමි. මේකදී මේ කියන්නේ බොහොම ලෝකයේ තියෙන මේ විසම විවිධ ෘචි අරුචිකම් මැද්දේ සරුවත්යන් වහන්සේට සිද්ධ වුණේ දැන් මේ වගේ ප්‍රශ්නකට උත්තරයක් දෙන්න ගියාම උත්තරයක් නොදෙත් බෑ නමුත් උත්තරේ කාට සර්ව සාධාරණ උත්තරයක් දෙන්න බෑ අන්න ඒකෙදී ආනාපානේ තෝරා ගැනීමේ තියෙන විශේෂත්වය ඒ කියන්නේ තියෙන විශේෂිත ඥාණයට තුඩු දෙන ප්‍රශ්නයක් තියෙන්නේ අපි පුද්ගලයෙක් කියන්නේ සතෙක් කියලා කියන්නේ කෙනෙක් කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ වශයෙන් ප්‍රධාන වශයෙන්ම තේරුම් ගන්න වෙනවා ආධ්‍යාත්මික පැත්තට යනකොට මේ කය විතරක් නෙවෙයි කය හිත කියන දෙකම නාම විතරක් නෙවෙයි නාම රූප දෙකම රූප විතරක් නෙවෙයි නාම රූප දෙකම කියලා තේරුම් ගන්න වෙනවා. ඔතන තමයි ඉස්සල්ලාම විද්‍යාව පැටලව ගත්තට. විද්‍යාව පැහැදිලි තීන්දුවකට ගත්තා අපි රූප ධර්ම ගැන විතරයි හොයන්නේ නාම ධර්ම ගැන හොයන්නේ නැහැ කියලා. ඒකට හේතුව ඒ කතෝලික චින්තනයේ ආපු එක වැදගත් තීන්දුවක්. ඒ නිසා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ජීව විද්‍යාව කියලා ඔක්කොම පටන් අරගත්තේ රූප ධර්ම පිළිබඳව. ඒ නිසා මුළු ඔක්කොටම භෞතික විද්‍යාව කියලා කියන්නේ. මගේ නම් භෞතික පැත්ත විතරයි බලන්නේ. නමුත් මේ විද්‍යාව අවුරුදු 180කට 200කට කිට්ටු කාලයක් දැන් අපි නොම ගැවල ඉවරයි. දැන් විද්‍යාව දන්නවා මේ නාම ධර්ම ගැන නොසොයා හිටපු නිසා දැන් විද්‍යාව හරීම බොල් තැනකට ගිහිල්ලා නතර වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම දැන් කියලා තියෙනවා කිසිම රූප ධර්මයකට අපි මොන විදියෙන් අඩු ගෙවුවත් නාම ධර්ම නැතුව ජීවත් වෙන්නම බෑ. රූප ධර්ම ගැන ඉගෙන ගත්තොත් කවදාකවත් අපේ දැනුම 150ට වැඩි කරන්න බෑ. අනිවාර්යයෙන්ම නාම පැත්තක් මේකට ගිය යුතුයි. මෙතෙක් කල නාම ධර්ම වලට විද්‍යාවෙන් කිව්වේ গুপ্ত ධර්ම කියලා, මිස්ටික්ස් කියලා. ඒ නිසා ඒක නිකන් මේ විද්‍යාකාරයන්ගේ මේ එහෙම නැත්නම් මේ මොනවද කියන්නේ මේ මැජික් කාරයන්ගේ මන්ත්‍රකාරයන්ගේ වැඩ කියලා පැත්තකට දානවා. දැන් හොඳට තේරිලා තියෙනවා ඒ කිසිම දවසක රූප ධර්මයක් ගැන ඉගෙන ගන්න බෑ නාම ධර්ම ගැන අමතක කරලා. දැන් ඒ නිසා විද්‍යාවට වෙලා තියෙනවා හිත ගැන හොයන්න. දැන් ඒකට මයින්ඩ් සයන්ස් කියලා වෙනම සෙක්ෂන් එකක් පටන් ගන්න තියෙනවා. මයින්ඩ් සයන්ස් එකෙන් තමයි දැන් මනස වැඩ කිරීම පිළිබඳව පැත්තකට දාපු එක. මිස්ටික්ස් කියලා පැත්තකට දාපු එක හොයන්න පටන් ගන්න තියෙනවා. මෙන්න මේක භාවනා කරනකොට වුණත් අපිට ආදර්ශයකට ගන්න පුළුවන්. අපි රූප ධර්ම ගැන කොච්චර ඉගෙන ගත්තත් අපිට දැනුම 100%ක් යන්න බෑ. ඒ වගේම නාම ධර්ම ගැන විතරක් ඉගෙනගෙන 100%කට යන්න බෑ. අනිවාර්යයෙන් මේ දෙකේ සංකලනයක් බව. පුද්ගලික කියලා කියන්නේ මේ දෙකේ සංකලනයක් බව තේරුම් ගන්නවා. නමුත් මේ දෙකේ සංකලනයක් බව මූල ධර්ම වශයෙන් දැනගත්තට මේ විශේෂයට බැහැගන්න රූප ධර්මකින් බහිඳ වෙයි. අන්න ඒකයි මේ කර්මස්ථාන භාවනාව කියලා කියන්නේ. ඒකයි මේ කායානුපස්සනාව ඉස්සරහින් කියලා තියෙන්නේ. ඒකයි මේ ආනාපානේ බලනකොට වායෝ ධාරාව දිහා බලන්න කියන්නේ. ඒ නිසා නාම රූප දෙකෙන් රූපෙන් පටන් අරගෙන නාම ධර්මයට යන්නේක තමයි අපේ තේරවාදේ පටන් ගත්තේ. නමුත් ඒ ඥාණයට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥාණය කියලා. රූපෙන් පටන්ගෙන නාමයට යනවා නම් රූප නාම පරිච්ඡේද ඥාණය කියන්න එපා. එහෙම නැහැ. නාම රූප පරිච්ඡේද ඥාණය කියලා කියන්නේ. ඔත් වැඩේට යනකොට යන්නේ රූපෙන් පටන් අරගන්න. මේ ප්‍රශ්නේ ඔය චූල සත්‍යක සූත්‍රයේ අටුවාවේ ඒ අටුවාචාරින් වහන්සේ මතු කරලා අහනවා මේ නාම රූප පරිච්ඡේඥාන නම් අපි වැඩි යුත්තේ එහෙනම් අපි නාමයෙන් පටන් ගන්න නැතුවයි රූපයෙන් පටන් ගන්න කියලා. ඒක ඉතින් පෙන්නලා තියෙනවා රූප ධර්ම ගොරෝසුයි. හැඩයක් තියෙනවා. මනින්න පුළුවන්. ඒ නිසා පැටලෙනකොට පැටලුම් අරගන්න ලේසි රූප ධර්මයි. ඒකෙන් හිත සියුම් කරගෙන සති සමාධි වඩාගත්තට පස්සේ සියුම් හිතට පුළුවන් නාම ධර්ම අල්ලන්න. නිසා රූප හරහා නාමට යනවා කියන එකයි මම මේ මේ තොරතුරු වලින් ඉදිරිපත් කරේ. ඊට පස්සේ අපි හිතමු මේක පිළිගත්තයි කියලා. ඔව්. හරි. අපි රූපෙන් තමයි පටන් අරගන්නේ කියලා. ඊට පස්සේ රූප ධර්ම කිව්වහම තේරවාද ශාසනයේ ප්‍රධාන වශයෙන්ම පට වියාපෝ තේජෝ වායෝ තමයි සඳහන් කරන්නේ. ඕනම රූප ධර්මයක් මේ හතරට අනුගතයි. සමහර විතක පස්වෙනි වූ ආකාශ ධාතුව බෙන්ලා දීලා තියෙනවා. රූප නාම පට වියාපෝ තේජෝ වායෝ ඒ අතරමැද තියෙන හිස්තන කියලා. ඒකට කියනවා පරිච්ඡේද රූපේ කියලා වෙන්කොට දක්වන රූපේ. ඒක ඇත්තට රූපයක් නැතිකම තමයි ඒකේ සඳහන් කරන්නේ. ආකාශය කියලා කියන රූප නැහැ. අනික්කව තමයි කියන කොටස ආස්තික කොටස පට වියාපෝ තේජෝ වායය. ඒකට පඨවි ධාතුව ගත්තොත් අපේ සම්මත පොත්වල ලකුණු හයක් දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්, අත්දකින්න පුළුවන්. ඒක තමයි මේ තද ගතිය, මෙලෙක් ගතිය, බර ගතිය, හැලු ගතිය, සුමුදු ගතිය, ගොරෝසු ගතිය. ඒකෙදී ඒ තද ගතියයි බර ගතියයි ගොරෝසු ගතිය කියනවා ගරු ලක්ෂණ කියලා. මුරුදු ගතියට සහැල්ලු ගතියට කියනවා ඒවට කියනවා ලහු ලක්ෂණ කියලා. ඒ නිසා පඨවි ධාතුවට ලක්ෂණ හයක් තියෙනවා. මේ තමයි අපි සාමාන්‍යයෙන් විස්තර කරන පොතක් කියවන්න හම්බෙන්නේ. තේජෝ ධාතුවට උණුසුම සිතස කියලා පැතිකඩ දෙකක් තියෙනවා. වායෝ ධාතුවට කම්පණය සහ මේ ධාරණ ගතිය කියලා පැතිකඩ දෙකක්. ආපෝ ධාතුවට තියෙනවා වැగిරෙන ගතිය සහ පිටු කරන ගතිය කියන ගති. ඒතර මේ හතර මහා භූතය දැනගන්න අත්දකින්න පුළුවන් 12 ආකාරයක් තියෙනවා. ඒක තමයි අපි අත්දැකීම් වශයෙන් ගන්නෙ. විඳිනවයි කියලා ගන්නෙ ඕකේ. ඔන්න ඕකෙන් මේ සැලෙන ගතිය තමයි වායෝගහත්වේ ලකුණ. ඒක තමයි ඉස්සල්ලාම අපිට මේ දැනෙන්නේ දේ ඕනම සතෙක් ඉන්නවද කියලා බලන්නේ අපි නලියනවා නම් තමයි. වතුරක හරි සත්තු ඉන්නවද කියලා බලන්නේ වතුර දිහා බලන ඉන්නවා නලියන මොනාර තිබ්බනම් සත්තු ඉන්නවා. කැලයක් දිහා හරි බලාගෙන ඉන්නකොට නලියන ගති තිබුණා නම් එන සතිය කියනවා. නිසා මේ ප්‍රාණයත් එක්ක මේ නලියන ගතිය. නිසා මේ වායෝ ධාතුවේ තියෙන මේ නලියන ගතිය තමයි ඉස්සල්ලාම ආනාපානට ගන්නෙ. ඒ නලියන ගතිය නිසා ඒක ඇවිල්ලා වදිනකොට කුළු ගෙඩියකින් ගහුවාගේ නැති වුණාට පිටිමැදින ගතිය ඇති වෙන්නේ වායෝ ධාතුවේ තියෙන වායු අංශවල තියෙන මේ සැලෙන ගතිය. ඒක ඇවිල්ලා ස්පර්ශ වීම තමයි අපි ආස්වාද ප්‍රසවාසයේදී හෝ පිම්බීමේ හැකිලිමේදී හෝ අඩිය තියෙනකොට පොළව බිම වදිනකොට වශයෙන් දකින්න. ඒ නිසා කොයි ආනාපානේ නම කිව්වත් පිම්බීම හැකිලිමේ නම කිව්වත් සක්මන් කරනකොට වුණත් මූල ධර්ම වශයෙන් බලනකොට වායෝ වායෝ ධාතුවේ තියෙන පොට්ටබ්බ ගුණේ වායෝ පොට්ටබ්බ ධාතුව තමයි අපි ඉස්සරලා ඉස්සරහින් තියාගන්නේ. ඒකට පස්සේ ඉතුරු ධාතු තුන එකින් එකට එකින් එකට අඳුර ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා අපි හුස්ම වදින හැටි හොඳට බලා ඉන්නකොට නාස්පුඩු පුරවාගෙන හුස්ම රැල්ල පිට වෙනවා. ඇතුල් වෙනවා දකින්නකොට ටික වේලාවක් සීන් සීරුවේ ඇතුළි පිටවීම පිටවීම දෙක වෙනස දැනගෙන ඉන්නකොට හොඳට ඇහත් පිට ඇහත් කියලා බැලුවොත් මේ ඇතුළේ නෝස්ම සිසිල් ගතියක් පිට වෙන ගතිය උෂ්ණත් වගේ පොඩි වෙනසක් දැක් ගන්න පුළුවන්. අර වායෝ ධාතුව දැකලා ඒ වායෝ ධාතුව ඇතුළත තේජෝ ධාතුවත් සම්බන්ධ වෙලා තියෙනවා. සමහර වෙලාවල් වලට උෂ්ම රැල්ල කීකටුව සමාන්තරව අනාකූලව ගමන් කරනවා. සමහරට චංචල කම්පල වෙලා ව්‍යාකූල වෙලා ගස්ස ගස්ස ගස්ස ගස්ස යනවා. මේ වගේ මේ දැකපු වායෝ ධාතුවේ ගුණ වැඩි වෙන දකින්නයි කියලා කියන්නේ අනෙක් ධාතු හතරේ ගුණ කිට්ටු කරකට කිට්ටු කරගෙන අනේකයි. එතකොට වෙන්නේ එකම දේ නැවත නැවත බැලීම තුලින් අර දකින්න වායෝ පොට්ටබ්බ ධාතුවට අතිරේක තොරතුරු එකතු වීම තමයි සිද්ධ වෙන්නේ. මුලින්ම කෙරෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව කියන එක සම්මතයක් වශයෙන් ගත්තට විශේෂිත චරිතවලට වෙනස්කමක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් මූලධර්ම වශයෙන් කියලා දෙනකොට කියන්නේ අපි වායෝ පොට්ටබ්බ ධාතුවෙන් තමයි ධාතු ලක්ෂණ දැනගන්න පටන් අරගන්නේ. හතර මහ ධාතුන් දැනගෙන ඉවරලා හිත සමාහත වුණාට පස්සේ තමයි නාම ධර්ම ගැන දැනගන්නේ. මෙන්න මේ තුලින් තමයි අපි සත්‍යය කියන එක නා අඩුම ගානේ නාම රූප දෙකක් බව දැනගන්නේ. ඒ නාම රූප දෙක දකින්න නැතුව කවදාකවත් මේ නාම රූප පහළ වෙන්නේ මොන මොන හේතු වලින්ද කියලා දැනගන්න බෑ. ඒ නිසා මේ වායෝ පොට්ටබ්බ ධාතුව කියලා කියන්නේ ගලකට දරයක් බලනකොට දරේ මරේට ගහනවා කියලා කතාවක් තියෙනවා. මරේ දන්නේ නැතුව දර බලන්න ගත්තොත් එහෙම පොරවත් ඉවරයි, පොළවත් ඉවරයි, අතපයත් තුවාල කරගන්නවා. අන්තිමට දර බැලුවට පස්සේ ලිපේ දාන තරන්දයක් ඉතුරු වෙන්නේ කීතු කීතුයක්. දරේ හරියට මරේ බල්ලා ගහනවා. ගලකට ගහනකොටත් කුළු ගෙඩියේ හරියට ගලේ මරේ බල්ලා තමයි ගහන්නේ. ඒක තමයි කඩලා යන්නේ. එහෙම දන්නේ නැතුව ගැහුවොත් ඒ ඒ කියන්නේ සාත්‍රය දන්නේ නැහැ. ඕනම දෙයකට ඒ හරි තැනක් තියෙනවා. අනේ දෙන ගැහුවට පස්සේ අපි කියන ගල කතා කරනවා, දරේ කතා කරනවා, කතා කරන කෙනා පැලිර ගියා. අනිත් වගේ තමයි මේ විශාල ඝන බහලව අල්ලගෙන තියෙන මේ සතා කියලා ගත්ත දේ නාම රූප වශයෙන් කඩන්න වායෝ ධාතුව කියන තැන තමයි ගහන්නේ. ඒක කියන උදාහරණයක් විදිහට මේ විශාල පාලම ආරුක්කු පාලම් වල මැද කනුව තියෙන දෙපැත්තට පාලම් හදලා තියෙන්නේ. අන්නේ පාලමේ හරියටම ගුරුත්ව කේන්ද්‍රය කොතනද කියලා දන්නවනම් ගුරුත්ව කේන්ද්‍රවල ජිල් බෝලකින් ගැහුවොත් මුළු බාලම හෙල්ලෙනවා කියන. ඒක භෞතික විද්‍යා විනෝදයේ තියෙන දෙයක්. ඕනම මේ බිල්ඩින් එක වුණත් මේ බිල්ඩින් එකේ ගුරුත්ව කේන්ද්‍රය වහල්ලා ගන්න පුළුවන් නම් එතෙන්ට ගල් කැටකින් ගැහුවොත් ජිල් බෝලකින් ගැහුවොත් ගම්මිල සැටකින් ගැහුවොත් මුළු බිල්ඩින් එකම හෙල්ලෙනවා. ඒක න්‍යාය ධර්මයක්. පැත්තකට ගැහුවට නෑ. පැත්තකට ගැහුවට කම්පණේ සමාකාරව යන්නේ නෑ. ඉතින් යම් වෙලාවක අපි කියන පාලමකට ගිල් බෝලකින් ගහලා ඒකේ දෝලන වේගය අල්ලගෙන දෝලන එහාට යනකොට තව ගිල් බෝලකින් ගැහුවොත් දෝලන වේගය වැඩි කරනවා. කොහොම වැඩි කරලා වැඩි කරලා ගිල් බෝලෙන් ගහලා පාලම කඩන්න පුළුවන් කියලා කියනවා හරියට වෙලාවට ගැහුවොත්. විකටම හැබැයි ගුරුත්ව කේන්ද්‍රෙටම ගන්නවා. අපි හිතන්නේ මේ පහලමත් එක බලනකොට ජිල් බෝලේ පුංචි එකක් කියලා. හැබැයි හරියට තැනටත් හරියට දෝලනයේ තැනටත් ගැහුවොත් හදන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා සාමාන්‍යයෙන් හමුදා කණ්ඩායම පාලමේ යනකොට left right යන්න දෙන්නේ නැහැ. වෙලා හරි කට්ටියගේ දෝලනයත් එක්ක පාලමේ දෝලනයේ සමපාර වුණොත් පාලම කඩලා යනවා කියලා ඒක සාමාන්‍ය නීතියක්. ඒ නිසා අපිත් මේ සංසාරේ පුරාගෙන ආව මේ ගමනේ ආපියට මරේ බල්ලා දක්කු කෙරුවා. ගහනකොටම තේරෙනවා අඩියටම යනකම් හිල්ලුම් කෑමක් කරනවා. දැන් කොයි වෙලාවක හරි මම දැන් මෙතන කියන තැනට හිත අරගෙන ආස්වාසයක් ආස්වාසයක් වශයෙන් හරියට මෙනෙහි කරගන්න පුළුවන් නම් අඩියටම සතිය බස. තේරෙන පටන් අර ගන්නවා සංසාරේ කවදාකවත් ගියේ නැති තැනකට යන්න පාර කැපෙනවා. දෙවෙනි සැරේට හරියටම ප්‍රස්වාස වේලාවේ ප්‍රස්වාසය මෙනෙහි කරනවා ආස්වාස වේලාවේ ආස්වාසය මෙනෙහි කරනවා කියන එකලස ධානය යනවනම් මම දැන් මෙතන කියන එක එන්නේ එන්නේ එන්නේ මේක මම රත් වෙච්ච පියකින් බටර් කෑල්ලක් කපනවා වගේ ඉතින් කාගෙන බහිනවා. නමුත් අර එල්ලේ කැඩෙන එකයි අපේ වෙන්නේ අර මම දැන් මෙතන කියන එල්ලේ හිටින්නේ නැහැ. වායෝ දහතරම හිත යන්නේ නැහැ. නමුත් බොහෝ අය උත්සාහ කරනකොට එක පිට දෙක තුන වදින්න ගන්න. තුන හතර පහ හය වදින්න ගන්න. එදාට තේරෙනවා සාලනවා කියන්නේ. එදාට මුළු මේ సంతානෙම සාලවනවා. ඒකෝර තමයි අර කලින් කිව් විදිහට මම ඔළුව හොල්ලනවද, හෙල්ලෙනවද, මම හිතලා කරන එකක්ද නැද්ද කියලා ඔක්කොම කියනවනම් කියන්නේ අංජබජල් වෙනවා කියන. ඉතින් එතෙන්ට යන්න බයයි. හුඟ දෙනෙක් යන්න බයයි. මොකද එතකොට හිතෙන්නේ අම් මේ මේ විතර මල්ල පොඩි වෙලා මේක ගෙදර ගෙනියන්න බැරි වෙයි. ගෙනාපු ටික කියලා බය වෙන එකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා බලාගෙන යන්න හරියට වැදුනොත් නම් ගම්මිත සැතෙන් ගැහුවත් අනිවාර්යෙන් ඒක සර්වඥාන්තික වචනෙන් කියනවනම් සානරාග්‍ර සංසාරේ අපි ගෙනාපු මේ කෙලෙස් ඔක්කොටම කියන මෝහ පටල කියලා. විශාල පටලකට පටල බැඳලා තියෙනවා. නමුත් එක සතිචිත්තක්ෂණයකින් තේරම කපන්න එක සති චිත්තක්ෂණේ කපන්න පුළුවන්. හැබැයි ඊගාසරේ ආය වැවෙනවා. ඒ නිකන් සාමාන්‍යයෙන් කියන මේ පාසි බැඳිලා තියෙන පාසි පාවෙන වතුර කඩක් ගත්තාම දී කඩਿੱත්තක පාසි තියෙනවා නම් පාවෙන වතුර කලයකට වතුර ගන්න ඕන වෙච්චාම කරන්නේ කලින් එහාට මෙහාට හොල්ලලා හොල්ලලා හොල්ලලා පාසි අයින් කරනවා. අයින් කරලා කලයේ ගොල්ල ගිල්ලා ගත්තාම ඇතුලේ වතුර හරියි පිරිසිදුයි. කලයේ අර ගන්නකම් පාසි ඇස්සලා තියෙනවා. ටික වෙලාවක් යනකොට ආයසර සම්පූර්ණ වැහිලා ලිඳේ වතුර තියෙන බව පෙන්වන්න නැති වෙන්නේ අර. කලේ ඔබන වෙලාවේදී යට කරනවා. ඒ වගේ අපි හරියට සතියින් හිටියොත් අපි කොච්චර පහුකාරතනකින් පටන් ගත්තා. අපි පිරිමි වෙලා පටන් ගත්තා. ගෑනු වෙලා පටන් ගත්තා. පැවිදි වෙලා පටන් ගත්තා. නැති වුණත් කපන්න නම් පුළුවන්. ප්‍රශ්නේ කියන්නේ ඒක හරියටම ගම්මිරිසෙන් ගුරුත්ව කේන්ද්‍රයටම ගහ බදිනවද කියන එකයි ප්‍රශ්නේ. වදිනවා නම් ඒකේ කිසි කෙනෙකුට අධිකාරී ශක්තියක් නැහැ කරන ඕන කෙනෙකුට කරන ප්‍රමාණයට උත්තර හම්බ වෙනවා. ඒ නිසා වායෝ පොට්ටබ්බ ධාතුව තමයි මරේ. දරේක ගහනකොට මරේට ගහන. ගලක් ගහනකොට ගලේ මරේට ගහන්න ඕනේ. එහෙම නැත්නම් මේ කියන්නේ ගංගේවල් වල වැඩ කරන ගම හරියට පයින්. පයින් මොකද ලොක්ක දාන්නව පොරව අල්ලන තාලෙමුයි ගල ගහන තාලෙම. ඉතින් කනට ගහලා කියනවා ගැක්කු මරේ බල්ල ගහපන්. ඔය නිකන් මෝඩයා වගේ ආචාර්ය ගුණා බැඳා වගේ හනුව දර බලන්නා වගේ දර බලන්න එපයි කියලා බණින හරියට පයින්. මොකද ඒගොල්ල හරියට බලන්නේ දර ගහක ඒක සිංහලෙන් කියන්නේ ගහක කැපුම ගස මුල පෑදුමෙන් දැනි හානාහිය පානා අඬ හැරෙන් දැනි මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනි අමුතුබත් දීම අතැල්ලුමෙන් දැනි ලොකු හැම වෙලාවෙම දිහා බලනකොට පොඩි කට්ටිය කරනකොට වමතින් අල්ලන හැටි දැක්ක ගමන් දන්න වැඩේ හරියන්නේ ඔය කොච්චර ශිල්ප දැනගත්තත් කොච්චර ඩිග්‍රී නෙමෙයි PhD තිබ්බත් ආයුධය අල්ලන ගානේ කියනවා කොයියට වැඩේ තේරෙන්නේ මොකද හැම දෙයකම මරයක් තියෙනවා. හැම වැඩකම ලයක් තියෙනවා. කලාවක් තියෙනවා. ඒක ගන්න අමාරුයි. ඒක තමයි ඇත්තටම අපි ගුරුවරයෙක් ඇසුරු කිරීමෙන් යටහත් වීමෙන් දහස්වර වරදගෙන අල්ලගත්තොත් මේ සංසාරේම පරෝජන. මරේ තෝරලා තියෙන කියන මෙතන බුදුරජාණන් වහන්සේ නාම රූප දෙකෙන් රූප අල්ලන්න රූපෙන් වායෝ ධාතු අල්ලන්න වායෝ පොට්ටබ්බ ධාතු අහුණා නම් මේ ගම්මිසතෙන් ඉකින් වදින්න පටන් ගන්නවා. කවදා හරි මේක කරලා දාතේ. ගරු ස්වාමීන් වහන්ස යෝගාවචර පින්නතුන් විසින් පිළිකුල් භාවනාව කොපමණ දුරට කිරීම සුදුසු වේද? එහි ආදීනවද පහදා දෙනු මැනවි. සාදු. ඔව් මේක ඇත්තටම ආනාපානෙන් තොට තියෙන අනිකුත් කර්මස්ථාන ගැන ප්‍රෝජන සලකලා වැඩ ගන්න පුළුවන්. ඒකේ කර්මස්ථානේ මොකද්ද කරන්නේ? කොයි චරිතවලටද ඒක ඕනේ කරන්න කියන එක දන්නේ නැති වුණොත් එහෙම යම් ප්‍රමාණයකට නිකන් ආනිසංශ දීලා ඊට පස්සේ ළඟට ළඟට ළඟට යම් ප්‍රමාණයකට පස්සේ දීලා ඊට පස්සේ ඒකම කර මේ කන පිට යන්න ඉඩ තියෙනවා ඒක තමයි මේ වංචනික ධර්ම කියලා හඳුන්වා දීලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා බරපතල කර්මස්ථානයක් විපස්සනා කර්මස්ථානයක් වගේ දෙයක් කරන්න ඉස්සලා මේ චතුරාර්යක භාවනා කියලා four guardian meditations අපි උගන්වනවා. ඒක ථේරවාද ශාසනයේ හුඟා පැරණි සම්ප්‍රදාන කුණ ලකුණක්. බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබස්සති යෝයිමා සීලවා බික්කු ඉමේ චතුරාර්යක්ඛා බික්කු භාවේය සීලවා. සිල්වන්ත භික්ෂුව විසින් මේ කියන චතුරාර්යක භාවනා කරයි. ඕක තමයි ඇත්තටම අපි මේ භාවනා ආරම්භය කියලා ගන්න. ඉතින් ඒකදී භික්ඛු කියන නමෙන් අදහස් කරන්නේ සංසාරේ බය දක්නා වූ සංසාරයේ ගැලවීමට කටයුතු කරන එකනක්. වික්කු කියනක විනයේ එකක්. අභිධර්මයේ තව එකක්. සූත්‍ර පිටකේ කියන්නේ සංසාරයේ බය දකින්න නම් කවුරු හරි එයින් ගැලවීමට කටයුතු කරන කෙනා භික්ෂුව. සංසාරේ භයං එක්කති ඉති භික්ඛු කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ සීලවා. සිල්වන්ත වෙන්න ඕන. වෙන විදිහට කියනනම් දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. දෘෂ්ටිය තියෙන්න ඕන මේ සංසාරයෙන් ගැලවෙන්න කටයුතු කරන්න කියලා මිසක මේ වවාගෙන හඬවක්වත් සංසාරේ ලස්සන ජීවත් වෙන්න කොන වැඩක් නෙවෙයි. නිසා භික්ෂුව කියන නම අපි ශීපත් කරගන්නවා. ඒ සීලවා කියලා කියන්නේ මේ වැඩේට යන්න බෑ. තමගේ කය වචන දෙක කියන මූලික සුද්ධියක් නැතුව. ඒ භික්ඛු භාවීය සීලවා මේ සිල්වන්ත වූ සංසාරේ බය දක්නා වූ සංසාරයෙන් ගැලවෙන්න කටයුතු කරන භික්ෂුව මෙන්න මේ චතුරාර්යක වදනවා. බුද්ධ ඥානසති, මෛත්‍රී භාවනාව, අසුබ මරණසති. මේ හතරෙම සීමාවල් තියෙනවා. ඒකේ ප්‍රයෝජන තියෙනවා. ඒ ප්‍රයෝජනෙන් තමයි ඒක කරන්නේ. ඒ විපස්සනා භාවනා ක්‍රමේදී විශේෂයෙන්ම මහසි භාවනා වගේ ඕ මේ හතරකම ඉච්ඡකම ලොකු තනක් දෙන්නේ මොකද හේතුව මේ වදිගේ කර කර ඉන්න ගියොත් විපස්සනා පුරුදු කරන්නේ සාමාන්‍යයෙන් ওই දවස් 10කට 15කට ක්‍රමයකට සතිය අඳුනලා දීමේ ප්‍රයත්නයක් කරන්නේ. ඒතකොට මේ මෛත්‍රී භාවනාවට දවස් 3යි විපස්සනාකට දවස් 3 4යි 5යි දුනොත් එහෙම මේ විපස්සනා සතිය කරගන්න වෙලාවක් නැති. ඒ නිසා කියනවා පටන් ගන්නකොටම සැලසුම් කරන්න කියලා අපි වකිනා බුද්ධ ශාසනයක පිටිලා ඉන්නේ. අපි ඔක්කොටම ඇහ කන දිවනාසය කය හිතලා ක්‍රේණ සම්පත්තිය තියෙනවා. මනුස්සකමක් තියෙනවා. අපිට දැන් කල්යාණ මිත්‍රෝ ලැබිලා ඉන්නවා. ධර්මයේ ලැබිලා තියෙනවා. කැමති නම් ඕන වෙලාවක ෆුල් ටයිම් දාලා භාවනා කරන්න පැවිදි වෙන්නත් ලෝකේ පැවිද්දක් තියෙනවා. මේ හැම හම්බුනේ පොඩි පිනකට නෙවෙයි. Taman එහෙම පහත් කළ සලක ගන්න නරකයි. කියලා අර ඒ පුද්ගලයාගේ සංදර්ශනය කරලා පෙන්නනවා මේ ලැබපු මනුස්සාත්ම භාවය ඔය අපි විහිං පුංචි කරගත්තොත් මිස මේක සංසාරේ හම්බෙන කලාතුරකින් හම්බෙන අවස්ථාවක් ඒ නිසා කෙලින්ම මේ මූලික භාවනා ක්‍රම නැතුණත් යන්න පුළුවන් කියලා. කෙලින්ම ආනාපානට යන්න පුළුවන්. කෙලින්ම විපස්සනා කරන්න පුළුවන්. කෙලින්ම පිම්බීම හැකිලිම කරන්න පුළුවන් කියලා. ඒකට නිදර්ශනයක් වශයෙන් මම පෙනවා ආනාපාන සති සූත්‍රය. ආනාපාන සති සූත්‍රයේදී සර්වචන් වහන්සේ මාස 3ක් සංඝයා වෛක්ෂුන් වහන්සේත් එක්ක අරන්නේ ගත කරලා දැන් හිත වස්තවාරණ දවසේ රාත්‍රියේ ඊට ඉස්සෙල්ලාසේ හොඳට හඳක් පායලා හෙට පසලොස්සක හෙට පවාරණය කරන්න එනකොට සරුවත්යන්සේ ගහක් මොනවද කියලා භාවනා කරනකොට උන්වහන්සේට පේනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ 20 දෙනෙක් විතර තියාගෙන කමඨාන් සුද්ධ කරනවා බණ කියනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තවත් 20ක් විතර තියාගෙන. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, කොට්ටිත ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ එක එකන එකන 10 15 20 අරගෙන දැන් තුන්දු තුන්දු කඩාගෙන භාවනාව කරනවා. ඒකෙත් පේනවා වැඩි ගාණක් ගත්තොත් කරන්න බෑ කියන. එක්කෙනෙකුට පුළුවන් වෙන සුළු ගාණයි. එතකොට එක්කනට පර්සනල් ටච් එකක් එනව නැතුව කරන්න බෑ. ආන්නේම අරගෙන කරගෙන යනකොට තේනවා දැන් මේ ආනන්ද සාන්තිගේ ගෝලෝ ටික ආනන්ද හඳුනනට හිත බැඳගෙන දැන් යනවා වැඩි. සාරිපුත්‍ර සාන්තිගේ ගෝලෝ ඒ යනවා. ඉතින් සරෝජන කල්මර දැන් හෙට වස්තවරුවොත් අවාන්නේ ගිරුවොත් අනිදා චාරිකාව යනවා. එතකොට මේ ගැම්ම කැරේ. මේ දැන් හිත තියෙන ඔක්කොම පුබ්බාපරං නාපිජානාති කියලා ඉදිරියට යන්න එල්ල වෙච්ච හිතක් දකින්න තමයි ධම කෙනෙකුට. ඊට පස්සේ කියනවා මම මේ සැරේ ප්‍රකාශයක් කරනවා මම වස්පවාන්නේ මාසිකින් කල් දානවා. මොකද මේ මේ ගැම්ම කඩා ගන්න තියෙනවා. ඉතින් ඒක දැනගත්ත පස්සේ අහල පහල එන මිනිස්සුත් වෙනවලු විශේෂයෙන් දැලිට පහුවෙන්ද දවසේ වස්පවාරණය කරන දවසේ ආනන්ද සර්වත්‍රාන්සේ වහන්සේ ඔක්කොම රැස් වුණාට පස්සේ ඔක්කොගම හිත බලනවා සමහරව අසුබේ වඩනවා. සමහරව මරණානුස්සතිය වඩනවා. සමහරව මෛත්‍රිය වඩනවා. සමහරව මෙත්ත කරුණ උපේක්ඛා වඩනවා. ඒකේ පෙන්ලා දෙන සමහරව දැනටමත් ධ්‍යාන 1 2 3 4. සමහරව සෝවාන්දා, සමහරව සකදාගාම වෙලා, අනාගාම වෙලා. ඔක්කොම පිළිසින. ඒ පිළිසේ නම් වශයෙන් සඳහන් කරනවා. ඔක්කොටම පොදුවේ දෙන්නේ ආනපන. විවිධ කර්මහත් කරන ඔක්කොටම සරුවත් යනංශේ ආනපන තමයි දෙන්නේ. ඉතින් ඒකෙමත් පේනවා මේ ආනාපානයේ තියෙන සම්භාව්‍ය ගතිය ආනාපාන සති භාවනාවට යනනම් ওই එක එක භාවනාවෙන් තියෙන අඩුපාඩු හදාගෙන යන්න පුළුවන්. නමුත් ඒ බුරුම භාවනා කරනකොට වුණත් චතුරාර්යක භාවනාවල පිළිබඳ තැබිය යුතු ගෞරවය කියලා කියනවා. ඒක දැනගෙන තියෙන්න ඕනේ. හැබැයි මෙන්න මේක දැනගන්න ඕනේ. මොකටද මෛත්‍රී භාවනා කරන්නේ? මොකටද බුද්ධ අනුසතිය කරන්නේ? මොකටද අසුබ සතිය වඩන්නේ? මොකද මරණානුසතිය වඩන්නේ කියලා තමන්ගේ ප්‍රයෝජනෙ සලකලා කරන්නේ. ඒකෙදී මේ ප්‍රශ්නේ ගත්තම අසුබ සතිය දෙන්නේ රාගාධික චර්යාව. රාගාධික චර්යාව දැනගන්නේ කොහොමද? හොඳ හොඳ කතාවක් තියෙනවා මේ අප්පකාතේ මානුෂේසු තේජනා පාරගාමිනෝ කියන ගාතාවට මේ මම කතාව කියන වැඩි වෙනවා මේ මත්දහනේ නැත්තම් ඉන්දියානවනේ. මේ සාරියොත් යනසේ වැඩ ඉන්න කාලේ එක වීදියකම ඉන්න මුදලාල්ලා කතාවලා කියනවලු අපිට එකතුලා දානයක් දෙමු කියලා. ඉතින් කවුරු හරි ඉන්නේ සත්පුරුෂයෙක්. එයා ඔක්කොම කරපිට අනිත් ඔක්කොමලා කියනවලු අපි ලෑස්ති එන්නම් කියලා. ඉතින් කට්ටිය ගෙදර ගියාට පස්සේ ගෙදර ඉන්න කට්ටිය කවලු අපිත් එනවා අපිත් එනවා අපිත් එනවා කියලා මේක බොහෝම පුදුමාකාර ධෛර්යයෙන් දානේ ලෑස්ති කරා. ඉතින් මේකට දරත් නුර කිට්ටුක බඳුවක් හදලා, ඉත් බඳලා ගිනි මොන වල දානේ හරි ගසලා, දවල් දාන දෙන්න යනකොට මොනවා කරන්නද පුදුමාකාර සහයෝගයක්. ඒ වගේම ඔක්කොගෙම ලොකු උනන්දුවක්. සංවිධානය කරපු මුල් එක්කන කල්පනා කරලු දැන් මේ මිනිස්සු දැන් දාන දීලා ගියොත් ආයේ ගිය ගමන් ඔය අනා ගන්නවා ගෙදර වැඩවලට තමයි යන්නේ. මොකක් හරි කරලා හැන්දාවටත් ප්‍රෝග්‍රෑම් එකක් දාමු කියලා අහ ගන්නවා. කට්ටියත් එක්ක කතා කරනවා. අනික කට්ටිය කියනවා ඔබතුමා කෙරුවොත් එයි. එහෙනම් අපි අද දැන් යන්න ගියමු 6ට එන්න ගියමු. අද මුළු රෑම 3:35 බණක්. ඉස්සර තිබිලා තියෙන අතර ඔය පැයේ බණ නෙමෙයි. 3:35 බණ තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ අර පිරිමි ටික ඔක්කොම කියලා දුන්නා අපි කැමතියි. කිව්වට පස්සේ සෙනෙක් වුණා හා කියලා. ඊට පස්සේ එන ඔක්කොම යන්න 6ට එන්නේ කියලා පස්සේ අපත්තනස පතක් ලදිනවා. අපිට තුන් යාමයට ස්වාමීන් වහන්සේලා තුනමත් දෙන්න බණ කියන්න 10 ඉඳලා මේ 6 ඉඳලා 10 වෙනකන් එක නමයි 10 ඉඳලා 2 වෙනකන් එක නමයි 2 ඉඳලා උදේ 6 වෙනකන් එක නමයි. ඉතින් ඔක්කොම ලහත් කරලා අනුස්කල ගියා. 6ට එනකොට මේ වගේ ශාලාවක් දැන් උනත් ගියත් පේනවා ජේතවනාරාමේ ධර්මශාලාව එක ලොකු එකක් නෙමෙයි. ඒකේ ඉඩ නැති. ඉතින් පස්සේ මේ පිටිය බිරෙන්න සෙනග. ඒ කියන්නේ දවල් දාන දීපු කට්ටිය සෙනග. ඉතින් සංඝයා වහන්සේලාත් ආවාසින්තර බannකොට පිරිල සෙනග. ඉතින් ඉස්ලාම ස්වාමීන් සමක් වැඩිය. ඉතින් අය දවල් හැන්දෑ 6 ඉඳලා 10 වෙනකම් පණ කියනකොට ඊට පස්සේ අටුවාචාර්යන් වහන්සේලා හරි ලස්සනට කියනවා. දැන් රාග චරිත තියෙන කට්ටිය ඉන්නවනේ. රාග චරිතය තියෙන කට්ටිය ළඟ ඉන්න කෙනාට ගිහිල්ලා කියනලු කසුකුසු ගාලා අතල්ලා එන්නම් කියලා තිබ්බේ. මේ අතිශය දාන වැඩ නිසා මං ආවේ ඔයගොල්ලෝ බණ අහන්න මං යන්නම් කියලා කියාලු. අනිත් එකනා කියනලු මම අතෙන්ට යන්නම් කියලා කියනවා. ඒක මේ ගනුදෙනුව කරගන්න හම්බ වෙන්නේ නැහැ දැන් කිරුවට මේ ටික කරනවානේ. ඔකට එනම් බණ අහන්න අපි යන්නම් කියලා අන්තිමට රෑ 10 වෙනකොට සෑහෙන ශාලාවේ ඉඳලු දැන්. තුනෙන් එකට වැඩිය ගිහිල්ලා ගාගටන්ට. එසේ මත්දහන වෙනකොට දැන් මාන්දර 10 රෑ 10 ට 2 වෙනකන් කුකුල් කේන්ති කාරෝ ඉන්නවනේ. පාටික සංඥා තියෙන කට්ටිය. ඒ කට්ටිය කල්පනා කරනවා දැන් මේ මිනිස්සුන්ට පින් කරනවා කිව්වම සීමාවක් නෑ. දැන් දානෙකට කියලා කතා කරා. දැන් කතා කළේ දැන් එහෙම කියද්දි බණ කියන්න ගිහිල්ලා දැන් දැන් අදත් දැන් රාජීති මරුවොත් හිතත් බිස්නස් නෑ. මේ අමනුසුන්ට කිව්වහම කෙලවරක් නෑ වැඩක. ඉතින් අරකයි කියලා කුටු කුටු ගාලා කාටවත් නොකිය හිමීට සයිවත් පත්කේ අරගෙන ගියා. තුනෙන් එකක්ම ගියාලු ද්වේෂ චරිත. දැන් පාන්දර දෙක වෙනකොට ටෝච් එක ගේන්න බැරි වෙච්ච කට්ටිය වයසක කට්ටියට යන්න බෑනේ. නිදිමත නිසා පස්සට ලපිය ගත්තා. තුනෙන් එකක් රාගේ නිසා කණ්ඩ කොඳුරලා ගියා. තුනෙන් එකක් පුටු පුටු ගාලා කුපුරු පුපුර ගියා. ඊතර තුනෙන් එක පස්සටලා බුදිලු. දැන් පාන්දර වෙලා ආමතුරු බලනකොට අමුතුම දර්ශන. හැබැයි ආරාධනා කරපු තුන් දෙනෙක් හතර දෙනෙක් ඉස්සරහා ඉඳගෙන ඉද්ද ගැව්වා ඉඳගෙන බනහනවා. මේ තමයි සාමාන්‍යයෙන් ඔය ගිහියන්ගේ භාවනා ගිහියන්ගේ පින්කම් වල ස්වභාවය ඔච්චරයි. අපි ඔකට කියන්නේ ගිහි සද්ධාව කියලා. මේ සංඝයාතට තියෙන වෙනම වචනයක් කොච්චර උඩ බැනගෙන ඔයගොල්ලෝ නැතුවත් තුන්යාමේ පහු වෙනකොට හැඩේ බලා ගන්න පුළුවන් කවුද කොවිල බලන්නේ. ඉතින් පස්සේ දවසේ සංඝයා රැස් වෙලා මේ ධානසාලා රැස් වෙලා කතා කරනවා අනේ ඊයේ වෙච්ච වැඩේ බලන්න හැන්දෑ වෙනකොට ඉඩ අරවන්න දෙනකන. දැන් 10 වෙනකොට කට්ටියක් ගියා. පාන්දර දෙක වෙනකොට ශාලාවේ හොඳට ඉඳ තියෙනවා. අර වයසක කට්ටිය පස කරලා ගොරාදිනව බුදි. නමුත් කට්ටියක් විතරක් බණ ඇහුවා කියලා කිව්වට පස්සේ සරුවචනාංශයේ මධ්‍යානේ ලෝකේ කලාවදාන වෙලාවේ දැක්කම මේ සංඝයාගේ කතා ඊට පස්සේ සරුවචනාංශ වදින. වැඩිලා ආසනේ වාඩිලා අහනවා මහන්නේ උඹලා මොනවද කතා කරන්නේ? ඊට කියනවා ස්වාමීන් වහන්සේ අපි මේ දේශපාලනේ කතා කරා නෙවෙයි. කයිවාරු ගැහුවා නෙවෙයි. මෙතන වෙච්ච දෙයක් ස්වාමීන් වහන්සේ කිව්වේ කියලා බුදුහාමුදුරන්ට මොකද්ද කිව්වේ? කිව්වේ මෙන්න වැඩේ. මේ තුනෙන් එකට වැඩි ප්‍රදේශයක් රාග අරමුණෙන් බැහැලා ගියා. තුනෙන් එකක් ද්වේෂය නිසා ගියා. තුනෙන් එකක් නිදිමතට යට වෙලා මෝහයට යට වෙලා බුදිය ගත්තා. ඔන්න ඔක. ඒක තමයි හරුවත්තන් කියන්නේ අප්පකාතයේ මිනිස්සේසු තේජනා පාරගාමිනෝ අතයන් ඉතරාපජා චිරමේවානු දහවති. මහණ මේ ශාසනයේ මේ සංසාරේ අප්පකා අල්ප වූ මනුස්ස කොටසක් විතරයි ඒකට යන්නේ. අප්පකාතයේ මිනිස්සේසු තේජනා පාරගාමිනෝ. ඒතරට යන්නේ සුළු පිටා. අතයන් ඉතරාපජා අනික් ඇත්තෝ තිරමේවානු දහවති. ගඟකින් ගොඩ වෙන්න තියෙනවා නම් ඒගොල්ලෝ ගඟ අයිනට ඇවිල්ලා බහින්න බයයි. හැබැයි ගඟට බහැලා කට්ටිය පීනනවනේ මේගොල්ලෝ ගොඩ ඉඳගෙන පීනනවලු අර වගේ මේ වතුරට බහැලා කරන කට්ටිය වගේ. අර කට්ටිය අනුධාවනය කරනවා ගොඩ දම්බි ගන්නවා. මේක තමයි සාසනයේ හැටි. ඉතින් ඒ අනුව බලනකොට ඔය අර රාග චරිතය, ද්වේෂ චරිතය, මෝහ චරිතය කියන එක අපි ඔය එක්කෙනෙකුටම හේතු කරන්න ඕන අපිටත් ওই මූඩ් එක එනවා. අපි තමක් කරගෙන යන සමහර වෙලාවල් වලදී අපිට ඔය ඒ රටි කරගෙන යන්න මට මේ අවල් අපොයින්ට්මන්ට් එක දෙනවා අරක කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා අත් නැගිටලා යන වෙලාවල් එනවා. සමහරවිට රුස්සන් නැතුව යන. මොන්නම් නගුලක්ද මේක ඇත්තේ? ඔය ඉවර කරන්නෙත් නෑ මේක මල්ල විකාරය කියලා බනවත් මට්ටම බැනලා තේපාවේ. ඒ සමහරවිට කොච්චර ආසාව තිබුණා නින්දට. එහෙම නැත්නම් මේක ඩිස්ඉන්ටරෙස්ට් එකක් නෙවෙයි ඒ හැටි. මොකද එන්නේ ඒකෙදී මේ පටික චරිතය හරි අමාරුයි. පටික චරිතය වැඩ කරන්නේ ඥානයත් එක්ක. අධික ඥානය අධිකත්වය තමයි ඔය පටිකේ ඉන්නේ බොහොම තදි. ඒ නිසා ඒක නැති කිරීමට පටිගයට නම් මේ මෛත්‍රී භාවනා කියලා තියෙනවා. රාගයට නම් අසුභ භාවනා කියලා කියනවා. ඉතින් ඒ නිසා අසුභ භාවනා ඔක්කොටම පොදුවේ අනිවාර්යයෙන්ම උත්තර වෙනවා කියලා කියන්න බෑ. ඒක මේ හතරෙන් එකකට අල්ලයි. ඒත් ඒ එන රාග අරමුණ යටපත් කරන තැනට විතරයි ඒක ඕන කරන්නේ. ඉන් එහා ඊට පස්සේ අරමුණ එක්ක අනාපානට යන්න වෙනවා නැත්නම් ඒ රාග අරමුණෙන්ම ගත්ත අපි අසුබෙන් ගත්තේ අසුබෙන්ම ධාතු මනසිකාරයට හරි අපි කතා කරා වගේ එකට දාලා යන්න වෙනවා. ඒ මොකද අතිගේ වරද්දාගත්තොත් අතිගේ නෙමෙයි අසුබේ වරද්දාගත්තොත් අනිවාර්යයෙන්ම ද්වේෂය තමයි යන්නේ. ඒ නිසා මේ අසුබේදී වැඩෙන්නේ පටිඝ සංඥාව පිළිකුල ද්වේෂය ඊට පස්සේ කාමර පටිඝ කාමරා ව්‍යාපාදයට තමයි බර වෙන්නේ. ඒ නිසා ටික වේලාවක් යනකොට දේවල් නුරුස්නා ගතියට එන්න පටන් අරගන්නවා. ඒ කියන්නේ ආහාරත් එපා වෙනවා, ගෙදරත් එපා වෙනවා, තමුණුත් එපා වෙනවා. මේක නිකන් පාළු ගතියකට එන්න පටන් ගන්න. ඒ නිසා මේ භාවනාවල හැම එකෙම තියෙන සීමාව දැනගන්න ඕන. අපි මයි බුද්ධානුස්සති භාවනා කරන්නේ හිත හේ බාලා පවා මේ මේ රස්නේ වැඩිකමට පවන් සලා ගන්න බැරුව හිත හේ බාලා තියෙන වෙලාවට පවන් සැලිල්ලක් වගේ තමයි සම්පහන්සන කෘත්‍ය කරලා දෙනවා බුදු ගුණ භාවනා කරනකොට. සර්වචනාංශයේ කිසිම ගුරුවරයෙක් නැතුව සිව්පසයක් නැතුව ක්‍රමයක් නැතුව උත්සාහ කෙරුවා. අපිට මේ ඔක්කොමත් තිබිලා අපි මේ මහන්සි වෙන්න බෑ කියනවා කියලා හිත වැටෙන්න දෙන්නේ නැතු නැගිටිනවා. අට මෛත්‍රී භාවනාව කරනවා තරහා තියෙනවා. කේන්ති යනවා. එතකොට අසුභ භාවනාව කරන්නේ රාගෙ වැඩිනවා. තමන්ට තියෙන රාග වෙන්න. ඒකට ක්‍රම කීපයක් වෙන්න දීලා තියෙනවා. තමන්ගේ සවිඥානික දීතිස් කොටස බලන්න පුළුවන්. එනතම් මලගුරු මල සෝහනකට ගිහිල්ලා මේ මිනිකුණු හත ඒ දසාකාරයෙන් බලන්න පුළුවන්. ඒ කොයි දේ කෙරුවත් මේ වස්තු කෙරේ ඇති කරන්නා වූ සුබ නිමිත්ත කඩලා පටිඝ නිමිත්තක් ඇති කරලා දෙන එක තමයි කරන්නේ. ඉතින් ඒක යම් කිසි මට්ටමකට Tamanට තියෙනවා නම් රාගය රාගය නිවෙනකම් රාගය සංසිඳනකම් අසුභ භාවනා කරලා ඊට පස්සේ පුළුවන් අසුභ භාවනාදිගේ ධාතු මනසිකාරයට වර්ණ කසිනේට අසුබෙට කියන තුන් පැත්තකින් ඕන තැනකට යන්න පුළුවන්. ඉතින් අන්නේ ඒක හරීම වැදගත් සංදිස්ථානයක්. ඒ සංදිස්ථානේ දන්නේ නැතුව දිගටම අසුභ භාවනාම කරගෙන කරගෙන ඉන්න ගියොත් අපි විහිං సంతානෙට පටික නිමිති ඇති කරනවා. පටික නිමිති ඇති කරගත්තාම මේ නුරුස්නා ගතිය හැම තැනම යන තැන ගැතුම් හැම තැන යන තැන ගැතුම මේ වාද විවාද එන්න පටන් ගන්නවා. ඇතුළේ තියෙන තමන් තුළ තියෙන මේ ගැටෙන සුළු අදහස් එන්න පටන් අරගන්නවා. අනිත් එක පිට උනේ නැත්තම් ඒක පිට කරගන්න බැරිනොත් ඇතුළෙන් පැහැෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා අසුබ නිමිත්ත අසුබ භාවනා ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න කියලා කියන්නේ. ප්‍රයෝජනෙ මොකද්ද? රාගෙමතු වෙනවනම්. අරමුණ කෙරේ රාගෙමතු වෙන නිසා මේ උපමාවකට කියනවා ඔය මේ අතර බ්‍රහ්ම විහරණ විස්තර කරනකොට ඕනෑමට වැඩිය කරුණා භාවනාව කරුණා භාවනා කරනකොට කරුණාව මුවාවේ පටිගමත් වෙන්න ඉඩ තියෙනවා. උපමාවට කියනවා නම් අන්තිමටම කෙනෙකුට උපස්ථාන කරන තමන්ගේම නැන්දට හරි මාමට හරි කරගෙන ඒ පුද්ගලයා තාම හොඳතෝම මාරාන්තික යුතනේශියා මට්ටමට ගියාට පස්සේ අනුකම්පාව වෙන නිසා බලන්න ඉන්න බෑ. ඒ නිසා මරන්න තීන්දුව කරන්න ඉඩ තියෙනවා. මේ අනිවාර්යයෙන්ම ඉන්නේ නෑ. ලෙඩ වෙනවා, කරදරේ ඉන්නේ. ඒක නිසා කියන්න ඉඩ තියෙනවා ඔන්න කමක් නැහැ කියලා. ඒක මේ මේ කරුණාව පටිගෙන් කරුණාව මුවාවෙන් පටිගේ වැඩ කරන හැටි. එනිසා මේ දෙක අතර තියෙන්නේ වංචනික පැත්තට ගිය ගමන් කොහෙට යනවද කියලා කියන්න බෑ. ඒ වගේ මේ මේ අසුභ භාවනා කරනකොට ගියාම මා විලෝපන වෙන්න පටන් අරගන්නවා. ඒක නිසා විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා යම් විදිහකට Taman සොහනකට බලාපොරොත්තු වෙනවා යන්න අසුම නිමිත්ත ගන්න අනිවාර්යයෙන්ම ගුරු හමුදුරන් කියලා. එතකොට යන තන ඉඳලම නිවිතය අරගෙන යන්නේ කියලා. මොකද එනකොට මේ හිත සීලෙන් හෝ මානසික මට්ටමින් දුර්වල වෙලා තිබුණොත් අර නිමිත්ත නිතර නිතර මතුවෙන්න පටන් අරගත්තොත් බය වෙනවා හීනෙන් කෑ ගහනවා නැහැ ගිහලා නිකන් දොර අරනකොට ගේ ඉස්සරහ මිනිහක් තියෙනවා වගේ දර්ශන පහළ වෙන්න පුළුවන්. ඒ නිසා ඒවට අර ආරස්සාව යොදාගෙන තමයි අසුභ භාවනා කරන්නේ. එහෙම නැත්නම් මේ මේ පටික නිමිත් වෙනවා. පටිකේ ආවට පස්සේ ව්‍යාපාදේ දිහාට කොහෙද යනවද දන්නේ නැහැ. නිසා අසුභහනා කියන්නේ මේ බුදුම සාංශික වචනේ කියනවා prescription drugs. කවුරු හරි prescribe කරන්න ඕනේ. දොස්තර කෙනෙක් දැකලා මෙයාට මේ ලෙඩේ කියනවා මේ බේර ගන්නයි කියලා. over the counter දෙන්න එපයි කියලා කියනවා. ඕන කෙනෙකුට ගිල්ල ගන්න පුළුවන් පැන්ඩෝල් වගේ ගන්න පුළුවන් එකක් නැහැ. ඒ නිසා හොඳම වැඩේ තමයි ආනාපානය කරනකොට සබ්දයක් එනකොට ඒක පාරටම කිපිලා සද්දෙටයි සද්ද ඇති කරපු මිනිස්සයාටයි එව්වට හිත ඇදිලා යනව නම් ආනපන 100%ක්ම නැති වෙලා හිතා ගන්න පුළුවන් පැටි කරමුණ තියෙන. පුංචි වේදනාවක් ආපු ගමන් මැස්සෙක් හරි මොකෙක් හරි ආපුවාම අපල කන තරමට තරහ එනවා. කන්න නැත්තම් හොඳයි කියලා හිතේ. ආ ඒ නම් ඒ කියන්නේ ඉතින් ආනපනට වැඩිය බොහොම පැටිකට යන කෙනා. අන්න වගේ තුන් හතර සැරයක් පරීක්ෂා කරලා තමන්ට මේ ද්වේෂ අරම චරිතනම් තියෙන්නේ මෛත්‍රී කරන. නැත්තම් භවනා කර කර ඉන්නකොට රාග අරමුණු මතකොත්. නිතරම කරන්න තියෙන දේවල් අභිවෘද්ධිය නැත්තම් තමන්ට හිතගත්ත කෙනෙක් හිතගත්ත ආහාරයක් හිතගත්ත රූපයක් ඒ වගේ දේවල් වලට ඉතාදිනවනම් පටිගේ මේ අසුභවනා කරන්න කියන. ඒ ආනාපානේ හරියට කරලා කමඨාන් සුද්ධ කරන වෙලාවේදී ගුරුවරයා ඔන්නෝකට තමයි අහුම්කම් දීගෙන ඉන්නේ. එහාට එන ප්‍රධාන බාධාව මොකද්ද? ඒ බාධාවෙන් කියවෙන්නේ මොන වගේ චරිතයක්ද? එහෙමනම් ආනාපානෙමත් ඇඩ්ජස්ට් කරගෙන යන්න පුළුවන් බැරිම වුණොත් විතරක් ඒක පැත්තක තියලා එහෙනම් කියනවා අසුභ භාවනා කරන්න කියලා. හැබැයි ඒක අසුභ භාවනා කරලා යම් ප්‍රමාණයකට චරිතයේ තියෙන රාග අරමුණ අයින් කරුවොත් ආය ආනාපානට එන්න පුළුවන්. ඒ නිසා එහෙම නැතුව පොදුවේ ඔක්කොටම මෛත්‍රීම කරන්න ඕන ඔක්කොමලා අසුභම කරන්න ඕන කියලා පොදුවේ කියන්නත් බෑ. එක්කෙනෙකුට දිගටම ඒකම කරන්නත් බෑ. ඒ යම් තැනකට ගිහිලාගේ කෘත්‍ය හමාරු වුණාට පස්සේ කතාරලා අනපානේ වගේ මදහත් අරමුණක් දිගේ ඉදිරියට යනවා. ඉතින් ඔකට මේ අමාරු තැන අපේ ওই 1945 56 අතරවන්ත කාලෙදී හුඟා කෝගෙන හොයලා තින ඔය ඥානරාම ස්වාමීන් වහන්සේ එතකොට තාන්ත පැවිදිලා අවුරුදු මම හිතන්නේ 12 13 වගේ පැවිදිලා තියෙන 1901 ඉපදිලා අවුරුදු 13 13 පැවිදිලා. ඒතර මේ වයස කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් කල්පනා වෙන වයසනේ අවුරුදු 40 විතර වෙලා වෙලා තියෙනවා. ඉහිලලා පස්සේ පන්සලේ පැවිදි වෙලා අරණ්‍යයට ගියා. අරණ්‍යයට ගිහිල්ලා එතන ඉන්න ස්වාමීන් වහන්සේට කිව්වලු මම අරණ්‍යයට ආවේ භාවනා කරන්න කියලා. ඉතින් යාමතුරු කිව්වලු මේ මේ කාලේ අරණ්‍ය කිව්වට එහෙම භාවනා නැහැ. භාවනා ක්‍රම නැහැ. තියෙන්නේ චතුරාර්යක භාවනාව විතරයි කියන්නේ. ඊට පස්සේ ඒක කියලා දෙන්නකොලු. ඒකෙත් භාවනාවක් නැහැ. ගාථා ටිකක් තියෙනවා. ওই ටික කියන එක විතරයි කරන්නේ. ඉතින් ස්වාමීනාච කල්පනා කරාලු මම පන්තිලින් ඉඳලා මේ ටික කරානේ. මේ අරණියෙත් මේ ක්‍රම නැහැ කියලා. ඒ නිසා ලියලා තියෙනවා ඔය 1950 ගණන්වල තමයි ලංකාවට ඔය ගුරුම ක්‍රම එන්න පටන් ගත්තේ එතකන් ලංකාවේ උත්සස්ම භාවනා කට්ටිය චතුරාර්යක භාවනා විතරයි කරගෙන ඉඳලා තියෙන්නේ. ඒකෙන් කරන්නේ මේ හිත සකස් කරන එක විතරයි. එහෙම නැතුව මේ පිටිය සකස් කරන එක විතරයි ප්‍රධාන ගොඩනැගිල්ල හදන්න පටන් ගන්නෑ. විපස්සනාට යamak කරන්නේ නැහැ. ඒ නිසා ඒක ඒ සීමාව. ඒකේ තියෙන අනතුරු ඕනකට වැඩි කෙරුවොත් වැටෙන්න පුළුවන් මේ අතුරු මාර්ග දැනගෙන යන එක ඇත්තටම මේ ආධුනික යෝගාවචිතකේ වගකීමට යන්නේ නැහැ. ගුරුවරු තමයි ඒක වග බලාගන්නේ මේ දැනගෙන මෙයාගේ යන පාරේ හැටියට මේකෙන් මේකෙන් පිළියම් කරන්න ඕනේ කියලා. ඉතින් සම මේවා දැනගත්තට වැරද්දක් නැහැ. නමුත් ඒකෙන් සම්පූර්ණ වැඩේ කරන්නත් බෑ. මේක වැරදි රහිත සර්වතෝ භද්‍රකමේකුත් නෙවෙයි. ඕනට වැඩි කෙරුවොත් ද්වේෂය පහළ වෙන්න පුළුවන්. මේ නුරුස්නා ගති. ගෙවල් දොර විශේෂයෙන්ම පෞල් ජීවිත ගත කරන ගමන් දහසකුත් එකක් සමාජ සම්බන්ධතා තියානිනකොට අසුර භාවනා ගොඩාක් කරන්න ගටන් ගත්තාම නුරුස්නා ගති පහළ කරනවා. හරියට නුරුස්නා ගති පහළ කරනවා. ඉතින් ඉතින්නේ ඒ බාහිර ලෝකේ Tamanne බාධාවට භාවනාවට බාධා කරනවා. බාහිර ලෝකෙට වෙන මේසගේ මොලේ වයර් මාරු වෙලා තියෙන එකයි පස්සට එක මේ අනිත් බින්දු දෝෂයක් නෙවෙයි. ඉතින් අහලි මේ භාවනා පිළිබඳ වැරදි අදහසක් ඕකෙට යන්නේ. මොකද භාවනා කරනකොට කේන්තිලා. වෙනකට වඩා කේන්ති යන පටන් ගන්නවා හේතුව මොකද? ඒ අසුබ පැත්තට ඕනෑමට වැඩිය ඇදිලා ගියලා. එසකට ඒක මෛත්‍රියෙන් සම්බර කරන්න දැනගත්තා. ඒක නිසා සීමාව එකෙන් වාසි අවාසි දෙක දැනගෙන ප්‍රයෝජන දැනගෙන කටයුතු කිරීම දැන් කාලේ හුඟක් ඔක් ගැන හොඳ දැනුමක් තියෙනවා. මොකද හේතුව බටේර මානසික විද්‍යාවේ දැනුමත් අපිට තියෙනවා. ඒ වගේම මේ කලින් මූල කර්මස්ථානයක් නැතුව භාවනා කරපු ඉතිහාසිකුත් අපිට තියෙනවා. දැන් මූල කර්මස්ථානය තියාගෙන යනකොට මේකේ නිසා මේ මනලා කියලා ප්‍රමාණ කරලා ගන්න පුළුවන් ගැතිය තියෙනවා. ඒක මුගක් වෙලාවට කියන්නේ ආධුනික යෝගාවචරය වගේම නෙවෙයි ගුරුවරයා වගේ බලා ගන්න. ගරු ස්වාමීන් වහන්සේ. පුත්තක්ෂණ අයගේ සිත්වල අලෝභ, අද්වේෂ, අදෝෂ අමෝහ ඇති තත්වයේදී ඇතිවන කුසල සංකාර අපි කරගත් පින් ලෙස අප කරා ළඟාවිය හැකි බව අසයත. සතිය පිහිටුවා ඇති විටක අලෝභ, අදෝෂ, අමෝහ තත්වයක සිදුවන කුසල සංකාර ධර්මදේශනාවේදී දුන් උදාහරණවල සරල රේඛාවෙන්ද නැතිනම් ඡාපයෙන්ද ඉදිරිපත් කළ කොටසට ගැනෙනවාටයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. අලෝභ දෝෂ සමෝ කියන්නේ සල් රේඛාවක්. ලෝභ දෝෂ මොහ සහිත හිත කියලා කියන්නේ චපල හිත, කෙලෙස් සහිත හිත ඒක ඡාපයක්. ඡාපයක් වුණොත් අනිවාර්යයෙන්ම ඡාපේ මොකක්ද ඒකට කියන්නේ කර්ව් එකට සාපේක්ෂව ලක්ෂයක් එනවා. ඊට පස්සේ මේ කර්ව් එක වැඩ කරන්නේ අර ලක්ෂයට සාපේක්ෂව තමයි. ඒ නිසා කවදා හෝ මේ කපව කරගල එතෙන්ට එනවා. ඒකට අක්ෂයට බැඳීමක් තියෙන අක්ෂය වටේ තමයි කරගෙන. ඒ නිසා ඇද වෙන්න ඇදේ වැඩි වෙන්න වැඩි වෙන්න ළඟ ළඟ චක්‍ර කරකනවා ෂෝට් වේව්ස් වලට දුවන. ඇදේ අඩු වෙන්න අඩු වෙන්න තාපේ තියෙනවනම් විශාල රවුමක් ගිහිල්ලා එන්න පටන් ගන්නවා. එතකොට මේ ලො ง වේව්ස්, මීඩියම් වේව්ස් වලට දුවනවා. ඒක අපි කරන්නේ මෙහෙම ඇද වෙලා තිබුණ චපල හිත ටික ටික ටික ටික ටික ටික ටික කියන ඉතල සල්ල රේඛාව කාට පස්සේ ලක්ෂයක් තියෙනවනම් තියෙන අනන්තයක් ඈත. يعني නෑ හා සමානයි. ඉතින් මේ කවදාකවත් ආයේ කොනකට අවිල එකතු වෙන්නේ නෑ. ඒකට විවට්ට ගාමී කියලා කියනවා. එතකොට කෝටෙක්ස් එකෙන් පිටතට යන්නේ. කඩලා එළියට යන. ඉතින් අපිට තියෙන්නේ උජුගතාස්ස දික්ටි කියලා කරුවෙන් සඳහන් කරන්නේ දෘෂ්ටිය ඍජු කිරීමක් අපි කරන්නේ. දෘෂ්ටිය ඉස්සලා අපි ළඟ තියෙන සඵල දෘෂ්ටිය. දැන් බණ අහනකොටත් කියනවා අසුතං සුනාති සුතං පරියෝදාපේති දික්ටිං උජුකරෝති කිය. අපි ළඟ දෘෂ්ටියක් තියෙනවා. අපි දැනට දෘෂ්ටියක් තියෙනවා. අපි දන්නවා ඒක මෙහෙම හොඟාක් නැමිලා තිබුණේක අපි දැන් ටික ටික ටික ටික ටික ටික එන ලෝභ දෝෂ මොහොනින් කෙලසිලා තිබුණ එක ගොක් නැමිලා තියෙනවා. නැමිච්ච ගානටම ළඟම අක්ෂයක් ඇති කරගන්නවා. ඊට පස්සේ අක්ෂයට බැඳීමක් ඇති කරගන්නවා. ඒ කියන්නේ ලෝභ දෝෂ මොහො එන්න නම් අනිවාර්යයෙන් මම කියන අක්ෂය හිටිනවා. සක්කාය දිට්ඨිය කියන අක්ෂය හිටිනවා. අක්ෂයට සාපේක්ෂව ලෝභ දෝෂ මොහො දිගට දිගට දෙන්න බැල්ලෙනවා. රේඛාව ඇදේ අඩු වෙන අඩු වෙන සරල වෙන්න වෙන්න අක්ෂය ඈත් වෙන්න පටන් ගන්නවා. ඈත් වෙලා ඈත් වෙලා අන්තිමට සම්පූර්ණ ඍජු රේඛාවක් වෙනකොට අලෝභ දෝෂ අමෝහ කියනට සංස්කාර මොකක්වත් නැහැ. සංස්කාර වෙනවයි කියලා කියන්නේ චක්‍ර වෙනකොට තමයි. ඇද වෙනකොට තමයි සංස්කාරය. කෙලින් වෙනකොට විසංඛාරගත වෙනවයි කියන්නේ. සර්වඥාන්සෝගේ පළවෙනිම උදාහරණෙදි තියෙන්නේ මොකක්ද අනේක ಜಾති සංසාරං අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා ගහකාරං ගවේසන්තෝ ගහකාරං දිට්ඨෝසි පුන ගියන් අකාන්තේ සබ්බාතේ පාසුකා වග්ගා විසංඛාරගතං චිත්තං. ඉතී සංස්කාර කියන කැතගති, චපලගති, ඡාපය මම කෙලින්ම ඇද ඇදහැරියා. ඇදහැරිත් පස්සේ ඒකෙන් ප්‍රොජෙක්ට් වෙන අක්ෂයක් නැහැ. ඒ නිසා මම කාටවත් වග වෙන්නේ නැහැ. මට කියලා සක්කාය දිට්ඨියක් නැහැ. මට නැවත භවයක් නැහැ. මම යන්නේ වන් වේ. ආයෙ හැරිලා ඉන්නේ නැහැ. මේ ඇදහැරිලා තමයි අපි ওই සාමාන්‍යයෙන් මේ විසංඛාරගත කරනවා කියලා කියන්නේ ඉතින් අපි දැනගන්න ඕනේ මේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා තුන් ආකාරයකට මේක වද වෙනවා, වක් වෙනවා, ලෝභ දෝෂ මොහ නිසා වක් වෙනවා. ඒ වක් වෙනකොට තමයි ඒක කැරකිලා කවදා හෝ ආපහු හිටපු තැනට එන්නේ. ඒකට අපි වට්ටේ කියලා කියන්නේ. වටවලල්ලේ යෑමක් සංසාර වට්ටේ වෙන්නේ මේ රේඛාව කොතනක හරි අද වෙච්ච දවසට. මේක ඍජු කරන්නයි ඉජුගතාස දික්ටි දර්ශනේ ඍජු වෙන්න ඕනේ යථාභූත ඥාන දර්ශනේ කියන්නේ පිසික්ස් වල කියන්නේ බල රේඛාව ඍජු කරන්න ඕනේ එතකොට තමයි උප්පරිම බල සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ. ඍජු රේඛාවක් දිගේ බලය සම්ප්‍රේෂණය කරනකොට 100%ක්ම බලය සම්ප්‍රේෂණය වෙනවා. යුනිවර්සල් ජොයින්ට් එකක් දාලා හරි බෙන්ඩ් එකක් දාලා හරි නමපු ගමන් නැමෙච්ච ප්‍රමාණය හැටියට බලයේ සම්ප්‍රේෂණය අඩු කරනවා. ඉතින් අපි දැන් ඉන්නේ විශාල වක්‍ර රාශියකට ඉඳලා බලය හැමතැනම හන්දි තියෙනවා. හැම හන්දියකම ග්‍රීස් ගිහිල්ලා. රටපට සද්දේ. දැන් දුවන්නේ මේක නිකන් දයාරන්ටයා කිව්වම රත් වෙනවයි සද්දේ කිලෝරක් නැහැ. මල සම්ප්‍රේෂණය වෙච්ච ගම කෝච්චිය හරියට මෙතනින් ශංකරනට ගහපුවම දඩබඩ දඩබඩ කාගෙන ගල්ලු කරගෙන යන ඉස්සරහ පෙට්ටියට. ඒකේ කෙලින්ම සම්ප්‍රේෂණය යනවා මේක නිකන් ෆ්ලූට් එකක් වගේ. මෙතනින් සද්දව හරි මියුසික් එකක් කරනවා ඉච්චන. මේක මොකක්වත් නැහැ සිදු. ඔය අනික හතපට සද්ද එන්නේම චක්‍ර ගතියට, වක්‍ර ගතියට, කැත ගතියට, තාපගත ගතියට ඉතින් මට වචන ගොඩක් තියෙනවා. මොකෑමන 10 දොර පට්ට වඳුරු ගතිවලට. ඇදාරින එක තමයි ඇදාරින එක විතරයි මේ අපි කරන්න හදන්නේ. You don't know we are laughing here and there. You just wait and see. <laughs> so I have to give some some jokes also. Otherwise, they fall asleep in the midnight midday. <laughs> ඒක මේක හරි හරි ඒ ඒ අර ඒ ඉස්සලා no boundary කියන පොත කියවන්න කෙන් බිල්බගේ පොත ඒ අතන නිල්ලමිටි මම දකින්නකොට කිව්ලා කිව්ලා කිව්ලා කියන පොත හමස් වෙලා තිබුණා ගන්න බෑ හැමදාම රෙෆරන්ස් එකේ තියෙන. ඊපස්සේ මම අරගෙන කිව්වා ඒකේ පොයින්ට්ස් තුනක් විතර පෙන්නනවා ඒ බවුන්ඩරි එක කරලා යන තැනයි ඇදේ රේඛාව කෙලින් කරගන්න තැනයි සයිකොලොජිමයි උගන්වන්නේ බුද්ධ ධර්මයි උගන්වන්නේ ඒක පුදුම විදිහට ඒ කියන්නේ මට තේරුණා ඒක. හැබැයි වෙස්ට් එකේ ඉච්චර ගරු කරන කෙනෙක් නෙවෙයි යා. කියන්නේ යා හොඳ චරිතයක් ගත කරන්න නැතුව වෙන්නේ ඇති. ඔහොත් හරි ලස්සන ඉදිරිපත් කරලා තියෙනවා. දැන් හැබැයි මේ මේ මයින් සයින්ස් මේකේ විශාල ප්‍රොෆෙසර් කෙනෙක් කෙන් බිල්බර් no boundary කියලා තමයි මේ පොතේ ඒක. මේක. එහෙම මේ ඇද වෙනකන් ඇතුළතක් පිටක් දෙකක් තියෙනවා. අපි ගිහිල්ලා රක්‍රේ කරකුණොත් කොහොම හරි මේ අක්ෂයකට සාපේක්ෂව කරගෙන පටන් ගත්තොත් ඇතුළත පිටත දෙකක් වෙනවා. අච්චත්ත පහිත වෙනසක් එනවා. මැද ලක්ෂය තමයි සක්කාය දිට්ඨිය වෙන්නේ. ඒ සක්කාය දිට්ඨිය වග බලා ගන්නවා. ඒ ගත්ත ආකේකේ ගානටම ගෙනියන. අපේ ගති, පුරුදු, ආශාවල්, රුචි අරුචිකම්, සංස්කෘතිය ඔක්කොම ගෙනියන. ඒක ඉබේ එන එකක්. අක්ෂයකට බැඳිච්ච ගමන් අක්ෂයේ රේඛාවේ ඡාපේ වගේ බලා ගන්න. ඉතින් ඇතුළත පිටත වෙනස ඊට පස්සේ ඇතුළත රකින්න පිටත අපි නෙවෙයි කියන්නේ ඒක මම කියන්නේ මේක ඔබ කියන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ තෝතෝ වරපල කියාගෙන ඉන්න රණ්ඩු සේරමින් ඔතනින් කියලා කියනවා. ප්‍රපංච වුණාට පස්සේ තුවන් තුවන් බේසුඤ්ඤන් දණ්ඩ දාන සත්ත්ව දාන දඬුවම් දෙන එක වදකටන එක මම හරි තෝ වැරදි කියන එක සේරම පටන් ගන්න මේ පුංචි ඇදේ. ඒක ඍජු ගමන තමයි මම දැන් මෙතන ඉන්නකොට ඍජු. එතකොට කියන යථාභූත ඥාන දර්ශන. ඇත්ත ඇති හැටියෙන් දැකීම. දැන් මේ අපි දකින්නේ රාගයෙන්, ద్వේෂයෙන්, මොහෙන් නිස්සරි වෙච්ච දැක්ම. අපිට ඕන දේ අපි දකින්න. සිංහලෙන් කියනවනම් අපිට කණ්ඩ ඕන වෙච්චාම කබර ගෝයා, තල ගෝයා කරගන්න. ඊට පස්සේ ඒකට නිදාසතර කාරණා හරියට කියන. පිටුල් ගහන්න ගල ඇයි නැගිය කිව්වහම තනකොළ කපන්නේ. ජී අපෝ එනම් බයින් තනකොළ නැත්නම් ඒක මොන කරන්නේ බයින්නේ කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන්නේ අපි හොඳටම දන්නවා ලෝකෙට දෝෂෙට මොහෙත් නැතුව අපිට මේ ප්‍රගතිශීලී අදහස එන්නේ නැහැ. ප්‍රගතිශීලී අදහස ඇති කරන ලෝභෙට දෝෂෙට නැත්නම් නිවන ඉල්ලන. එන්නේ මේ දෙක දෙකක්. මේ දෙක දෙක දැනගත්තට ඒක කන්ට්‍රඩික්ට් වෙන්න දෙයක් නැහැ. මේ දෙක දැනගන්නකොට ඥාණයෙන් මට්ටම් කරලා දෙනවා නම් ඔබ දවස් 30ෙම බලුවලි කියන එක අද කරන්න උත්සාහ කරන්න. ඒකල නිවනින් බලාපොරොත්තු වෙනවා කෙලින් කරා. ඒ කෙලින් වෙන්නේ නැහැ. ඇද කරන වැඩේ නැත කරනකොට කෙලින් වෙන එක වෙනවා. පව් කරනවා කියලා කියන්නේ මේක ඇදකරන්න බලුවලිගේ උණු කුරුකයක දාලා අත් අවුරුද්දක් තිබ්බත් ඇද ඇරෙන්නේ නැහැ කියලා කියනවා. මේක තමයි සංසාර පුරුද්දට ගියේ එක වටපලල්ල යනවා තමයි. අපේ සංස්කෘතිය රකින්න, මගේ රුචි අරුචිකම් රකින්න, මගේ මානසිකත්වය රකින්න. ඒකත් නේ බරන්න කරන්නේ. නමුත් ඕක පුංචි කාලේ තිබුණේ නැහැ. තම පුංචි කාලේ මම අඳුරගන්නේ නැහැ. ඒක ඒක ලස්සනට කියවම මේ ළඟදී සූත්‍රයක බද්ධ සූත්‍රයේද කොහෙද සරුවචනංශේ කතා කරලා අහනවා මේ මහණෙනි කෝරම් භාග්‍ය සංයෝජන කියන්නේ මොනවද කියලා. ඉතින් ඒ සංඝ කියනවා මම දන්නවා ස්වාමීන් වහන්සේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත වරාමාස කාම රාග පටිග. හොඳයි. ඒකට ඒව අයින් කරුවට පස්සේ අනාගාමි වෙනවා. එතකොට මේ බුදුහාමුදුරහනවා හොඳයි බත්යෝ ඒ උත්තරේ මට දුන්නට උඹ අන්‍ය තීර්ථක මිනිහෙක් ඇවිල්ලා අහනවා උඹේ හොරබ්බන්ගේ සංගතේ මොනවද කියලා. ඒක ඔබ කියනවා කාමරාග මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ප්‍රතිකාර නැති එකනේ කියලා. ඒකට ඒ ළමයා ඒ මනුස්සයා පෙන්න උඩුකුරු හොයින් ලදරුවෙ පෙන්න කියන මේ දරුවට කාමරාගයේ තිය ඇඟක් පිළිබඳව තැඟීමක් නැහැ. ඉතින් මෙයා අනාගාමී වෙලා දින්නේ කියලා. ඊටසේ පටිගයක් තියා ඊට මේ අම්මා කවුද Taman කවුද කියලාවත් කිසිම හැඟීමක් නැති කෙනා ආසාවක් නැහැ. ඉතින් මේ මනුස්සයා කවදාවත් පටිගයක් එන්නේ නැහැ. මේ විචිකිච්ඡාව. සැකක් පොඩි දරුවට නැහැ. සීලයක් මොනක්වත් නැහැ නිසා සීලබ්බත පරමාර්ථයක් කොහොමඩක්වත් නැහැ. පටිපියක් නැහැ. ඉතින් එන්න කොහොමද මේ පොඩි එකාට පොඩි අනාගාමී නෙවෙයි කියලා මොකද කියන්නේ කොහොමද? ඉතින් එහෙම මෝඩතාවයට උත්තර දෙන්න එපා. මේ කියන මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා පෙනෙන කොටසකුත් තියෙනවා අනුසය කොට යුතුකුත් තියෙනවා පොඩි දරුවගේ අනුසය තියෙනවා. ඕනම වෙලාවක සක්කාය දිට්ඨි මත වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. අනිත් වගේ අපි ළඟ මේ ලෝකෙට දෝෂෙට මොහේ තියෙන අනුශේ තියෙනවා. අපි ඒක සීලෙන් ටිකක් කඩලා සමාධිය ටිකක් කඩලා ප්‍රඥාවෙන් කඩාන කඩාන යනකොට තමයි තේරෙන පටන් අරගන්නේ අපි කොච්චරනම් මේ දේවල් ඍජු දේවල් ඇදකරන්න වංග කරන්න ඡාප බවට පත් කරන්න අපි මේක ඊස්තටික් කියලා කියන්නේ. මේ సౌందර්යය කියලා කරන්න පටන් අරගන්න. අන්තිමට වෙන්නේ මොකද්ද? අර තියෙන එකත් අද කරන එක තමයි. ඒ නිසා මේ අර මේ විපස්සනා කීලා සියම්දුරෝ ඒ සිතුවිලි සීය පොතේ ලියලා තියෙනවා සමා පඬිතියෝ සමාජයට මෙහෙ කරති. අතිපඬිතියෝ තියෙන දේත් එහෙ මෙහෙ කරති කියලා. එහෙ මෙහෙ කරනකොට තමයි ඇද වෙන්නේ. මේ ලස්සන කෙලින් තියෙනකොට ඒක නිකන් නිකන් කැඳ බිව වගේ වතුර බිව වගේ කිසි නෑ කිසි රසයක් නෑ. ඒක හැඩ කරන්න හදනවා. හැඩ කරපු ගමන් අපේ ලොකු සංජින කරන්නේ ඉන්න කාලේ කියන්නේ දසරත රජුන්ගේ දෙරේ වගේ. දසරද රජුරෝ ඉන්න කාලේ විශාල කක්කොට කකුලක් පාවෙලා ගියලු ගඟක. ඉතින් මාළුකාරය අල්ලගෙන ඇවිල්ලා ඒක විශාල ගමකට රජුරණ ගෙනත් දුන්නා. ඒ කාලේ හැටි. ඉතින් රජුරෝ කිව්වලු මේක විසරකින් අහන්න මේක මොකක්ද නිරෝධ කළු මේකට හමක් බැන්දෝ බෙරේකට අරගෙන රජුරන්ගේ රාජධානියටම ඇහෙන්න ගහන්න පුළුවන් කියලා. ඒ තරම් කක්කොටු කට්ටේ ගාහනට සමබරව තියෙනවානේ. පස්සේ රජුරෝ හමක් බැන්දේවා. බැන්දලා ගහනකොට මොනවාක්වත් නැතුළු රාජධානියටම ඇහෙනවා. පස්සේ රජුරු කවල මෙච්චර වටන දෙයක් කක්කොටු කට්ටෙන් හදේ හරි නෑ. ඒ නිසා මේක තැන් තැන් වල විදලා මැණික් ඔබ්බන්නේ කියලා. ඉතින් දක්ෂ මැණිකාරුල ඔබලාගෙන ගහන බුබ් බුබ් බුබ් කියවලු. ඒ පටන් ගන්නකොට টොප් මේ පුංචි ළමා මනස 100 100ක් ඉජුගතස දික්ටි තමයි. ඒක කියන්නේ හරියම සරලව. මේ ලොකු වෙනකොට, නම්බු ලැබෙනකොට, අධ්‍යාපනය ලැබෙනකොට, ශිල්ප ඉගෙන ගන්නකොට තමයි මේ තෝතෝ වරපලර කියන රණ්ඩු දබරේ දණ්ඩ දාන සත්ත්ව දාන සේරම එන්නේ මේ කෙලින් කියන එක ඇද කිරීමෙන් තමයි. හැබැයි මේක ආයෙ කෙලින් කරන්න පුළුවන් කියන එකයි සරුවචාන්සේ මතක් කරන්නේ. කොච්චර ඇද වෙලා තිබුණත් වර්තමාන මොහොතේ පවත්වන හැම චිත්තක්ෂණයක්ම ඍජු දෘෂ්ටියක් තියෙනවා. ඒ නිසා වර්මාන චිත්තේ නැවත නැවත නැවත ඇති කරනකොට එනේන චිත්තක්ෂණේ තමයි තේරෙන පටන් අර ගන්නවා ඍජුණා. දෘෂ්ටිය ඍජුණා ඒ චිත්තක්ෂණේ මතකෙ හිටින්නේ. ඒ චිත්තක්ෂණේ මතකෙන් ඈතට යනවා. අපි ඕනම වෙලාවක වර්තමාන මොහොතේ හිත පැවැත්වුවා නම් ඒක ආයේ මතක් කරගන්න දෙයක්, කනගාටු වෙන දෙයක්, නම්බු කරන දෙයක් නෑ. ඒක 100 100ක්ම ජීවත් වෙලා ඉවර කරනවා ඒක. භාගයට ජීවත් වෙන වෙයි තමයි රාග ద్వේෂ මොහ ඉතුරු වෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙදීම කරන කරන වැඩක වර්තමාන මොහොතේ හිත පවත්වනවන බල රේඛාව කෙලින්ම වැඩ කරනවා. ශක්ති සම්ප්‍රේෂණය සම්පූර්ණයෙන්ම සිද්ධ වෙනවා. තමන්ට තමන් කෙලින්ම ජීවත් වෙනකන්. මේ මොහොතේ 100ක් ජීවත් වෙන මට්ටමට එනවා. එතකොට කායික මානසික රෝග නැති පුදුම සුවසේවාවකට යනවා. ඒක අමාරුයි. අමාරුණාට ඕන කෙනෙකුට ඔප්පු කරලා දෙන්නන්න පුළුවන්. නැවත නැවත ඒක කියදෙනවා නම් මේ කියන ගැම්ම වැඩි වෙනවා, ජවය වැඩි වෙනවා. එතකොට දෘෂ්ටි කිවීම තන ඉඳලම අලෝභ දෝස සමෝහ කියන තැන් වලට හිත යනවා. ගරු ස්වාමීන් වහන්ස භාවනාවක් ලෙස පිළිකුල් භාවනාව යොදා ගැනීමෙන් ද්වේෂයක් ඇතිවීමට ඉඩ ඇතිද? කරුණාකර පහදා දෙන්න. ඒකට හේතුව අර මේ ලෝභය තියෙන ලෝභයේ තියෙන තාක්කල් මේ අසුභ භාවනාව ප්‍රයෝජන තියෙනවා. ඊට පස්සේ ඒක හැලෙනවා. විශේෂ නැතුණත් හැලෙනවා. ඒ කීදී අමරා අමෝරාවෙන් කරන්න ගියොත් ඊට පස්සේ පටික සංඥා වෙනවා. දැන් සාමාන්‍යයෙන් කියනවා ඔය මිස නයිවිසක් යහුවට පස්සේ නයිගල තියෙනවා. නයිවිසය ඇද්දට පස්සේ නයිගල වැටෙනවා. ඒකයි ඒ ගලේ ස්වභාවය ඒකයි. ඒ විස ටික ඇද්දට පස්සේ වැටෙනවා. ඊට පස්සේ තොතන තියලා බැඳලා තිබ්බොත් මොකද වෙන්නේ? අර ගලේ තියෙන විස ආයෙ යනවා එකට. ඒක වෙලාවට ආවට පස්සේ ඒක හැලෙනවා. කුඩල්ල ලැබුවට පස්සේ හැලෙනවා. දූරංගෙට ඉදුණාට පස්සේ හැලෙනවා. ඒ තමයි ස්වභාවය. ඉතින් ඔය අසුබෙම ඒ හැලුණාට පස්සෙත් තලලා තියලා බඳලා තිබ්බොත් එතකොට එන්නේ පටිගෙට තමයි යන්නේ. ඒ නිසා ඒක අපි සාමාන්‍ය කියන ප්‍රෝජන සලකලා පාවිච්චි කරන්නේ. ප්‍රෝජනේ සලකන්න නම් පටිගෙ තියෙන්නේ රාග චරිතයේ බව තේරුම් ගන්න ඕනේ. රාග චරිතයක් බව ඉස්සෙල්ලා තමයි ඒක දැනගෙන තියෙන්නේ. දැනගන්න නම් ඔය ආනාපාන සති භාවනාවක මොකක් හරි එක යෙදিলা මිසක නැතුව කරන්න. ඒකයි සරුවචනන්සේ දේශනා කරන්නේ මේ බෙහෙත ඉස්සර කරන්න එපා. රෝගය හඳුනා ගැනීම ඉස්සර කරන්න. පහපම් පාපතෝ පස්සදායම් පටම ධම්ම දේශනා අපිට කියන්නේ රාජචරිතයක් බව. දැනගන්න එක උත්තරයට වැඩිය ඉතාම වටිනවා. ඒක දන්නේ නැතුව ඕවද කවුන්ට ගන්න පුළුවන් නිසා බෙහෙත් ගත්තොත් හැදෙනවා ඊට්‍රෝජෙනික් ඩිසීසස් කියලා જાතියක් බෙහෙතෙන් හටගත්ත ලෙඩ කියලා. ඒක අටුවාවේ සඳහන් කරලා තියෙනවා ලෙඩේ නැතුව බෙහෙත් දුන්නොත් බෙහෙතෙන් හැදෙන ලෙඩවලට කියන්නේ බෙහෙසජ්‍ය සමුට්ඨිත රෝග කියලා. විස බීජකින් හැදෙන ලෙඩවලට ප්‍රතිකර්ම තියෙනවා. බෙහෙතෙන් හැදෙන ලෙඩවලට ප්‍රතිකර්ම නැහැ. බෙහෙසජ්‍ය සමුට්ඨිත රෝගෝ විය අතිකිච්ඡෝ කියලා කියනවා. තිකිෂා කරන්න බෑ, සුව කරන්න බෑ. ඒක වෛද්‍ය ශාස්ත්‍ර කියන්නේ iatrogenic diseases කියලා. conditions කියලා. බෙහෙත වැරදිලා. මොනම තැනකවත් ගොඩ ගන්න බෑ. ඒ නිසා මේව ඔක්කොම ඒකට ජීවක වෛද්‍යතුමා කරපු කියපු ප්‍රකාශයක් මම හිතන්නේ දැන්වත් වෛද්‍ය ශාස්ත්‍රය පිළිගන්නවා ලෝකෙ තියෙන සෑම බෙහෙතක්ම විසක් සෑම විසක්ම බෙහෙතක් මාත්‍රාව තමයි ප්‍රසිද්ධිය මාත්‍රාව හරියට දන්නවනම් බෙහෙතක් කියන්නේම විසක්මයි ඒක වැඩි වෙච්ච එකම ජීවියා මරනවා ගානට ගිය ගම විස බීජම විස බීජ ඉක්මවලා ගිය ගම ඉවරයි ඒ වගේම මේ සාමාන්‍ය ආහාරයකට බේත් කියන්නේ විෂකටම තමයි බේත් කියන්නේ. හැම විෂක්ම බේතක්. හැම බේතක්ම විෂක්. ප්‍රශ්නේ තියෙන්නේ මාත්‍රාව. ඒ නිසා මේක මේ කාපිරි ඇට්ටොම් ගෙදර ගියා වගේ කාගෙන කාගෙන ගියාට අනේ මොන මොන භාවනාව වුණත් මට්ටම දැනගත්තේ නැත්තම් අවුල්. ඒක නිසා ඒකදී මේ අපි කියන්නේ සාමාන්‍ය අවශ්‍යතාවයේ රෝගයේ ලක්ෂණ දැනගන්නකම් බෙහෙත් ඉක්මන් කරන්න එපා. දුරට වග බලා ගන්න මම භාවනා කරන මට තියෙන හිතිවිලි වැඩි කමද හත්ද බාධා වෙන එකද වේදනාවද කියන එක හොඳට සාතික කරගන්න. ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ඒකට පිළියමක් හොයාගන්න. එහෙම නැතුව පිළියම් තියෙන ඔක්කොම කරන්න පටන් අරගත්තොත් රෝග නැතුව තියේදී අන්න අර වගේ බේසජ්‍ය සමුද්ධිත රෝගෙ එන්නේ ඉතින්. දැන් හතියට මේ භාවනාව ඇත්තටම අර ප්‍රසිද්ධ හැමතැනකම වගේ කරනවා. නමුත් අවුල් ගත්තාම භාවනාවේ ඇති වෙලා තියෙන අවුල් ගත්තාම බුද්ධ ආගම වැරදියට නියෝජනය කිරීමක් වෙනවා. දේශීය තියෙන නිසා. ඒ වගේම මේ අවශ්‍ය කරන කෙනා ඇවිල්ලා අහන්න ඉස්සරලා පැනලා කරන්න ගියොත් එන්නේ. කමටහන් දෙන්න හරි බණ කියන්න හරි ගියොත් එහෙම ධර්ම ගෞරවය නැති වෙනවා. එතකොට මේ වැරදියට ගිහිල්ලා අර රෝග දේශජ්‍ය සමස්ත රෝග එනවා. හරි අමාරු සුව කරා. ඒ නිසා මේ ඇත්තට වගකීම තියෙන ගුරුවරු අතේ වුණාට විඳවන්න වෙන්නේ වැඩියට පාවිච්චි කරන කල්යාණේ යෝගාවචරය අතින් නිසා සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ මේ වෛද්‍ය ශාස්ත්‍රයේදී බෙහෙත් ගැන සමන් හොයන්න වගේ දොස්තර ගැන හොයන්න වගේ මේ මනස ගැන කරනකොටත් මොනවද මේ අපි කරන්නේ කවුද මේ කරපු කෙනෙක්ද කරන්නේ කියන එක පොඩ්ඩක් හොයලා බලලා කරන එක තමයි දෙන්න පුළුවන් සුතමේ ඥාන. නමුත් ඕන කෙනෙකුට ඕන දෙයක් කිරීමේ අයිතිවාසිකම තියෙනවා. ඒක වළක්වන්න කාටවත් නැහැ. සතර සතිපට්ඨානයේ වේදනා පස්සනා ගැන මට තරම් අවබෝධයක් ලැබී නැත. ස්වාමින් වහන්සේ මම ඒ දැනගෙන මම ඒ ගැන අවබෝධයක් ලබා ගැනීමට කැමැත්තෙමි. වේදනා පස්සනාව භාවනාවේ යෙදෙන පිළිවෙල ගැන ගැනීමටද කැමැත්තෙමි. මේකත් ඇත්තටම වේදනානුපස්සනා භාවනාවක් කියලා එකක් නෑ. ඒක හරියට අර කොයි වෙලාවෙ විපස්සනාට හරවන්නේ කියන කතාව වගේ තමයි. මේක නිසා ඇත්තටම අපි මේ උපවත්වලදී සාකච්ඡා කරුවේ නීවරණ ධර්ම පහ ගැන. ඒ සාකච්ඡා කරනකොට එක්කෙනෙක්ව සාන්ත මේ සතර සතිපට්ඨාන ගැන පොඩි හඳුන්වා දීමක් කරන්නයි කියලා. ඒ කියන්නේ කොහොමද මේ සතර සතිපට්ඨානේ ඔබ හඳුෝ කියන බණ්ඩ ගැලපෙන්නේ කියලා. ඒකට මම අන්තිම දවසේ දවසේ මේ සතර සතිපට්ඨානේ ආනාපාන සති සූත්‍රයේ මාර්ගයෙන් පෙන්නලා දුන්නා. ආනාපාන සති සූත්‍රයේ කායන වසනාට වේදනාන වසනාට චිත්තාන වසනාට ධම්මාන වසනාට තේරම තියෙන එකම කමඨානයි ආනාපාන විතරයි. ඒක හොඳට කරනකොට ඔක්කොම සිද්ධ වෙනවා. ඒ ලස්සනට පෙන්ලා දෙනවා මෙන්න මෙතෙන්දි තමයි මෙන්න වේදනාන වසනා කටයුත්තට යන්නේ. එතකොට මෙන්න මේ විදිහේ ප්‍රකාශන එයි. මෙන්න මෙතෙන්ද යනකොට චිත්තානුපසන ආදි වශයෙන් මේක මේ එක එක තැන්වලදී හරවන්න මැනිපියුලේට් කරන්න ස්කිය කරන්න යනවට වැඩිය විගවර කරගෙන යන එකයි කරන්න ඕනේ. අපිට මේ දැන් තෝරගෙන තියෙන සම්මාදිට්ඨි සූත්‍රයේ ඒක තැනකදී හම්බ වෙනවා වේදනා චෛතසිකයේ සම්බන්ධ කරගෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන විස්තර. ඉතින් ප්‍රශ්නයක් වතුලා තියුණා අපි යට කෙරුවා භවය පිළිබඳව. ඒකත් හම්බ වෙනවා. ඒ නිසා අපි මේ මේ මේ අද විතරක් සම්බන්ධ වෙන කෙනෙක් නම් මේ මතක තියාගන්න තියෙන පොදු උත්තරේ වශයෙන් ආනාපාන සතිය හෝ තමන් කරන යන භාවනාව කායන පස්සන ඉවරනට පස්සේ ඒ භාජනයේ උතුරනකොට දෙපැත්තට වැක්කෙනවා වගේ වේදනාන ප්‍රසනාට ඒක යනවා. එහෙම නැතුව වේදනාව නිසා හරවන්න යනවායි කියලා කියන්නේ අන්නව අසුභ භාවනා කරනවා වගේ නොගැලෙන තැනක නොගැලපෙන මාත්‍රා මාත්‍රාවෙන් පටන් ගන්න. අර නිසින්ින්ද යන කායන ප්‍රසනාවත් බාධා වෙනවා. ඒ නිසා මේක හදලා තියෙන්නේ උපනීයති නැත්නම් නීයානික නෛර්යානික කියන ක්‍රමයට. එකක් පිරෙනකොට ඊගායකට වැටෙනවා. ඊගා පෙනුනට ඊගායකට. ඒ නිසා ඒක සරුවචනාංශයේ ක්‍රමයටම යනවා. හැබැයි මූල ධර්ම වශයෙන් ඉගෙන ගන්න බෑ කියන එක නෙවෙයි කියන්නේ. ඒකදී අපි බලාපොරොත්තු වෙන සම්මාදිට සූත්‍රය ඉදිරියට යනකොට වේදනා පරිවේ කියලා එකක් තියෙනවා. වේදනා පුරුක. ඒකදී ගොඩාක් අවස්ථා හම් වෙනවා අපිට මේක ගැන සාකච්ඡා කරන්න. එතකන් ඉවසන්නේ කියලා මම කර්මාවෙන් මතක් කරනවා. ගරු ස්වාමීන් වහන්සේ සම්ප්‍රප්පලාප හා හිස් වචන වලින් අකුසල් වන ආකාරය පැහැදිලි කරන්න. අද සමාජයේ ජීවත් වන විට නොයෙකුත් සෝෂල් ඉවෙන්ට්ස් වලට යාමට සිදුවේ. එවැනි අවස්ථාවල පැය 3-4ක් ගත කරන විට හිස් වචන හා සම්ප්‍රප්පලාප වලින් වළකින්නේ කෙසේද? හිස් මිනිසුන් කුස්පුරවන බුදුන් මේස සරසන්නත මා පිපුනේ නැත මේ දෙරණී කියලා මේ කවුද රබින්ද්‍රනාත් tagore තුමා මලක පැතුමක් කතා කරලා තියෙනවා. මේ බඩ පුරවන්නම කෑම මේසයක් වට මට වෙච්ච මේ කෑදර යකුන්ගේ සතුටු වෙන්න නෙවෙයි මම පිපිලා තියෙන්නේ. නිසා අපිත් කල්පනා කරන්න ඕනේ ඒ වගේ තැන් වලට නොයා ඉන්නේ තියෙන්නේ. බල්ලොත් එක බුදියා ගත්තොත් බලුමක් වංගට එනවා කියන කරන්න දෙයක් නැහැ. ඒක ස්වභාවය. ඒ නිසා ඉස්සල්ලාම අපි දැනගන්න ඕනේ මං කෙරුවේ මෙච්චරයි. මං ඒ දවස්වල මස් කන්න හරි ආසයි බොන්න ආසයි. ඒ නිසා පහටියක් කිව්වහම බුද්ධම ආසාවක් තියෙන්නේ ඇති වෙන්න පුරවගෙන එන්න පුළුවන් කියලා පීමට මට කරත් අද වමනේ. ඒ වුණාට ආසයි. ඉතින් මේ පාටි කියලා කියන්නේ මේ ගෙදර මේවා කරෙන්නේ නැහැ. ඒකට යන්න ඕනේ. ටික කාලයක් ගිහිල්ලා බලනකොට ආවට පස්සේ හිස් බවක් ඉතුරුලා තියෙනවා. අන්තිමට දීපේකමත් ඉතුරු වෙන දෙයක් නැහැ. කහපේකම ඉතුරු දැන් ටික කාලයක් යනකොට ඔය හිමීට මෙට යනකොට මට හම්බුණා මිනිහෙක් එයා ධව ඝාතන විරෝධී සරණට වැඩ කරන කෙනෙක්. මස් මාළු කැමට විරුද්ධයි. ඉස්සර නම් මම වෙනසත් එක රන්නුකො. මම කන්නත මොකටද රාජ්‍යයකට ගිහිල්ලා. කණ්ඩම තමයි යන්නේ. ඊට පස්සේ පස්සේ අන්තිමට බව හිමීට මෙට මස් කැම නැතර. සිගරට් බීම නැතර. බීම නැතර කරා. නැස කරලා බලනකොට යාළුවෝ කියනවා යන් කියලා. ඉතින් යනවා. ඊට පස්සේ කොකාකෝලා බෝතලයක් බොනවා. ඒ ලෝලු ටිකක් එක බත් කනවා. ඉතින් කියන යකෝ මොකටද එන්නේ උඹ වගේ එකෙක් මේකට ඇවිල්ලා මේ එක්ක කනවා නම් බොනවනම් ගාවට ගන්න. ඒගොල්ලොම ඊට පස්සේ ආර්ධනා කරන එක නතර කරනවා. නිකම්ම නිකන් අතහැරලා යන්න පටන් ගන්නවා. ඉතින් ඒක ටික ටික ටික ටික අර ක්‍රමවේදයෙන් අයින් කරන මිසක් මස් කන කට්ටියට බොන කට්ටියට හිස්සජන කතා කරන කට්ටියට ඒකේ දෝෂේ කියන්න ගත්තොත් නම් අලිය අවුලක් වෙනවා. ඒගොල්ලෝ කැමති නෑ ඒකට ඒගොල්ලන්ගේ බෞද්ධික පැත්තට ඇඟිලි ගැසීමක් වෙනවා. එහිමිට එහිමිට එහිමිට එහිමිට ඒක ඇත්තටම ඇතුළත සිල්වන්තකම සතිය වගේ දේවල් ඇතුළට එනකොට තේරෙන අපි මේ යොදන කාලයට හම් වෙන ලාභ අලාභ දෙක බලනකොට සුද්ධ පාඩුව තියෙනවා. ඒ නිසා එහිමිට එහිමිට අයින් වීම ඒ කියන්නේ දරුවත් යන සඳහන් කරන ඝන සංගණිකාරාණී කිය. ඒ කියන්නේ මිනිස්සුෙකුට මැරෙන වෙලාවේදී සතුටින් මැරෙන්න ඕන. භද්‍ර මරණයක් සිදු වෙන්න ඕනේ නම් කම්මාරාමතාවය අඩු කරන්න කියලා කියනවා මිත්‍යතෝම දේවල් හොයා වැඩ කරන ගතිය කර්මාන්ත අධික ගතිය අඩු කරන්නේ. බස්සාරාමතාව කියලා කියන්නේ නිකන් නිතරම කතා කරන ගතිය. ඇත්තටම අද මම මේ වචන අපරසයෙන් පාවිච්චි මේ ජනමාධ්‍ය කියලා කියන්නේ සම්ප්‍රප්පලාප කප් එකක්. කිසිම චාරයක් නැති දෙයක්. ඉතින් අද මුළු ලෝකෙම පාලනය කරන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි. ইনফরমේෂන් ටෙක්නොලොජි රජාද. ඉන්පස්සේ ඇති කරන තැනක සත්‍යතාවයක් හත් නෙමෙයි ඕනෙලා තියෙන්නේ. ඕන දෙයක් ඕන දෙයක් බවට පත් කරගන්න. ඒ නිසා අපි ඉන්නේ ගල් යුගයේත් නෙමෙයි ප්ලාස්ටික් යුගයේත් නෙමෙයි අපි ඉන්නේ ইনফরমේෂන් ඒජ් එකේදී අපි ඇත්තම පාලනය වෙන්නේ රිමෝට් කන්ට්‍රෝල් එකකින්. අපි අද මේ মালටිනේෂනල් කම්පැනිස් වල තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් වලින් තමයි සම්පූර්ණ ජීවන රටාව හදාගන්නේ. ඒ නිසා අපි අර අම්ල දාතලා ළඟ තිබුණාට ස්පර්ශ සම්ප්‍රදාන කුල ගති සම්පූර්ණම කාබාසිනිය වෙලා. ඉතින් අන්තිම ඵලය මොකද්ද? කරුණා සහනය පරිසර දූෂණය. ඉතින් අපි මේ වගේ ඉඳලා ඒ සભ્યත්වයේ කෙලසගෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පවත්වන තරුණ සාහනේ නැති කරා. එහෙම නැත්නම් මේ පරිසර දූෂණ නැති කරන්නේ. කවදාකවත් වෙන්නේ. බල්ලා නිකන් වලි ගැල්ලන්න කරකිනා වගේ තේරුමක් නැති වැඩක්. ඒක ඉස්ලාම කරන්න ඕනේ බයලජ්ජා දෙක ඇති කරගන්න. බයලජ්ජා දෙක ඇති කරන්න නම් ආදීනවානි සංස හොඳට කල්පනා ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් මේකෙදි මේ සම්පප්පලාපවල තියෙන්නේ සාසනික වශයෙන් බලනකොට කර්මපත කර්මපතයක් කියලා කියන්නේ බැරි වෙලා හරි එහෙම දෙයක් මරණ මොහොතදී සිහිපත් වුණොත් ඒ කාන්තෙම අපාගත. සතෙක් මරුවා හා සමානව කර්ම රසය. ඉතින් ඒක නිසා සරුවත්යන් වහන්සේට මුනි කියන වචන අපි පාවිච්චි කරනවා. ඒ වගේම සරුවත්යන්සේ සඳහන් කළා තියෙනවා මට මේ ඒ තේන සත්‍ය වජ්ජේන හෝතු මේ ජයමංගලම් කියලා කියන්නේ මම මේ කියන සත්‍ය වචනේ නාමයේ මේ ජය වේවා කිව්වොත් වරදින්නතෝ සිද්ධ වෙන්නේ මොකද්ද? උන්වහන්සේ පොඩු පාරමිතා පුරන කාර්යජීව වචනෙන් සිදෙන අකුසල කර්ම පිළිබඳ පුදුම ගෞරවයක් තිබිලා තියෙනවා. සර්වඥාසතෙන් සතුන් මැරීම සිදු වෙලා තියෙනවා පාරමිතා පුරන කාලේ, බෝසත්ත්ව කාලේ. වරකම් කිරීම සිදු වෙලා තියෙනවා, කාමීත්‍යාචාරය සිදු වෙලා තියෙනවා. වග කියනවා මං කවදාකවත් බොරුවක් කියලා නැහැ. ඒ වගේම හිස් වචන කතා කිරීම එච්චරම තදින් නෑ. මේ වචන කතා කරන නිසා අන්තිම භාවයේ වෙනකොට උන්වහන්සේගේ චරිතය සඳහන් කරේ මුනි මියුට් කතා නොකර සිටින එක විදියට. ඒ නිසා මේක හරි අමාරුයි. වචීද්්වාරයේ ඒ පාලනය කරනවා කියන එක කායද්්වාරයට වැඩිය අමාරුයි, මනෝද්්වාරයට වැඩිය අමාරුයි. ඒක මොකද අපි සමාජශීලීව ඉන්නකොට ඇයි හොඳයි තමයි තියෙන්නේ. මම එකපාරවත් මට මතකයි කිව්වා ඔය පන්දි ස්වාමීන් වහන්සේලා කියලා කැනඩාවල රිට්‍රීට් එකක් කරලා තියෙනවා. ඒ කරන්න යනකොට මේ කැතලික් චර්ච් එක කොමියුනිටි සෙන්ටර් එකක් අරගෙන තියෙනවා. එතන දවස් 10 භාවනා කරලා තියෙනවා. භාවනා කරලා පස්සේ ඒගොල්ලන්ට ගාන ගෙවුවා. එච්චරයි ඉතින් good bye කියලා ආවලු. ඊගව අවුරුද්දේ ගිහිල්ලා බුක් කරන්න හදනකොට දෙන්නේ නැහැ. ඊපාර ඕගොල්ලෝ කියන්නේ නැත්නම් දෙන්නේ නැහැ කියලා ඇයි කියලා හුවා. අපි කල්ලි දුන්නා පිරිසුදු කරලා කියන්නේ නැහැ. ඒක නේ ඔයගොල්ලෝ හරීම බැක්වර්ඩ් જાතියක්. මේක ඉන්න කාකල් එකකට එකේ දිනා උනේ නැහැ good morning කිව්වේ නැහැ කියලා. එහෙම කට්ටියට අපි උදව් කරන්නේ දෙන්න බෑ කියලා. ඊට පස්සේ ගියේ කෙනා කිව්වලු මේකේ noble silence කියලා එකක් තියෙනවා. ඒක ගැන අපි සතුටු වෙනවා. අපේ මේ ලොකු ඉල්ලීමක් තමයි මේ මේ කන්ඩිෂන් එකක් කතා නොකරන්න කියලා කියන්නේ. එහෙම දෙයක් ආගමක් වෙන්නේ කොහොමද? ඒක මේ සම්පූර්ණ මේක වැඩක් නෙවෙයිද? මිනිසුන්ට කතා නොකරන කතාවක් කොහෙද තියෙන්නේ කියලා සම්පූර්ණ ප්‍රොටෙස්ට් කරා. මුගාක් වෙලා ගියාලු කියලා දෙන්න මේ කතා නොකර සිටීම භාවනාවක් කියලා. ඊට පස්සේ දුන්නලු සෙන්ටර් එක මේ සමාවෙද්දී. ඒ වගේ මේ මුගාක් මේ කාර්යබහුල කතා කර නැත්තඳ කතා නොකරන ඉන්න දකපම ඒක දඬුවමක් වෙනවා. ඒක කතා නොකරන එක කරන කතා කිරීම දඬුවමක් වෙනවා. ඉතින් අපි ඒක හිමීට හිමීට හිමීට හිමීට ඇති කරන්නේ කියන්නේ මේක අහන්නේ සම්පප්පලාප අකුසල කර්මයක් වෙන්නේ නැති. වචනයක් දොඩන්න වචනයක් මේ මේ බනනවා කියන වචනේ අපි පාලි සංගාලේ බනනවා කියන්නේ එළියට එන්න නම් විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන්නේ. විතක්ක ਵਿਚාර දෙක තමයි වචනේ ශාරයේ වශයෙන් පෙන්වන්නේ වචී සංකාරවත්. විතක්ක ਵਿਚාර බවට පත් වෙලා විතක්ක විපහාරය තමයි ඒ එළියට ඉන්නේ ඒ ඒ භාෂා ස්වරූපය අනුව. නිසා ඒ සම්ප්‍රප්පලාප වචනේ කතා කරන්නේ තේරුමක් නැති දෙයක් වුණාට ඒ වගකීමෙන් අපි නිදහස් නැහැ. අනිවාර්යයෙන්ම හිත දන්නවා මේ වචන සකස් වුනේ විතක්ක ਵਿਚාරකෙන් Taman දන්න චෛසික දෙකකින්. ඒක නිසා ඒ සම්ප්‍රප්පලාපට යනකොට හිත සම්පූර්ණ වර්තමාන මොහොතේ පැනලා තියෙන්නේ. විතක්ක ਵਿਚාරවලට අහුවෙලා ඒ වගේම කිසිම Tamanට අදාළ නැති විශ්වසන කියන්නේ ඒකනේ. දැන් තේරුමක් නැති මාතෘකාවකට යන. ඉතින් ඒකවල දැක දැක දන දන ක්ෂණ සම්පත්තිය පන්නන. ගතික ප්‍රයෝජනෙ නෙවෙයි ගන්නෙ. ඉතින් ඒකට පස්සේ තමයි ඔය සම්පප්පලාපට වැටෙන්නේ. එතකොට ඒ හිත අනිවාර්යයෙන්ම එක්ක ලෝභයෙන් එක්ක ද්වේෂයෙන් එක්ක මෝහයෙන්. නැත්තම් අපි කියන ප්‍රපංච ධර්ම වලින් යට වෙලා තියෙනවා. ඉතින් ඒකකොට අකුසලයේ කරන්න ඕනේ කාරණා ටික සිද්ධ වෙලා තියෙනවා. ඒක හොඳට තේරෙනවා ඒ වචනයක් කවුරුහට දෙන්න තුනේ ගහ බැන ගන්න. හරි මතයකට මේ ගැටෙනවා. නමුත් Taman මොකද්ද කියන්නේ මේ සම්මා වාචා සම්‍යක් වූ වචනේ කල්පනා කළා තමන් වෙලා කතර නොක කතා නොකර ඉඳ ගන්න ප්‍රයත්න ගන්න දවසේ තේරෙන්න පටන් අරගනි අපි මේවට සම්බන්ධ වෙන්නම් කොච්චරක් හිතින් ඉස්සෙල්ලා පැත්තක් ගන්න වෙනවද අපි කතා කරන්නේ පැත්තක් ගන්න තු ඉන්න බෑ ඒක සම්බන්ධයෙන් වචනයක් දැන් කිට්ටුවෙන් යන වචනයක් ගාන්ධිතුමා කියලා තියෙනවා එතුමාගේ එතුමා ඉපදිලා තියෙන පවුල රාජ්‍ය තාන්ත්‍රික පවුලක ඉපදිලා තියෙනවා. කවුරුත් වගේ වැඩි හිටියෝ අම්මලා තාත්තලා හම් වෙන්න එනවලු ඉදරකට සාකච්ඡා කරනවා. ගාන්ධි කියන්නේ ඉතාමත්ම ලැජ්ජාකාරයෙක්. මිනිස්සු එක මේ සභාවට යන්න කැමති නැතිලු. ඉතින් අර වැදගත් පවුලක කොල්ලෙක් නිසා කවුරුත් වගේ ආපුවම වරෙන් පුතේ කිව්වට එයා නිතරම පස්ස ගන්නවා. පස්ස ගන්න එයා ඒ පිටිපස්සට ගිහිල්ලා මේ වැදගත්යයි කියන මිනිස්සු කතා කරන දේවල් වල අහගෙන ඉන්නවා. ඒනොට කවදාකවත් ප්‍රශ්න දෙයක් කතා කරන්නේ නැහැ. ඔය වටිනා සාකච්ඡා කියලා ආවට සම්ප්‍රප්‍රලාපමයි යන්නේ කියලා. ඊට පස්සේ ආ කල්පනා කරනලු කොයි මොහොතකද මේ ආපු මිනිස්සයා ආපු වැඩේ කරන්නේ. ආපු මාතෘකාව කියන්නේ. සමහරට පැයක් ඉඳලා යනවලු මාතෘකාව කතා කරන්නේ. ඊට පස්සේ ආ හොඳට කල්පනා කරනලු කොයි වචනෙන්ද කොයි ක්‍රියාවෙන්ද ඊට ආපු වැඩේ වෙන්නේ කියලා. ඒකට ඔච්චර වෙලා ඉන්න ඕන කමක් නැහැ. මෙන්න මේක හොඳට දිරවැවවලු අවුරුදු කොච්චරද කාලයක් යනකම්. ඊට පස්සේ එයා බැරිස්ටර් විභාගේ පාස් කරලා පස්සේ හරියට පොයින්ට් එකට කතා කරනවා. ඊට පස්සේ එයා කතා දෙකක් නැහැ. ඊට පස්සේ ලෝකේ ඉන්න හොඳම කතාකාරයෙක් බවටපත් උනේ අහුම්කන් දීපු නිසා. ඉතින් සම්පප්පලාව කතා කරන කාම අහුම්කන් දීම සිද්ධ වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම අර කියන දෙයට යහදිදී ඉන්නවා මිසක් හිත මේ කරන්න ඕන දෙයක්ද නැති දෙයක් මොකක්වත් නැහැ. ඒ නිසා ඒක දැන දැන දැක දැක වර්තමාන මොහොත ලාමක දෙයකට මේ ගනුදෙනු කිරීමක් වෙන්නේ නිසා සරුවත්නන්සේ සඳහන් කරේ ධම්මීවා කතා අරියවා තුනී බව. කරනවා නම් ධර්මික කතාවක් කරන්න නැත්නම් ආර්ය තුෂ්ණි භාවයෙන් ඉඳලා. හැබැයි ඒක හොඳට මතක තියාගන්න පුරුදු කරලද මනසකින් තොරව නිසද්ද වෙන්න බෑ. නිසා දුන පිස්සු. ඒක ඒක මහ භයානක තැන. ඒකයි ඔය මේ මිනිමරුව මරණ දඬුව තීන්දුව කරලා පස්සේ දවස් 7ක් විතර කරුවල කාමරයකට දාලා තියෙනවා. ඒ කාලය ඇතුළත නොමර මරනවා. ඒ කියන්න දෙනකුත් නැහැ, කතා කරන්න දෙයක්කුත් නැහැ, මතක් වෙන්නම කරමු අපරාධෙමයි. දන්නවා තවත් උතුරු දවසකින් මරණයට යොමු කරනවා කියලා ඔය නවරියන්, දසරියන් කියන පුරුෂය වුණාට කාමරයට දැම්මට පස්සේ ඛණ්ඩ නැතුව, බොණ්ඩ නැතුව නිකන් වැලි කොටයක් ඇදගෙන යනවා ලෝඩ ඇදගෙන කියලා මරණ සිද්ධ වෙන්නේ. මනස සම්පූර්ණ විවර වෙනවා. ඒ නිසා කතා නොකර ඉන්නවයි කියන එක පින් ඇති මිනිස්සෙගේ අදිෂ්ඨාන ශක්තිය ඇති කෙනෙක්ගේ වැඩක් මිසක් ආවට ගියර කරන්න බෑ. මේක ටික ටික ටික ටික නැතර කරන්න ඕනේ. මේ උදාහරණයක් වගේට කියනවනම් ලෙක්චරර්ස් ලටයි ටීචර්ස් ලටයි කරන්න තියෙන කතා කරන එක. කටි සාමාන්‍ය පැය පහයි වැඩ ගන්න. කය වහන්සල වැඩ ගන්න ඉන්නේ පැය 8 වැඩ ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. කතා කිරීමේ තරම්ම හරි කොස්ට්ලි, හරි ඉන්වෝල්, ඊටම හරි එක්සෝස්ටිං. ඒකත් මේ හිස් වචනයක් වුණොත් ඒක නිකන් මේ උද්දන්නම් මෙරිකල දන්නා වගේ ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒක යටින් බංක අපි හරීම අපිට අකරුණාවන්තයි. මේ වටිනා ශක්තිය වැය කරලා දානවා. ඒ නිසා මේක ආරසා කරන්න ඕනේ ටික ටික ටික ටික කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා. මේ short to the point කතා කිරීමේ තියෙන වටිනාකම මේ බුරුමේ ඒක දෙන්නමම රටක්. බුරුමෙට ගිහිල්ලා ඔෆිස් එකට ගිහිල්ලා වීසා වගේ වැඩකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක දුන්නයි කියලා හිතන්නේ. ඒ නිසා නිකමට හිතුවා බෑ කිව්වොත් මොකද කොන්න જાති කරත් ආය කරන්නේ නැහැ නෑම. අපි වගේ ප්ලීඩ් කරලා ඉඳලා මොනවාක්වත් බෑ එක වචනයි කියන්නේ එච්චරම තමයි. ඒ ගුරුවරයෙක් ගාඩ ගිහිලා හරි කතා කරලා මොනවා හරි ඒ ගුරුවරයා දැක්කම මෙයා ගැලපෙන්නේ නැති ලකුණ ආය මොකොත් නෑ ඉංගියක් වෙන බෑ. ආය මොන જાති කරලා සලකන්නේ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේත් කතා කරන වෙලාවේදී හැම වචනයම පුදුමාකාර උනන්දුවෙන් අහගෙන ඉන්න ඕනේ එක වචනයක් මිස් වුණා නම් ඊට පස්සේ ඉතින් ඒ ගනුදෙනුවත් ඉවරයි ඒ සාන්තිකෙන් කිසිම අනුකම්පාවකුත් නැහැ. බුදුමාහාර විදිහට මේ මේ සලකන රටක් තමයි. මේ දේශාංශික පරිවර්තනය කරන්න ගියාම හරිම අමාරුයි. මොකද හැම වචනයකම අර්ථයක් තියෙනවා. නිකන් මේ එක දෙසර කියවිල්ලක් නැහැ. මම අපි බුරුමෙට ගියාට පස්සේ අපි ගෙනිච්ච ස්වාමීන් වහන්සේ යන්න ඉස්සලා සුමාන දෙකක් අපිට බුරුම ගන්නවා. ඉතින් සුමාන දෙකකින් මොනවද ඉගෙන ගන්න තියෙන්නේ පොඩ්ඩක් ටිකක් ගන්න. ඊට පස්සේ ඉතින් අරගෙන යන ගමන් ඉතින් අපේ වැඩේම කවුරු හරි හම්බෙච්චාම මේ බුරුම වචන හදන්න. අර සංස් කියන්නේ උගන්නන්න බෑ. උගන්නන්න මං කියලා දෙන්නේ. තාම මතක නැහැ. කියලා බයින්. මං කියලා දුන්නා අහුවේ නැතුළු හරියට. ඉතින් ඒක සුමාන තුනට දාපු දෙකට ඔක්කොම බ්ලොටින් පේපර් වලට ගෙවුවා ගන්න බෑනේ අපිට. ඒ තරමටම සර. තාත්තලා අම්මා තාත්තලා දරුවෝට කියනකොට බොහොම කෙටි එක සැරේ කියනවා. ඊට පස්සේ කාබන් නිකන් ඉන්න ඔබ ඉහළට යන ඉහළට පන්න පහට යන පහට පලයන් ඒක. කමඨා සුද්ධ කරන්න ගියාම හරියටම සුප්‍රීම කෝට් එකේ නඩුවක් අහනවා. කියන වචනට විතරයි උත්තර දෙන්නේ වෙන මොනක්වත් නැහැ. හරිය ඒ ඇතින් එක වැයෙන වුණාවක් තියෙන්න ඕන ගිහිල්ලා වැඩ ගන්න. නැත්තම් මේ හොරතලයක් නැහැ. හොරතල් කරගෙන ඉන්නේ නැහැ. ඒ නිසා සම්පප්පලාප කර්මපතයක් කියලා හිතාගත්තාම හරියි. ධාතු විභංග සූත්‍රයේ පටිච්ච සමුප්පාදයේ සංකාරපච්චය විඥාන කොටසේ සංකාර විඥාන අතර සම්බන්ධය සහ චිත්ත සංකාර ආනාපාන සතියේ පැවැත්වීම පැහැදිලි කරන්න. ඔව් මේකෙදි අපිට ඔක හම් වෙනවා මේකෙදි සම්මාදිට්ඨි සූත්‍රයේදී සංකාරපච්චය විඥානං කියන එක මේ අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප යටපැත්තේ ඉඳලා આવොත් ජාති ජරා මරණ ජරා මරණ ජාතිය නිසායි ජාතිය භවය නිසායි කියලා කියන කරන આવොත් ඔය විඥානපත්‍ය නාම රූප නාම රූපපත්‍ය විඥාන කියලා කරන කියනවා එහා පැත්තට යන්න බැරි තරම් තාමත්ම ප්‍රතිසම්පන්න ධර්මයක් තියෙන එක ඒ ඒ පුද්ගලයා යථාබෝධයේ මිස තර්කකින් එහා පැත්තට යන්න බෑ ඒ තරම්ම ඒක පුද්ගලයා පරිණාමයට පත් කරගෙන තමයි ඒ පුරුක අවබෝධ කරගන්න පුළුවන්. ඊටත් යටපැත්තක් තමයි සංකාරපච්චය විඥානං කියලා කියන්නේ ඊටත් යට එක තමයි අවිද්‍යා පත්‍ය සංකාර කියන්නේ. ඒ නිසා ඒවා මේ ලොජික් එකෙන් තර්කේ ගා කමාරේ බහින්. කොහොම නමුත් අපිට සාමාන්‍ය උපමාවට කරත හැකි දැන් අපි කියමු අපි තැනකට යන. අපි යනවා ආගන්තුකෝ තැනකට යන. තැනකට ගියාට පස්සේ ඒ තියෙන දේවල් දිහා බලලා ඒක වෙනස් කරන්න ඕනකමක්වත්, ජීවුන කරන්න ඕනකමක්වත් මොකුත් නැතුව ඒ ගිහිල්ලා ඒක ගැන මතිමන්තාන්ත ප්‍රකාශ කිරීමක් හෝ ඒ හැඩ ගැහිම ගැන මොනවක්වත් නැතුව අපේ ආවනම් අපිට ඒ ඒ ස්ථානයේ අපි අතර ඊට පස්සේ සම්බන්ධතාවයක් නැහැ නොගියා හා සමානයි. යම් විදියකට ගියා ගිහිල්ලා වැඩේ ඉවර කරුවා ඉවරයි. මොනවාක්වත් ගෙනාවේ නැහැ. නමුත් ඒ වෙනකොට අපි ගියාට පස්සේ හිතනවා මෙතන පිරිසුදු නැති මේක කාට හරි දාලා කො පිරිසුදු කරන්න නැත්නම් මම පිරිසුදු කරන එක සංස්කරණය කරන්න හිතුනයි කියලා හිතනවා. විසුද්ධ කරන්න හිතනවා. නැත්නම් මේ මේ පාර ඇද තියෙන කෙලින් කරන්න හිතනවා කියලා ඒ කරන්න යන තැන මේ තියෙන එක හොඳ නෑ. මේක සංස්කරණය කරන්න ඕන කියලා හිතුනොත් එතනදී අපි ඉන්වෝල් වීමක් වෙනවා ඒක. ගිහිල්ලා නොකර නිකන් ආව වගේ නෙවෙයි. එතකොට ඒ සංස්කරණය කරන්න නම් ඒක මේ මේ තියෙන එක හොඳ නෑ. මේක මේ විදිහට කරන්න ඕනේ කියලා මත අපි ඒකට සම්බන්ධ වීමක් වෙනවා. සංස්කරණයක් නැති තැන සංස්කරණය කරන්නේ ඒකේ විඥාණයට අලුතෙන් එකතු වෙන දෙයක්වත් වැඩි වෙන දෙයක්වත් මොකුත් නැහැ. තිබුණ තාලෙටම විඥාණයමයි ගියේ හිතමයි අපහු වෙන්නේ. අපි ඒක වෙනස් කෙරුවා නම්, හැඩ කෙරුවා නම්, දියුණු කෙරුවා නම්, අඩු කෙරුවා නම් අනිවාර්යයෙන් මේ ගැන කැක්කමක් අපිට පහළ වෙනවා. ඊට පස්සේ කැක්කමත් එක්ක බැඳීමක් පහළ වෙනවා. ඒ නිසා විඥාණය එතනදී හැල හැපීමකට භාජනය වෙනවා. දැන් සංස්කරණයකින් තොරව මේ හුස්ම එනකොට හුස්ම ගන්න යන්නත් එපා, නැත කරන්න යන්නත් එපා. එන ස්වභාවික හුස්මට යන්න දෙන්න. එතකොට සංස්කරණයක් නැහැ. එතකොට අපිට පුළුවන් මේ මතින් කෙලෙස් ඇති කරන්නේ නැතුව පව් ඇති කරන්නේ නැතුව බේරගන්න. හුස්ම ගන්න යනවා හෝ එන හුස්ම නැතර කරන්න යනවායි කියලා කියන්නේ අපි ඒකට විඥානමය වශයෙන් චේතනා වශයෙන් ඇඟිලි ගැහිමක් නේ. කලවම් කිරීමක් නේ. එතකොට ඒකේ විඥානයක් පහළනවා විඥානයන නාමරූප පහළනවා ඊට පස්සේ දිගට යනවා. ඒ නිසා කියනවා සංකාරපත්‍ය විඥාන කියන එක විස්තර කරනකොට අපි සංගක්කයිනේ ඉඳගෙන ළඟ දිහා බලන් ඉන්නවා මිස ගඟ කලඹන්න යන්නේ. කැළඹුණොත් ඇඟ තෙමෙනවා. ඇඟ තෙමා ගන්න නැතුව ගඟ කලඹන්න බෑ. ඒ නිසා ගඟේ කැළඹීම සංස්කාර නම් ඒ සඳහා ගන්න ප්‍රයත්නය තමයි විඥානමය සම්බන්ධතාවය. අපි චේතනාපූර්වක කරන දේ. ගලන ගඟ දිහා බලාගෙන ඉන්නවනම් අතපත ගන්න නැතුව ඇඟ අතපය දාන්න නැතුව ගඟත් निराකූලව ගලාවි අපිත් දෙමින් නැතුව ඉන්නවා. ඉතින් යමක් තියා බලලා කම්පා නොවි ඉන්න නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවි ඉන්න. ඒ දේ සැලෙන්නේ නැති වෙන්න. ඒ දේ හදන්නේ නැතුව ඉන්න නම් සංස්කරණය නොකර ඉන්න නම් අපි විඥානමය වශයෙන් ඒකට සම්බන්ධ වෙදීම පමණමයි එකම උත්තරේ තියෙන්නේ. අපි මොන විදියෙන් හරි සම්බන්ධ වුණොත් අපි විඥානමය බැඳීමක් ඇති කරගන්නවා. ඊට පස්සේ ඒක එක්කෝ හොඳ එක්කෝ නරක සංස්කාර ඇති කරලා දෙනවා. පුඤ්ඤාවි සංකාර, අකුඤ්ඤාවි සංකාර, ආනන්ජාවි සංකාර මොන දේ අවස්ථාන්තරිත ඇත. ඇදගෙන යනවා. ඒ නිසා ඒ විලාහදී සර්වඥාසි කියන්නේ දැක්කට අන්ධෙක් වගේ හිටපන්. ඇහුණට බීරෙක් වගේ හිටපන්. දැනුම තිබුණට මෝඩෙක් වගේ හිටපන්. කොන්ද හයිය පණ තිබුණට දමලා ගහලා දෙකක් වැඩ කරන්න පුළුවන් නම් කොන්ද පණ නැති මිනිහෙක් වගේ හිටපන්. දැන්නම් මරුණා වගේ ඉඳලා බේරියක්. මේ සංස්කරණය කිරීමේ දේවල් වලට ඇඟිලි ගැසීම් වලින් වලකින තාක්කල් අපි ඒ කියන වගකීමෙන් බින්දෙනවා. කර්ම රැස්වීමෙන් මිදෙනවා. චේතනා පහළ වීමෙන් මිදෙනවා. එතකොට අපිට ඒ දේ ඒ දෙයින් අපි මිදිලා තියෙන එක හරියට කරදුනත් අපිට ඒකේ බාධාවක් නැහැ. නමුත් අපිට වෙලා තියෙන යමක් තියා දැකලා ඒක හදන්න නැතුව ඉන්න බෑ. අපි හිතනවා දෙමාපියන් වෙච්චාම දරුවෝ හදන්නම ඕන. ගුරු වෙච්චාම ශිෂ්‍යයෝ හදන්නම ඕන. දොස්තර වෙච්චාම ගෝලයෝ මේ ලෙඩු හදන්නම ඕන. රටවැසියා වෙච්චාම රට්ටු හදන්නම ඕන. වෙන්නේ අර මෙහෙ කරනට වැඩිය එහෙ මෙහෙ කරන එක තමයි අන්තිම. ඉතින් එහෙම කරුවට පස්සේ ඉතින් දෙකොල්ල අතර බුදුමාකාර එක්ක බැඳීමක් එක්ක ගැටීමක් ඇති කරනවා. ඉතින් ඊටට උත්තර හොයන ඉල්ලනවා අලුත් කට්ටිය. දැන් මේ සංස්කරණය නොකර සිටීමේ හැකියාව. හැඩ නොගස්සා සිටීමේ හැකියාව තමයි මේ දක්ෂකමක් විදිහට හරවත්තනංශ පෙන්වන්නේ. ඒ අර කවුද මට මතකයි මේ ශිෂ්‍යෙක් හම්බ වෙනවා වෙන අන්‍ය තීර්ථක ශාස්ත්‍රෝරේක ශිෂ්‍යෙක් ඇවිල්ලා එයා කියනවා අපේ ශාස්ත්‍රුන් වහන්සේට මෙන්න මෙච්චර දක්ෂකම් තියෙනවා කියලා. බුදුරජාණන් කියනවා වෙන්න පුළුවන් ඉතින් බණ භාවනා කරන කාලේ දක්ෂකම් තියෙනවා. නමුත් ණය කීයක් හෙල්ලෙ නැතුව ඉන්න පුළුවන්ද කියලා. පැයක් ධටම කරනවා පැයක් නැතුවගේ ඉන්න පුළුවන් දෙකක් බෑ. තුනක් බෑ. වරුවක් බෑ. අන්තිම රත්නහනවා දවස් හත දක්වාම ගෙනියලා කියනවා මහත්තියා එයාට පැයකට වැඩි හෙල්ලෙ නැතුව ඉන්න බෑ කියලා. මේ සර්වඥයන් කියනවා මට ඕනේ නම් මම කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර නැතර කරුවට පස්සේ මට දවස් 7 දක්වා නිරෝධ සමාපත්තියට සමාදින්න පුළුවන්. මේක තමයි මගේ ශාසනයේ තියෙන මින්ම. මොනවත් නොකර ඉන්න පුළුවන්කම. ඒවල දෙමලෙන් කියන්නේ සුම්මයිද කිය. සුම්මයි කියන්නේ ගහිටපන් කියන එක. මොනවාරි වැඩක් කරනකොට සුම්මයිද? ඒ කියන්නේ හිත හිතමයි යකෝ. ඒ කියන්නේ ඉතින් ඔය මුළු සම්පූර්ණ වේද සාහිත්‍ය කියලා තියෙන පොත් තුනකට මෙයා ලියලා තියෙන රමණ මහරිසි සුම්මයිද තමයි පොතේ නම දාන්නේ. මේ යන්ත්‍රේ නතර කරන හැටි. මේ වේග යන්ත්‍රේ මේ කෙලෙස් ධාරාව මේ මේ පව් ධාරාව slowly slowly slowly නතර කරන යන හැටි තමයි පේන්නේ. ඉතින් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර නිවිල්ලෙන් සීල සමාධි ප්‍රඥාවෙන් අපි මේ කරන්නේ මේ පුරුද්දට දුවන මැෂින් එක. අබ්බැහියට දුවන මේ මැෂින් එක ටික ටික ටික ටික ටික ටික නතර. ඉතින් ඒක මේ කොහොමද කියන්නේ? හුඟක් දඟලන එකනට අර හුඟාන් නෙවිලා ඉන්න එක කරන වැඩේ මොන තරම් හිතා ගන්නත් බෑ මොන යන්ත්‍රයද දුවන්නේ මොන සූත්‍රයෙන්ද වැඩ කරන්නේ මොන න්‍යායයටද වැඩ කරන්නේ කියලා හොයන්න බෑ. ජීන්සා සරුවචනස කරන හුඟා කල කලමන අය හුඟාක් සියුම් කරම කියලා දෙන්නේ ලොකු කලඹිල ටිකක් අඩු කරගන්න. ටිකක් අඩු කරන තව ටිකක් අඩු කරන්න. ඕනෝම ඕමම එක එක නාට ඒ මට්ටම් වලට කරලා කරලා කරලා සම්පූර්ණ නිවීමක් නිබ්බුත කියන්නේ නිවීම කියලා කියන්නේ නිවන කියලා කියන්නේ උනේ තද්දබර ගින්න එන්නේ නිවාගෙන නිවාගෙන නිවාගෙන යනවා. තදම ගින්නට තමයි අපි කියන්නේ තදම සංස්කාර කියලා. මද ගින්නට කියනවා මන්ද සංස්කාර කියලා. ලාවට තියෙන ගින්න කියනවා ලාවට සංස්කාර කියලා. ඉතින් ගොරෝසුයෙන් සියුම් භාවයෙන් අතිසියුම් භාවයට යන එක තමයි කියන්නේ. ඒකයි ආනාපානෙ පටන් ගන්නකොට උගක් ගොරෝසුයි. නැදට යනකොට සියුම් අන්තිමට අතිසියුම් තත්ත්වයටපත් වෙනවා. ඉතින් අර නතර වීම තමයි මේ යන්නේ කියලා දන්නේ නැති එක්කනට ආනාපාන සිහින වෙනකොට බය හිතෙනවා. මැරෙයිද මොකද වෙලා තියෙන්නේ. එනිසා මේ සංඛාර විඥාන දෙක අතරේ ලොකු සම්බන්ධයක් තියෙනවා. කවදාකවත් අපිට විඥානමය සම්බන්ධයක් නිතර සංස්කාර වෙන්නේ. අපි චේතනාපූර්වකව ඇඟිලි ගැහුවේ නැත්නම් අපිට කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ඇස් පිල්ලමක්වත් ගැහුවනම් අපිට හොඳට හොයලා බැලුවොත් පේනවා අපි නොදැන වෙච්ච එකක් නෙවෙයි. ඒ නිසා අපේ අතින් වෙන සෑම සංස්කාරයකටම අපිට වග කියන්න පුළුවන් නිසා සර්වඥාන්සේ කියනවා ඔබේ පෞතික ඔබ කරගත්ත දෙයක් හොඳ විඳවන්නේ ඔබ කරගත්ත දෙයක්. ඔබේ ගැළවීම ඔබේ විඥානයේ තියෙන සර්වපලදාරි දෙවියන් ආතේ අතේ නෑ මගේ අතේ නෑ. නිසා ඒක හරි මානසිකත්වයේ තියෙන ලොකු වටිනකමක් තමයි අපි මේ දැන් විඳවන්නේ අපිම කරපු දෙයක්. මේව ඕනේ නැත්තම් මත්තර නොකර සිටීමේ අවස්ථාව ඔබට ළඟ තියෙනවා. මේ විඥානයේ නතර කිරීමේ සංස්කාර නතර කිරීමේ. ඉතින් එතනින්ම පෙන්ලා දෙන්න පුළුවන් අපි අපෙන් පරිබාහිර කෙනෙකුට අපිව කලවන්න බෑ. අපෙන් පරිබාහිර කරනකොට අපිට දුකක් දෙන්නත්. ඒ වුණාට දුකක් එනකොට අනිවාර්යයෙන්ම අපි කරන දෙයක් තමයි අසවලා කෙරුවයි කියලා කාට හරි හේතු කරන්න තමයි අපි බලන්නේ. ඒ තාක්කල් අපි යෝගාවචර වෙන්නේ. යෝගාවචරයක් වෙන්න මේ පැමිණි දුක් පැනිරහයි කියලා මේ පැමිණෙන්නේ අපි පෙර කළ දේක විපාක වාරයක්. මේක අනිවාර්යයෙන්ම දරන්න පුළුවන් දරිය යුතුයි. ඒකට ලැහැත් වෙන්න හදනකොට අලුතෙන් කර්ම රස කරන්න යන්නේ නැහැ සංස්කරණය කරන්නේ නැත්නම් බීරෙක් වාගේ මොන්ඩේක් වාගේ, ගොළුෙක් වාගේ, මෝඩෙක් වාගේ, කොන්දපන්නති කෙනෙක් වාගේ, මිනිහක් වාගේ ඉඳලා අලුතෙන් කර්ම රැස් කිරීම නැතර කරන එකයි කරන්නේ. වරදිනවමයි කරන වැරදි අඩුවෙන් කරන්න, කර්ම රැස් වෙනවමයි කර්ම රැස් කිරීම අඩුවෙන් කිරීම තමයි අපි කරන මේ සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. පින් කිරීමේ කතාවක් නැහැ. පින කියලා කියන්නේ අඩුවෙන් පව් කරනවා කියන එක තමයි. ඒකට කරන ප්‍රයත්නයක් තමයි දාන මාර්ගයේ හොරකම් කිරීම ඒක අඩු කරන. සීලේ මාර්ගයෙන් සතුන් මැරීම හරකම් කිරීම අඩු කරනවා. අඩු කරලා ඒ කුසලයේ රැස් කිරීමයි කරන්නේ. නැතු එච්චරම හිතවදින විදියට පරිණාම වෙන විදියක් කරන්න ඉතින් අනිවාර්යෙන් භාවනා කරලම අපි මේ සංස්කාර ඇති කරගෙන විඳවන හැටි තමා විසින්ම දකින්න කාය සංකාර මේ වචී සංකාර අඩු කරන අඩු කරන යන්න ඕනේ සංඥා වේදනා දෙක විශේෂයෙන්ම ප්‍රපංච ධර්ම වැඩ කරන හැටි බලන්න. එතකොට තේරෙන පටන් අර ගන්නවා අපි නොදැන හිටියට නොද මේ දන්නේ කියලා කිව්වට මේ කරන අප කරා පැමිණෙන සෑම දෙයකින්ම හේතුඵල ධර්මයක් ඔප්පු කරලා පෙන්නන්නේ අපි වග වෙන්න වෙනවා. ඒක වෙටිගත් දවසේ නඩු කියවිලි තුන් තුන් වේසින්නම් දඬ දාන සත්ත්ව දාන කියන අතර වෙනවා කාටවත් දඬුවම් කරන්න කාටවත් දොස් කියන්න වරපල කියලා ගහගන්න දෙයක් නැත්තේ නෑ. පැමිණෙන දේ දරාගෙන ඉන්න එකයි කියන්නේ. ඒකට සංස්කාර අඩු කිරීම කියන එක තමයි විසංකාරගත කිරීම තමයි කියන්නේ. how to develop self to eradicate the ego self. To eradicate the self ego, you have to make the curvy thing straight line. Then no axis, no self. But whenever there is a uh, craving, attachment, or hate, or any ignorance, our power line is always curvy. As far as is curved, there's an axis related to the curve. So The axis and the related curve have their own relationship. They maintain it. So What you have to do is make it as much as straight. When the physical, verbal, mental deeds become straight, there is no curvature, there is no axis, so you will be infinite. This is how the, the axis become invalid or it pushes into the in, infinity whenever the line becomes straight. So that is what the straightening of your views, that is what the, one of the main thing in the meditation, the first Magga you are leaving aside your wrong view. That means your curvy line slowly, slowly becomes straightened. And the day you become straightened, you understand frictionless, directly transmission of the power, direct communication happens, and you find easiest moment to maintain. And that then you can experience whenever you become here and now, you are in this power line. Whenever you are off the present here and now, you are in a curvy nature, so that means self is there, pattern is there, personal characteristics are there, personality is there. So any moment you can straighten it for split second. The, the meditating life means, meditative life means to experience such thought moments consecutively, then you develop the authority or mastership development. So therefore, First of all, you have to understand the feasibility. I can do it and then try your best to keep the thought moment or mindfulness as continuous as possible. Then for a short while you can experience the selfless state. But to have full authority, to have the full-fledged understanding, it must be mastered for long time, then only the feasible thing will be a possible and achievable thing. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ වම් අතින් සමහර වැඩ කටයුතු කිරීම සංසාරෙහි කරන ලද මහා අකුසල කර්මයක ප්‍රතිඵලයක් ලෙසයි මම ඔබ වහන්සේ කළ ප්‍රත්‍යයෙන් මට වැටහුණේ. ඒන් මිදීමට නැතහොත් සහනයක් ලැබීමට කළ යුත්තේ කුමක්දයි පහදා දෙන්න. මම දැනට පුළුවන් අයුරින් ධර්මයේ හැසිරෙන කෙනෙක් නේ. වංගතත් එක්ක නම් මම මොනවාක් ප්‍රකාශයක් කරපුවාම මට මතක නැහැ. නමුත් වාමාංශික දක්ෂිනාංශික කියන කතාව අල්ලගෙන ඉන්නවද දන්නේ නැහැ. ලෙෆ්ටිස්ට් and ඒ වගේ එකක් තියෙනවද දන්නේ නැහැ. ඒ වුණත් වාමාංශික කෙනාට බේන්නේ දක්ෂිනාංශිකයේ අන්තිම කාලකන්ණිය. දක්ෂිනාංශික අංශිකාර බේන්නේ වාමාංශිකය කාලකන්ණිය කියලා අල්ලගත්ත දේ අල්ලගෙන යන එකයි තියෙන්නේ. නමුත් නිවනේ නැහැ වම දකුණ දෙක. පරමාර්ථ ලෝකෙට නැහැ. ඒක නිසා ඒක මේ වමෙන් කරන එකනාව කාලකන්ණිකේව දකුණෙන් කරන එකනත් කිව්වොත් එයත් කියાવી කාලකන්ණික. ඒකේ එක එකන දකින තමන් තමන් තියාගෙන ඉන්න සංඥාවේ හැටියට වෙනස් වෙන එකක් මිසක් ඒ කර්මානුරූප ගතියක් නම් තියෙනවා. නමුත් ඒක උනේ හොඳටද නරකටද කියලා කරන්න බෑ. නමුත් මම දන්න එකක් තියෙනවා social survey techniques වලදී වාමාංශිකයත්ව ඥානවන්තයි කියන එක නම් ඩිටෙක්ට් කරලා තියෙනවා. ඒ වැඩි පිළිසකට වාමාංශිකයත්ව ඥානවන්තයි කියන්නේ මොලේ කල්පනා තියෙනවා. ඒක කාලකන්ණි කොහොමද කියන්න බෑ. අද තියෙන ඥානෙ ඒ වගේ ඥාන තියෙන්නේ. ඒක නිසා ඒක ඇත්තටම මේ මේ සංඥා පිළිබඳ ප්‍රශ්නයක් මිසක් එහෙම වම්මත දක්ෂය ලකුණත් දක්ෂය කියන්න බෑ. මොකද එනම් බර හරියක් ඉන්නේ ලෝකේ වාසනාවන්තේ. දක්ෂිනාසික වෙන්නේ කෝ වාසනාව පේන දෙන එන ගාත සෝම් පිටින වගේ මූණ අට කරගෙන අඬ අඬ ඉන්නේ ඒගොල්ලෝ. ඒක දක්ෂිනාසික එක්කවත් නෑ සතුටින් ඉන්නේ ඒකද. ඒකයි මෙවුවා නිකන් අර මත මතිවාද මතවාද මේ ඔක්කොම මේ මම මට මතකයි ප්‍රොෆෙසර් මට තිබුණා පොතක් ගෙනන Don't Sweat the Small Stuff කියලා පොතක්. මේ පුංචි දේවල් අල්ලගෙන මේ පොරුවට තරංග ගහන්න යන්න එපා. manussත්වයේ සලකන්නේ. මූලික දෙකයි ඕන කරන්නේ manuss imperfection and humanity. If you have the humanity you are full qualified. As far as you have imperfection you have something to do. So in that sense we are all the same. no creed, no nationality, nothing. You have to go back to the nationality there. Imperfection and humanity, then what is to fight each other? Everyone in the very flat basic level. So whenever the problem happens, go back to the humanity, go back to everyone is imperfect. Then what? So therefore, if you are going to do all the other minor details, then so much of repercussions and per per differences in the perspective, perceptions. It is happening in the very heavy, small cleavages, by their own means and values, so very difficult for others to agree upon or to uh, come with because it depends on the perception. So that's for me, I have no such ideas like that leftists are better than the right uh, right hand side. Like uh, you can very difficult to predict like that because it depends on their own perspective. And the, if you can forget about these minor matters, then you understand your humanity is full fledged and your imperfection is it's always proving by itself. So you have the qualification to run.